may or may my හොඳයි <clears throat> අපි මේ මාතෘකාව තමයි ඉස්සලා කතා කර කර හිටියේ මේ ඥාන සූත්‍රය කියන සූත්‍රයේ ඒක තථාගතයන් ඇයි මේ මාතෘකාව මෙතනට ගත්තේ අතන පෙන්නවා මේකයි තොපගේද නොවේ මේකයි අනුන්ගේද නොවේ චේතනා පුරාණංච කර්මයෙන් චේතනාව මුල් කොටගෙන වේදනාව වස්තු කොට ගෙනාව එකක් කියලා. එමනම් වේදනාව වස්තු කොට ගෙනාව එකක් නම් ඇත්තටම අපි වේදනාව ගැන දැනගන්න වෙනවා. මේ වේදනාවක් කියන්නේ රිදෙන අර්ථයෙන් වේදනාව නෙමෙයි. බුද්ධ ශාසනයේ වේදනාව කියන්නේ රිදෙන අර්ථයෙන් නෙමෙයි. වේදනාවක් කියන්නේ යම් වීමක් දනවනවා. යම් වීමක් දනවනවා. එතන මේ ඕනම ලෝකේ sorry දෙයක් අපිට දනවන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා ප්‍රධාන වශයෙන් තුනක්. එක්කෝ ඒක සැපවීමක් එක්කෝ ඒක දුක් වීමක් එක්කෝ ඒක උපේක්ඛා වීම. ওই තුන තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඉතින් මේ වේදනාව ඊට පස්සේ 108කට කඩනවා. නැති ඊට 108කට කඩන්න කලින් අපි ඉතින් හරියටම මොකද්ද කියන්නේ කියන එක දැනගන්නවා. ඒකයි. එතකොට වේදනාව 108ක් කඩනවා තණ්හා 108යි. එහෙනම් මේ ලෝකෙට අපි තණ්හා වෙන ක්‍රම 100 108ක් තණ්හා වෙන ක්‍රම කපන්න තමයි නවාරහාදී බුදුගුණ 108කින් අනිත් පැත්තට වඩන්නේ. නැත්නම් 108 වඩන්නේ ඇයි කියලා දන්නේ නැහැ. නැත්නම් ඔහේ 108 108 කිය කී වඩනවනේ. නේද? ඇයි 108ක් වඩන්නේ ඇහුවෝ? නැත්නම් 107ක් වඩන්න තිබ්බ නැත්නම් 100ක් වඩන්න තිබ්බ නැත්නම් 109ක් වඩන්න තිබ්බනේ. ඇයි 108ක්ම වඩන්නේ? අන්න මේ ලෝකෙට තණ්හා වෙන ක්‍රම තියෙන්නේ 100 8යි. තණ්හා වෙන ක්‍රම 108 නම් වේදනාත් 108යි. ඉතින් මෙන්න මේක නිරෝධ කරන්න තමයි 108ක් බුදු ගුණ හේපා සජ්ජායනා. ඉතින් මේකේ කියනවා එහෙනම් වේදනාව දැනන. ඒතර වේදනාවන්ගේ වේදනාවෝයි වේදනාවයි පෙර නොඇසූ විරුද්ධම පහළ විය. නිකන් එකක් නෙමෙයි. වේදනා සමුදය පෙර නොඇසූ විරුද්ධම් පහළ විය. ඒ වගේම වේදනා නිරෝධ ගාමිනී වේදනා සමුදය ගාමිනී ප්‍රති වේදනාව උදා කරගත්තේ විදිය පෙරණවසු විරුදහම් පහළ ඊළඟට කියනවා වේදනා නිරෝධයයි පෙරණවසු විරුදහම් පහළ විය වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි පෙරණවසු විරුදහම් පහළ විය ආස්වාදේ වේදනාවේ ආස්වාදයයි පෙරණවසු විරුද්ධහම් පහළ විය ඊට පස්සේ කියනවා වේදනාවේ ආදීනවයයි පෙරණවසු විරුදහම් 15 විය ඊළඟට කියනවා වේදනාවේ නිස්සරණයයි පෙරණවසු විරුදහම 15 විය මෙන්න මේක පහළ වුණා නම් ඒකට කියනවා ඥාණය පහළ වුණා කියලා. එතකොට අපි මේ වේදනාව කියන එක මම අර උදේ කිව්වා වගේ මනසට එකපාරට දැනෙන්නා වූ දේවලින් තීන්දු තීරණ ගත්තාම ඒව යනවා මනෝ ධාතුවෙන් ගන්න තීන්දු තීරණ බවට. මේ මනෝ ධාතුවෙන් ගන්න තීන්දු. මනේන්ද්‍රියෙන් ගන්න තීන්දු තීරණ බවට. ඒ මනේන්ද්‍රියෙන් ගන්න තීන්දු තීරණ වලින් පෙරණැසු විරුද්ධහම දකින්න බෑ. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට මොකද මනේන්ද්‍රියෙන් ගන්න තීන්දු තීරණ වලින් තමයි අපි මේ ලෝකේ ওই වේදනාව තෝරගන්න බැරුව ඇලි ගැලි බැඳි ගැටි ගැටි යන්නේ. ඒ මනේන්ද්‍රියෙන් ගත්ත තීන්දුව තීරණ වලින්. හැබැයි ඒක මනේන්ද්‍රියට එහා ගිය ප්‍රඥාේන්ද්‍රියකින් දකිනවා වේදනාවක් වේදනා වේදනා සමුදය වේදනා නිරෝධය කියන එක දකිනවා. අන්න ඒක දකින්නේ වේදනාචෛසිකෙන් නෙමෙයි. ඒකයි මේ කියන්නේ. හැබැයි මනේන්ද්‍රියෙන් ගන්න එක ගන්නේ වේදනා චෛසිකෙන් තමයි. දැන් මම ඕගලන්ට අර සමහර කට්ට මන් දන්නේ යම්මලාද ඉන්නවද කියලා ගිය සතියේ ලියන්න එපයි කිව්වා නේද? ඇයි ඒ ලියන්න එපයි කිව්වේ? ඔන්න ලියන වෙලාවේ තීන්දු තීරණ ගන්නේ මනේන්ද්‍රියෙන්. එතකොට ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වෙන්නේ නැහැ. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මම නිකන් නෙමෙයි ලියන්න එපයි කිව්වේ. තරහකට නෙමෙයි. අරක වෙන්නේ නැහැ. ඇයි ඒ? මනේන්ද්‍රිය අභිමව ප්‍රඥාේන්ද්‍රිය නැගෙන්න ඕනේ. ඒ නැගෙන්න තියෙන එක වැහෙනව මෙතනින්. ඇයි වැහෙන්නේ? අපි හිත හිත ලියනවා දැන් මේ ටික. ලියනකොට මනේන්ද්‍රිය තමයි වැඩ කරන්නේ. ප්‍රඥාේන්ද්‍රිය නැගෙන්නේ නැහැ. තේරුණාද මේකේ තියෙන මේ බරපතලකම? අපි හිතනවා මේක ලියාගෙන අරව කරගෙන පුළුවන් කියලා. දැන් පුළුවන් නම් බුදු පියාණන් වහන්සේ අර පස්සක මහණුන්ට කියන්නේ මහණනි කන් යොමු කරව කියලා. ඒ හින්දා මේක හොඳට අහගන්න වෙනවා. ඉතින් ඒකින්ද මේ දැන් පේනවනේ දැන් ওই සාමාන්‍ය ඔය සාකච්ඡා හතර යනකොට ඔන්න එන්න ඕන පිරිස ඉතුරු වෙලා ඉන්නවා දැන්. එහෙම තමයි ටික ටික ඇල්ලෙන එක එක වැඩ එනවා. ඉතින් ඒ කට්ටියට තව වැඩ තියෙනවා. ඉතින් මොනව කරන්නද නේද? ඔව් කායික වේදනාවක් එනවා නැතුව නෙමෙයි. කායික වේදනාවෙනුත් එහා ගිහිල්ලා මානසික වේදනාව ගොඩ නැගෙන විදිහ තේරුම් ගන්න ප්‍රඥාචෛසිකේ. ඒක වේදනාචෛසිකෙන් තේරුම් ගන්න බෑ. වේදනාචෛසිකෙන් තේරුම් ගන්නවා කියන්නෙම අපි අර මනේන්ද්‍රියට ඉඩ දෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ කොයි තැනකවත් කියලා නැහැනේ මනේන්ද්‍රිය තිබ්බට නිවන් දැක්කයි කියලා. ප්‍රඥා ඉන්ද්‍රිය තිබ්බොත් නිවන් දකින්නවා කියන්නේ. කියලා තියෙනවා. මොකද මනේන්ද්‍රිය හැමෝටම තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම තියෙනවා මනේන්ද්‍රිය කියන්නේ. ගොඩ නැගෙන. හැබැයි මනේන්ද්‍රියට එහා ගිය එකක් තමයි ප්‍රඥායි. නේ දැන් මම මේ ඕන ඕගොල්ලන්ට කියන්න දැන් ඕගොල්ලෝ මේ දවස් හතරක මොකක් කරලා මේ යම් මට්ටමක මේක අහගත්තා. හරි. යම් මට්ටම මේ ඉච්ඡතාවයේ ගොඩනගන්න යන තර අනිත්‍යතාවය මෙනෙහි කරන්න යම් මට්ටමකට කෙනෙක්ට තේරිලා තියෙනවා කියලා අපි හිතමුකෝ කාට හරි. එයාගේ හෙට කන ඇහෙන්නේ නැහැ. හෙට කන ඇහෙන්නේ නැති වෙනවා. වෙන්න පුළුවන්ද බැරිද? මට වෙන්න පුළුවන් කෙනෙක්ට නේ. ඔව්. කන ඇහෙන්නේ නැති වෙන. එතකොට එයාට ශබ්දය මුල් කරගත්ත කනයි ශබ්දයයි මුල් කරගත්ත සෝත ඉන්ද්‍රිය ක්‍රියා සෝත මේ මේ කනයි ශබ්දයයි මුල් කරගත්ත මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවද? ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඊට ඉස්සෙල්ලා අහපු බණපදේ හරියටම තේරුම් ගත් එක මනේන්ද්‍රිය නැතුව ප්‍රඥා ඉන්ද්‍රියෙන් දකින්න පුළුවන් ද බැරිද? එහෙනම් මනේන්ද්‍රිය ඕන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිවන් දකින්න. තේරුණාද? අහගෙන නැත්තම් මනේන්ද්‍රියේ පිහිටම පතනවා. මනේන්ද්‍රිය පිහිටම පතනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ තමන්ගේ හොඳට සිහි බුද්ධියෙන් ඉන්න වෙලාවක මේක අහගත්තොත් ඔහුට මරණාසන්න මොහොත ගැන බිය වෙන්න දෙයක් නැහැ කියලා. අහගෙන තේරුම් ගත්තොත් තේරුම් ගන්න නැතුව ඉතින් මම මේ අරග කරා මේක කරා මම මැරෙන්න බය නැහැ කිය කි හිටියලා කියන්නේ අර පින්කම කරා මේ පින්කම කරා මෙහෙම කරා පින්කම් කරපු ආනිසංශ තියෙනව නැතුව නෙමෙයි. ඈ නමුත් ඒවා තිබ්බ පළියටම වැඩේ ගොඩ යනවා කියලා කියන්න බෑ කවදා මොකද අපිට වඩා පින්දහම් කරපු හොඳ වැඩකාරයෝ යන්න ඕන තැනට ගියා. අපිට වඩා නේ ඒව කරපු හන්ද ගියා නෙමෙයි. වරද්ද ගන්න එපා. ඒක තේරුම් ගත්තේ නැති හන්ද. ඒකයි. එහෙමනම් මෙතන අපිට බලන්න වෙනවා මේ වේදනාව කියන එක පෙර අතනකෝ වේදනාව වස්තු කරගන්නවා. හැබැයි වේදනාව නිකම් වස්තු කරගන්න බෑ. වේදනාවක් ගොඩනැගෙන්න නම් වේදනාවක් ඉබේ හටගන්නත් බෑ. වේදනාවටත් හේතුවක් තියෙනවා. එහෙනම් වේදනාවට හේතුව තමයි ස්පර්ශය. ස්පර්ශයක් නැතුව වේදනාවක් එන්නේ නැහැ කවදාවත්. ඒක තමයි අර බුදු පියාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහන්නේ එක්තරා වෙලාවකදී මේ වේදනාව මමද විඳින්නේ කියලා අහනවා. ඔය මිනිස්සු මම අයින් කරන්න මම නැති කරන්න දඟලන දැඟලිල්ලේදී තියෙන ප්‍රශ්නේ තමයි ඔය තියෙන්නේ. අහන මේ වේදනාව මමද විඳින්නේ. තථාගතයන් වහන්සේ කියනවා මහාන ප්‍රශ්නේ වැරදි. අහන ප්‍රශ්නේම වැරදි කියන්නේ. වේදනාව කෙසේ හටගනීද කියලා අහන්න කියනවා. අන්න තථාගතයන් වහන්සේම උත්තර දෙනවා මහණෙනි ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නේ. එහෙනම් ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව හටගන්නවද මම වේදනාව කරනවද? දැන් ඕක තේරුම් ගන්න නැතුවම වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න එක තේරුම් ගන්නේ නැතුව මම නැහැනේ. එතකොට වේදනාව නැහැ. හරිද එතකොට? ඒක අවදාක වෙන්නේ නැහැ. ඒ වැඩේ වෙන්නේ නැහැ. හරියට තේරුම් ගන්න නැහැ එතකොට. හරි. එතකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ වේදනාව. ඊළඟට මේ ස්පර්ශය මොකෙන්ද හටගන්නේ? අන්න සලායතන ප්‍රත්‍යයෙන්. සලායතන මොකෙන්ද හටගන්නේ? නාම රූප ප්‍රත්‍යයෙන්. නාම රූප මොකෙන්ද? විඥාන ප්‍රත්‍යයෙන්. බය වෙන්න එපා මේ ටික කිව්වට. විඥාන ප්‍රත්‍ය කොහොමද හටගන්නේ? සංකාර ප්‍රත්‍යයෙන්. සංකාර හටගන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. එහෙනම් මේ වේදනාව හටගන්නේ මොකෙන්ද? අවසානයේ ගත්තොත් අවිද්‍යාව. එතනම හටගන්නේ හරි. එතකොට එහෙනම් අපිට ඊළඟ කය හදන්න නම් ඊළඟ රූපස්කන්ධය හදන්න නම් ඔය වේදනාව වස්තු කරගන්න නැත්තේ මොකෙන්ද? ආවිද්‍යාවෙන් වස්තු කරගන්නවා වේදනාව. එහෙනම් මේ ගමන යන්න ඕන නේද? හරි. එහෙමනම් මේ අවිද්‍යාව නේද දැන් ප්‍රශ්නේ? අවිද්‍යාවනේ ප්‍රශ්නේ. මේ අවිද්‍යාව කොහෙද තියෙන්නේ? දැන් මොකද සතාගේ ඔළුවෙන්ම අල්ලගන්න එපා වැඩේ. අත කකුල් වලින් අත අල්ලලා එහෙම එහෙම වලි වලින් අල්ලලා කනෝ කනෝ කියලා කෑ ගන්න වෙනවා. අල්ල ගන්න නම් අල්ල ගන්න ඕනේ ඔළුවෙන්ම වැඩි. ආ හෙල්ල වෙන්න බැරි වෙන්නේ. එහෙනම් කොහෙද මේ අවිද්‍යාව කොහෙද මේ අවිද්‍යාව තියෙන්නේ තියෙනවනම්? ඈ? මානසේ. හරි. අවිද්‍යාව මනසේ නම් තියෙන්නේ. අවිද්‍යාව අයින් කරගන්න මොකෝ කරන්න වෙන්නේ? අවිද්‍යාව තියෙන්නේ මනසෙන් නම් අවිද්‍යාව අයින් කරගන්න මොකද්ද කරන්න වෙන්නේ අපිට? ඈ? අන්න මනස මනස නිරෝධ කරන්න. ඒ කියන්නේ මනස අයින් කරන්න ඕන. ප්‍රශ්නේ කොයි හරි. පටන් ගන්න එපා වැඩි. මොකක්ද අයින් කරන්න ඕනේ? මනස අයින් කරන්න ඕනේ. මනස අයින් කරලා ඉන්නේ කොහොමද? දැන් මනස අයින් කරලා ඉන්නේ කොහොමද? ප්‍රශ්නයක් නේද? නැත්නම් දැන් වේදනාව වස්තු කරගන්න විදිය දන්නේ නැහැ නැත්නම් ඒකයි මේ ප්‍රශ්නේ. වේදනාව වේදනාව කිය කිය මොකද කියන්නේ මොකද වේදනාව පිළිබඳ පෙරණෝ ඇසු විරුදාම. එහෙනම් හොයාගන්න එනවා අපිට අනිවාර්යයෙන්ම කොහෙද මේ අවිද්‍යාව තියෙන්නේ? ඈ? නෑ අවිද්‍යාව කොහෙද තියෙන්නේ කියන එකයි හොයාගන්න. මොකේද? ආ හරි අන්න අබල්ලගේ උදාහරණය ගමුකෝ හරි. તો කොහෙද තියෙන අවිද්‍යාව? ඔව්. අන්න ඒක තමයි කොහොමද ඒක? ඒතොර ඒ කියන්නේ අවිද්‍යාවනේ. ඒතොර අවිද්‍යාව කොහොමද නැගෙන්නේ කියන ප්‍රශ්නේ හරි තියෙනවා. හරි මොකක් හරි වෙන්නේ කියන ප්‍රශ්නේ තමයි එන්නේ මේක අපිට. අපි ළඟ තියෙන අපි ළඟ තියෙන ගති පැවතුම් තුල තියෙනවා. හරි. දැන් අපි ළඟ තියෙන ගති පැවතුම් තුල නම් මේක තියෙන්නේ ගති පැවතුම් ටික තියෙන්න ඕන කොහෙද? මනසේ. ගති පැවතුම් වල ගති පැවතුම් ටික තියෙන්නේ කොහෙද එහෙමනම්? මනසේ. මනසේනේ. මොකද්ද වසල සූත්‍රයේ බුදුහාඳුර කියන්නේ? උප්පත්තියෙන් වසලෙක් වෙන්නේත් නැහැ. උප්පත්තියෙන් බ්‍රාහ්මණෙක් වෙන්නේත් නැහැ. එහෙමනම් වසල ගතිය අපේ අපි උප්පත්තියෙන් ගේනවද වසල ගතිය හදනවද? දැන් ගති ප්‍රයතුන් තියෙන විදිහකුත් නෑ. මෙන්න මෙතන තමයි අති බහුතරයක් වරද්දගන්නේ අපි ගතිය ගති පොදිය උප්පත්තියෙන් ගේනවා කියන මේක ගත්ත ගමන් එක තැනක පරදිනවා ඒකයි පෙන්වන්නේ එහෙම ගත්තොත් මම ගියත් භවයේ ගඩපු පෙරේත ගතිය තාම ගේනවා එහෙනම් මම උපදින්නෙම පෙරේතෙක් වෙලා කියන්නේ පෙරේත ගතියෙන් උපදින්නේ ඒතකොට අර වසල සූත්‍රයත් එක්ක උප්පත්තියෙන් වසලෙක් වෙන්නෙත් නැහැ උප්පත්තියෙන් බ්‍රාහ්මණයද? ඒතර වසල සූත්‍රයත් එක්කත් පරස්පරයි නේද? හැබැයි බුදුදහමේ එක තැනකට හරි ගිය තව තැනකට තව තැනකට පරස්පර වෙන්නත් බෑ. නේද? කොතරකට පරස්පර වෙන්නේ නැහැ. වසල ගතිය හදන විදිය සරියුත් සාමුල ලස්සන්ට කියනවා. ලාභ සත්කාත කීර්ති ප්‍රශංසා ගරු නම්බුනාම වලට යටත් වෙලා ආස්වාදය ගැන හරියට අවබෝධයක් නැතුව නිවන් මඟක් වඩන වැඩපිළිලක් තථාගතයන් වහන්සේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරද්දි ඒ නිවන් මඟ වඩා ගන්නේ නැතුව ලෝකේ තුන් ලෝකේ කොහේ හෝ තැනක් හොඳයි වටිනවා සාරයි කියලා අන්නේ තැනට තමනුත් වැඩ කටයුතු කරමින් අනුන්වත් එතනට සමාදම් කරලා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම තලවලට උප්පත්ති ගෙන දෙන්න ඕන විදියට කරුණ සකසලා දීලා ඒ තැන් වලට යවනවනම් නිවන් මාර්ගක් දේශනා කරන්නේ නැතුව වසල ගතියක් වඩන වසලෙක් කියලා. ඒක පසල ගතිය සෙල්ලම් එකක් නෙමෙයි. අපි හිතන විදිය නෙමෙයි පසල ගතිය කියන්නේ. මොකද එච්චර නිවන් මාර්ගය තියෙද්දි ඒක බෑ පස්සේ කරගන්න කියලා අනවන. බුද්ධ දේශනාවට අනුව සෑහෙන ඒක මේ මිනිස්සුන්ට නිවන් දකින්න තියෙන අවස්ථාව නැති කරනවා. මම නීච වැඩක් හැටියට සලකන්නේ. නිවන් මාර්ගය තියෙද්දි ඒක පරක්කණේ ඒක. හරි. එතකොට එහෙමනම් අපි හොයාගන්න වෙනවා ඇත්තටම මේ කොහොමද අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කියලා. ආ අපි ඔය ඔක්කොම ටික උත්තර ටික එන සූත්‍රයටම යම් අවිද්‍යා සූත්‍රය අංගුත්තර නිකායේ පිටුව 205 අංගුත්තර නිකාය 6 වෙනි කාණ්ඩේ මහණෙනි මේන් පෙර අවිද්‍යා නොවිය මොකද කියන්නේ පෙර අවිද්‍යා නොවිය එහෙනම් කතාව එක ප්‍රශ්නයක් විසඳෙන්න ඕනේ එතන ඒ කියන්නේ අවිද්‍යාව කොහෙන්වත් ගේන්නේ නැහැ. පෙර අවිද්‍යාව නොවිය. මොකද්ද කියන්නේ? එයින් පසු පහළ විය. එහෙමනම් රූපයක් අපිට ඝට්ටණය වෙන තැන අවිද්‍යාව තියෙනවද? අවිද්‍යාව ගොඩ නැගෙනවද? පස්සේ පහළ වෙනවද? ඔව් මං අහන්නේ දැන් රූපයක් ඝට්ටණය වෙනකොටම අවිද්‍යාව තියෙනවද නැත්නම් පස්සේ පහළ වෙනවද? ඒ වෙලාවේ තමයි ඒ වෙලාවේ අහන්නේ රූපය ඝට්ටණය වෙන එක එකක්ද නැත්නම් ඒක පසු පහළ වෙයි කියන්නේ. දැන් රූපයක් ඝට්ටණය වෙනවා. හරි. අපි හිතමු රූපයක් ඝට්ටණය වෙනකොටම අවිද්‍යාව නා. කවදාද නිවන් දකින්නේ? කොහොමද නිවන් දකින්නේ? නිවන් දකින්න බෑ. ඇයි? මේක බලනවා මේක බලනවා මේක බලනවා බලන බල්ල බලන දැන අවිද්‍යාව. බලන බලන දැන අවිද්‍යාව. එහෙනම් බල්ල බලන දැන දුක. එහෙම පාර යනකොට එහෙම තියෙනවද? එහෙම නෑ. එහෙම තියෙනවද? පාර යනකොට රූප 100ක් දකින්නවා. ඔය රූප 100ටම වටිනාකම් දෙනවද? 100ටම වටිනාකම් දුන්නොත් 100ත් එක අවිද්‍යාව. 100ට වටිනාකම් නොදී 10කට වටිනාකම් දෙනවා. 10ත් එක්ක යම් වැඩ පිළිවෙලක් පටන් ගන්න. අපි හොයාගමු ඒක දැන්. එහෙනම් අවිද්‍යාව පෙර නොවිය පසු පහළ. මෙන්න මේක තමයි තේරුම් ගන්න ලෝක සත්‍යයට අමාරුමයි කියලා බුදුහාමුදුරු කියන්නේ. මේක කියන්නේ මේ සූත්‍රය නෙමෙයි අර්ය පරිශන සූත්‍රය. මම ඒ කොටසත් කියනවා දැන්. මොකද්ද කියන්නේ? අවිද්‍යාවම පුරිම කෙලවරක් නොපෙනේ මෙසේ තෙල කියන ලැබේ. මහණෙනි මොකද වැලිදු අවිද්‍යාව ඉද ප්‍රත්‍යයෙන් යයි පැනවේ. මේකේ පාලියකට ගියාම තමයි හොඳටම තේින්නේ. මොකද්ද? අවිද්‍යාව කියන්නේ ඉදප්පච්චතා විඥාතා. ඒ කියන්නේ අවිද්‍යාව මේ මොහොතේ ප්‍රත්‍යයෙන් උපදින එක. මේ මොහොතේ ප්‍රත්‍යයෙන් උපදින එක. දැන් ඒක හොයාගන්න ඕනේ ඊළඟට අපි. එහෙමනම් තථාගතයන් වහන්සේ අරිය පරිසන සූත්‍රයේ කියනවා මේ තෘෂ්ණාවෙන් වෙලී ගැලී ඇලී ඉන්න මේ ලෝක සත්‍යය කෙසේනම් මේ ඉදප්පච්චතා පටිච්ච සමුප්පාදය තේරුම් ගනීද මෙය කියන්න යන එකත් මට මහා වෙහෙසක් කියන්නේ ඔන්න ඕකයි. ඇයි? ලෝක සත්‍යය හිතන්නෙම අපි එක්ක සංසාරෙන් ගේනවා මොකක් හරි. සංසාරෙන් ගේන ටිකක් තියෙනවා. ඒ ගේන්නේ හැබැයි අවිද්‍යාව නෙමෙයි. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. සංසාරෙන් ගේන ටිකක් තියෙනවා මොනවද? ලැබීම්, නොලැබීම්. එහෙම ටිකක් තියෙනවා. අගහිඟකම් වෙන්න පුළුවන්. ඒව හරියි. හැබැයි ඒකකවත් අවිද්‍යාව කතා නෙමෙයි. එහෙම නෙමෙයි. එහෙනම් මේක හරියටම අපි තෝරගන්න. මොකද මෙන්න මේ කතාව තේරෙන්නේ නැත්තම් කෙනෙක්ට කිසි දවසක පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි වෙන් කරගන්න බෑ. මෙන්න මේ දෙක වෙන් කරගන්න බැරි නම් බුදු පියාණන් වහන්සේ කියනවා ඔහු අසෘතවත් පුතඥයෙක්මයි ඔහුට භාවනාවක් අනුමත කරන්නේත් නැහැ. මොකද හේතුව මෙතනින් පස්සේ තමයි අපිට තෝරුම් ගන්න හොඳටම තව එන්නේ මොකද්ද අපිට ප්‍රහීන කරන්න පුළුවන් මොකද්ද අපිට ප්‍රහීන කරන්න බැරි පංචස්කන්ධයට අයිති කිසිම දෙයක් අපිට ප්‍රහීන කරන්න බෑ අරියත් උනත් පිරිනම් පානකම්. පංච උපාදානස්කන්ධයට අයිති සියල්ල ප්‍රහීන කළ යුතුයි. ඒකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කිව්වා මිසක් සංකිට්ඨේන පංචස්කන්ධා දුක්ඛස්කන්ධා කිව්වේ නැහැ. එහෙනම් නිවන් පූර්ණ කරපු අරිහතුන් වහන්සේ පිය පරිණිරවාණය සිද්ධ වෙනකන් ඉන්නේ පංචස්කන්ධ ජීවත් වෙන්නේ. හැබැයි පංචස්කන්ධේ කොයි වෙලාවක සසර ගමනක් හදන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය තමයි සසර ගමන හදන්නේ. මේ දෙක තමයි අපි මේ තව ටික ටික ගැඹුරට ඇතුළට යන්න හදන්නේ දැන්. නේද? ඒ ටික යන්න හදන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගෙන්නේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියේ උපාදාන කියන තැනින් නම්. උපාදානයට ප්‍රත්‍ය තණ්හාව. තණ්හාවට ප්‍රත්‍ය වේදනාව. වේදනාවට ප්‍රත්‍ය ස්පර්ශය. ස්පර්ශයට ප්‍රත්‍ය මේ මෙහෙම ආවම අන්තිමට තියෙනවා අවිද්‍යාව. දැන් මට කියන්න අවිද්‍යාව හරියට දන්නේ නැතුව උපාදාන නිරෝධ කරන්නේ කොහොමද? එතන තමයි මේ ප්‍රශ්නේ එන්නේ දැන් අපිට. අවිද්‍යාව හරියට ගොඩ නැගෙන විදිය අපි දන්නේ නැතුව වේදනාව ගොඩ නැගෙන විදිය දන්නේ නැහැ. වේදනාව ගොඩ නැගෙන විදිය දන්නේ නැතුව තණ්හාව ගොඩ නැගෙන විදිය දන්නේ නැහැ. තණ්හාව ගොඩ නැගෙන විදිය දන්නේ නැතුව උපාදානය ගොඩ නැගෙන විදිය දන්නේ නැතුව අපිට කිව්වොත් එimhe උපාදානයෙන් තොරව ඉන්න කියලා. මොකක්ද ඉන්න ක්‍රමේ? ඉන්න ක්‍රමයක් තියනවද? එහෙම. ඉන්න ක්‍රමයක් නැහැ. ඇයි මොකද්ද න්‍යාය ධර්මය පාවිච්චි කරන එහෙම නොවි ඉන්න. එහෙනම් බලමු මේකේ ඉතුරු ටික කොහොමද යන්නේ කියලා. මේ දැන් සාකච්ඡා කරනකොට මේ කතා කරන ටිකෙන් එන ප්‍රශ්න ඉදිරිපත් කරන්න. කවුද එන් කුමුදුනි මහත්මිය කියලා ඉන්නවද? කවුරු හරි ගෙදරින් පොඩ්ඩක් ඇවිල්ලා ඉන්නවලු මේ ශාලාවෙන් එළියේ ඉන්නවලු පොඩ්ඩක් බලන්න කොහොමරි කළා උත්සාහ කරන්න පණිවිඩය ඉවර කරලා ඉන්න වැඩගත්ම දේ කියන්නේ ඒකයි. ඕනම දේ කියනකොට තමයි මොකෙක් හරි කඩම් පාත් වෙන්නේ. ඒක තමයි හැටි. බුද්ධ ශාසනේ වැහෙන වැහිල්ල. තව ළඟට ඇවිල්ලා වැහෙන්නේ. බලන්න කොහොමද අවිද්‍යාව හටගන්නේ කියලා. මහණෙනි මම අවිද්‍යාව සත්ප්‍රත්‍ය කොට කියමි, නිෂ්ප්‍රත්‍ය කොට නොකියමි. ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යෙන්මයි හටගන්නේ නිෂ්ප්‍රත්‍යෙන් නෙමෙයි කියනවා. මොකද්ද බලන්න ඊළඟට කියන. මා අවිද්‍යාවගේ ආහාර කවරය පංච නීවරණයි කිය යුතුයි. එහෙනම් අවිද්‍යාවට ආහාර මොනවද? හරි. දැන් එකෙන් එක යන්න. අවිද්‍යාව නිසා පංච නීවරණ උදා වෙනවද? පංච නීවරණ හන්ද අවිද්‍යාව උදා වෙනවා. ආ දැන් එන්න ඕනේ රිවර්ස් එකට. ඔන්න ප්‍රශ්නේ. දැන් අවිද්‍යාව කඩන්න නම් පංච නීවරණ දැන. අවිද්‍යාවට ආහාර පංච නීවරණ. නැත්නම් අවිද්‍යාව තෘෂ්ණා අවිද්‍යාව තෘෂ්ණා කිය කී ඉඳලා ගොඩ යන්නේ කොහෙන්ද? මේක ගොඩනැගෙන විදිය දැනගන්න ඕන හරියටම. එහෙනම් අවිද්‍යාවට ආහාර මොනවද? පංච නීවරණ. කාමච්ඡන්ද ව්‍යාපා තීන මිදුද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන. එහෙනම් පංච නීවරණ නැත්තම් අවිද්‍යාව නැහැ. එහෙනම් පංච නීවරණ ඇසුරු කරන තාක්කල් අවිද්‍යාව ක්‍රියාත්මකයි. පංච නීවරණ ඇසුරු කරන තාක්කල් අවිද්‍යාව ක්‍රියාත්මකයි. නිදා ගන්න නම් එපා මේ කෑල්ල ඉවරනකම්. දැන් ඇස් අරගෙන හරි අහගෙන ඉන්න. ආයි නිදාගත්තමම තමයි ආයි භාවනා කරන්න අහන්නත් එපා වැඩකුත් නැහැ. තේරෙන්නෙත් නැහැ. ආයි විහිළුවකට කියන එකක් නෙමෙයි. මේක තමයි බුදු මම නෙමෙයි ලෞතුරා බුදුහාඳුරම කියනවා. මේ ඉදප්පච්චතා පටිච්චසමුප්පාදය තමයි ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරි මේක. ඒකම තමයි තේරුම් ගත යුත්තේ නිවන් දකින්න. නැත්තම් අපි අමාරුයි. එහෙනම් අවිද්‍යාවට ආහාර මොනවද? පංච නීවරණ. මහණෙනි පංච නීවරණයදු සත්ප්‍රත්‍ය කොට කියමේ නිෂ්ප්‍රත්‍ය කොට නොකියමේ පංච නීවරණයන්ගේ ආහාරය ත්‍රිවිධ දුස්චරිතයයි. මොනවද පංච නීවරණට ආහාර? ත්‍රිවිධ දුස්චරිතය. මොනවද ත්‍රිවිධ දුස්චරිතයිද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. කායයි වචනයයි මනයි දුස්චරිතයි. එහෙනම් කය, සිත, කය, වචනය කිලුටු වෙන්න කිලුටු වෙන්න පංච නීවරණ උදා වෙනවා පංච නීවරණ උදා වෙන්න උදා වෙන්න අවිද්‍යාව උදා එහෙනම් සිතයි කයයි වචනයයි පිරිසිදුනා පංච නීවරණ වලට ඉඩක් නැහැ පංච නීවරණ වලට ඉඩක් නැත්නම් අවිද්‍යාවට ඉඩක් නැහැ එහෙනම් සිත කය වචනය පූර්ණයෙන් පූර්ණ පිරිසිදු කාගේද අරියතුන් වහන්සේගේ තථාගතයන් වහන්සේ සාරියතුන් එහෙනම් උන්වහන්සේලාට පංච නීවරණ මාත්‍රයක්වත් නැහැ. පංච නීවරණ නැත්නම් අවිද්‍යාව. අවිද්‍යාවක්වත් මාත්‍රයක්වත් නැහැ. අවිද්‍යාව මාත්‍රයක්වත් නැත්නම් පංච උපාදානස්කන්ධේ මාත්‍රයක්වත් නැහැ. එහෙනම් පංච උපාදානස්කන්ධේම නිරෝධද නැද්ද? නිරෝධයි. එතකොට ඊට මෙහා ඉන්න ඇයට ඔක්කොම අවිද්‍යාව නිරෝධද? නැහැ. එහෙනම් සෝතාපන්න කෙනෙක්ට සතර අපාගත වෙන මට්ටමේ අවිද්‍යාව ඉවරයි. හැබැයි සුගත සුගතිගාමී වෙච්ච මනුස්ස දේව බ්‍රහ්ම තාම ඉවර නැහැ. එහෙනම් ඔහුගේ සිත කය ඔහුගේ පංච නීවරණ සතර පාගත වෙන මට්ටමේ පංච නීවරණ ටික ඔහුට ඉවරයි. සෝතාපන්න කෙනාට. එහෙනම් පංච නීවරණ සතර පාගත වෙන මට්ටමේ ටික ඉවර නම් අන්නේ මට්ටමට ඔහුගේ සිත කය වචනේ සංවරයි. එහෙනම් පුතඥයේගේ සිත කය වචනේ සංවරයි කිව්වොත් එහෙම හරිද වැඩේ? හරිනම් අපිට ඉන්න පුළුවන් සිල් ගන්නවා කියයි අරවා කියයි මේවා කියයි හරි කතාව. ඔය වැරදි නෑ. නමුත් ඉතින් වැඩේ කෝ. අර රබර් බෝලේ යට තියන් හිටියා වගේ තමයි. කොයි වෙලාවෙ හරි බෝලේ එනවා උඩට. සිලුත් නෑ මොකක් අන්න ඉවරයි ඔක්කොම ඒක. නේ. එහෙනම් මේක වරදින්න තියෙන chance වැඩි නෑ හරියට තෝරගත්තේ නෑ. මහණෙනි මම ත්‍රිවිධ දුෂ්චරිතයේ සත්‍යත්‍ය කොට කියමින් නිෂ්ප්‍රත්‍ය කොට නොකියමි ත්‍රිවිධ දුස්චරිතයට ආහාර කවරේද? ඉන්ද්‍රිය සංවරයයි කියනු ලැබේ. මොකද්ද? right. ටිකෙන් ටිකියන් ඇතුළට. ඇහැ රූපේ ඉදිරියේ අර මේ මොනවාද මේ මස් කට්ටක මස් හොයන්න යනකොට ඇහැ රූපයෙන් මස් කට්ටක මස් හොයන්න යනකොට සංවරද අසංවරද සිත කය වචනේ සංවරද දුස්චරිතද? පංච නීවරණද නැද්ද? විද්‍යාවද අවිද්‍යාවද? එහෙනම් මස් හොයන්නේ? ආ හරි. මම තේරෙනවා. ඒකට මුල කොහෙද? ඉන්ද්‍රිය අසංවරය. එහෙනම් ඉන්ද්‍රියන් ටික සංවර නැහැ. ඉන්ද්‍රිය ටික සංවර නැහැ. නේද? ඉන්ද්‍රිය ටික සංවර නැත්තම් අපි අපිට දන්නේ නැති වුණාට අර මං පටන් දානෙට නතර කරනකොටත් කිව්වේ ඒකයි රූපයේ ඉදිරියේ අපි වහලෙක් වෙලා ඉවරද නැද්ද ඈ රූපයේ ඉදිරියේ අසරණෙක් වෙලා ඉවරද නැද්ද රූපයේ ඉදිරියේ අනාථයෙක් වෙලා ඉවරද නැද්ද ඇයි ඉන්ද්‍රියන් ටික අසංවරයි එහෙනම් ශබ්දයේ ඉදිරියේ ගන්ධයේ ඉදිරියේ රස ඉදිරියේ ස්පර්ශය ඉදිරියේ සිතුවිල්ල ඉදිරියේ ඉන්ද්‍රයන් ටික අසංවර නම් ත්‍රිවිධ දුස්චරිතය ත්‍රිවිධ දුස්චරිතය නම් පංච නීවරණ පංච නීවරණ නම් අවිද්‍යාව නේ හොඳට තේරෙන්න ඕනේ නේද එක කොනක් ලියා ගත්තොත් වැලම ලිහි ඒක කොනක් වරද්දා ගත්තොත් ඔව් චුට්ටක් කියන මම පොඩි. මම නැත්නම් ඇහෙන්නේ නැහැ කියන එක. ඒ YouTube එකට ඇහෙන්නේත් නැහැ. මහත්මයා මෙතෙන්දී ඔබතුමා දේශනා කරා දැන් අර මේක ප්‍රත්‍යයෙන් හටගන්න එක හේතු ප්‍රත්‍ය නොවේ කියලා. ඒ දෙක අතර වෙනස පොඩ්ඩක් වෙනස් අනුන දෙන්නකො. නෑ මෙතන කියන්නේ සප්‍රත්‍ය කොට කිය. මොකද්ද දැන් මේකට සප්‍රත්‍ය තමයි පංච නීවරණ. දැන් අවිද්‍යාව ඉබේ හටගන්නේ නෑ. ඒක නිෂ්ප්‍රත්‍ය නෙමෙයි කියන්නේ. ඒතර ඒක ඒ සප්‍රත්‍ය කියලා කියන්නේ මොකද? ඒ අවිද්‍යාවට ආහාරයක් තියෙනවා. මොකද්ද ආහාරය? පංච නීවරණ. ඒතර ඒකත් සප්‍රත්‍යයෙන් හටගන්නවා කියන්නේ ඒකත් යට තියෙන ස්පර් යට තියෙන හේතුවක් මුල් කරගෙනම තමයි හටගන්නේ. ඔව් දැන් හේතු ප්‍රත්‍ය මෙතන විස්තර කරන්නේ නැත්තේ තාම හේතු ප්‍රත්‍ය වලට යනවනේ ලෝභ දේශ මොහය අලෝභ දේශ මොහය. දැන් අන්තිමට එන්නේ එතනට තමයි. එතනට එන්න හැබැයි මේ එකෙන් එකකට බලපාන විදිය මේ කියන්නේ. දැන් මේම කියන්නේ මොකද්ද? දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර. තේරෙනවද? අවිද්‍යාව මුල් කරගෙන සංකාරයක් ගොඩනැගෙනවා. ඒතර අවිද්‍යාව මුල් කරගන්නේ නැතු සංකාරයක් ගොඩ නැගෙනවා කිව්වොත් ඒ කියන්නේ සසර ගමනක් හදන එකක් ගොඩ නැගෙනකොත් ඒක නිෂ්ප්‍රත්‍ය වෙන්න බෑ ඒක. ඒක සප්‍රත්‍යයෙන්ම තමයි හටගන්නේ. ඒකයි මේ කියන්නේ. දැන් අවිද්‍යාව නැතුව දුක හට ගන්නවා කිව්වොත් ඒක වැරදි. ඒක නිෂ්ප්‍රත්‍ය. එහෙම නෙමේ අවිද්‍යාව සත්‍යත්වයෙන්මයි දුක හට ගන්න ඕන තව වචනයකින් පෙන්නනවා. අන්න ඒ වගේ එකක් තමයි මේ කියන්නේ. හරිනේ? හරි ඊට පස්සේ කියනවා ඉන්ද්‍රියා සංවරයයි. ඊළඟට කියනවා මහණෙනි ඉන්ද්‍රියා සංවරයේ සත්පත්ත්‍ය කොට නිෂ්පත්ත්‍ය කොට නොකියමි. ඉන්ද්‍රියා සංවරයට ආහාරය මොකද්ද? අසම්ෘති අසම්ප්‍රජනයයි. ඒ කියන්නේ මේ සිහිය නැතිකම සතිය නෑ පිළිගන්න බෑ නේද? ඔව්. දැන් මම මෙහෙම අහන්නේ. මේ සාකච්ඡා ඉවරනාට පස්සේ කොහෙද යන්නේ? ඈ? ඔය ගෙදර. ඒක සිහිය නැද්ද? සතිය. අනුන්ගේ ගෙවල් වලට යන්නේ නැහැ නේ. තම තමන්ගේ ගෙවල් වලටම යන්නේ. එහෙනම් සතිය තියෙනවනේ. හැබැයි ඒ සතිය නෙමෙයි මේ කියන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒ සතිය වෙනයි මේ සතිය වෙනයි. මෙන්න අපි රූපය පිළිබඳව මනා ලෙස යථාර්ථයෙන් දන්නේ නැතුව සතිය පිහිටව ගන්න බැරි වෙච්ච හන්දා යථාසුත ධර්මයට අනුව සතිය පිහිටව ගන්න බැරි වෙච්ච හන්දා අපි හිතියේ මොකෙන්ද? සිහි කල්පනාවකින් නෙමෙයි. කොටිම ගත්තොත්. නේද? අසම්මුති ස්මෘතිය නෑ. සම්ප්‍රජනයයි. ඊටස් කියන මම අසම්මුති සම්පඤ්ඤ සප්‍රත්‍ය කොට කියමි නිෂ්ප්‍රත්‍ය කොට නොකියමි. අසම්මුති සම්ප්‍රජනයට මොකද්ද? අයෝනිසෝ මනසිකාර්යයි. අන්න අර බුතුමිය කියපු තැන. දැන් ඒක ආවේ මැදින්නේ. ආන මැදින් ආවේ කෑවේ. අයෝනිසෝ මනසිකාර්යයි. ව්‍යායනසේ මානසිකාරය වැඩි වෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ තව? අවිද්‍යාව වැඩි වෙනවා. අයෝනිසෝ මානසිකාරය වැඩි වෙන්න වැඩි වෙන්න අවිද්‍යාව වැඩි වෙනවා. ඊළඟට මහණෙනි අයෝනිසෝ මානසිකාරය සත්වත් එක්කොට නිෂ්පත් එක්කොට නොකියමේ අයෝනිසෝ මානසිකාරයන්ට ආහාර කවරේ දෙයක් නොදැහ අදහන්න ඕනේ නැති ඒවා අදහන්න යන මොනවද කරන්නේ අදහන්න ඕනේ නැති ඒවා අදහන්න යන මොනවද අපි අදහන්නේ ඉතින් අදහන්නේ හයයි. මොනවද හය? රූප අදහන. සද්ද අද ආය වෙනේ හොයන්නේ පහල. අදහන්න ඔච්චරයි. දොහොත් මුදුනින් අදහන්නේ හයයි තියෙන්නේ අදහන්න. මොනවද අදහන්නේ? ආ මේ සීස් මුදුනින් රූප ටික අදහගෙන ඉන්නවා. සීස් මුදුනින් සද්ද ටික, ගන්ධ ටික, රස ටික ඔක්කොම අදහගෙන ඉන්නවා. බුද්ධ ධම්ම සංඝ අදහන්න කිව්වා පොඩ වෙලාමදි. ඇයි ඒ? ඊට වඩා ලොකුයි රූප ටික අදාගෙන ඉන්න එක. ඊට වඩා ලොකුයි සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ටික අදාගෙන. අදහන්න ඕනේ නෙමෙයි අදහන්නේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න අදහන්න ඕනේ නැති ඒවා. අදහන්න ගියාම ඕකට තව වචනයක් කියනවා දරන්න ඕනේ නැති ඒවා දරනවා. මේ දරන්න ඕනේ නැතිව දරාගත්තාම මොකෝ වෙන්නේ අපිට? දරා ගන්න බෑ. ඊට පස්සේ මොකෝ වෙන්නේ? පොළවේ පාස් කරනවා, හැපෙනවා, නේද? බිත්ති ඔළුවේ ගහ ගන්නවා. රටේ නැති වැඩ. ඇයි දරා ගන්න බෑ. ඇයි දරා ගන්න බැරි? දරන් දරා ගන්න ඕනේ නැති දෙයක් දරාගෙන ඉඳන. මේ දරා ගන්න. දැන් කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ කොහොමද ඕන්න? අදහන්න ඕනේ නැතිව අදහනවා කියන ලොකු මාතෘකාවක්. මොකද වෙන්නේ? මගේ අහලකට දුක් පීඩා නොවේවා. කායික දුක් පීඩා අහලකට ලං නොවේවා අදාගෙන ඉන්නවා. එන්නේ මේවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කොයි එක එකටවත් කිසි ප්‍රශ්නයක් නැහැ. මටමනේ මේක වෙන්නේ කී කියේ දැන් ඉතින් දේශ දෙවල් තීතිය මොකද කරන්නේ? ඇයි? කායික දුක් විපාකයක් එනවා නම් එන්නේ කොහොමද කියලා තේරුම් නොගෙන ඉච්ඡාවක් ගොඩනගනවා මෙහෙම නොවේවා කියලා ඒ ઈච්ඡාවකින් ඉෂ්ට වෙන්න එකක් නෙමෙයි යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛ. මොන අදහන්න ඕනේ නැතිව අදහන. මේ මේවා එක එක විදියට අදහනවා. එක එක්කෙනා. මේ මගේ පුතා මෙහෙම වෙන්න ඕනේ. කොහමද? ડોක්ටර් වෙන්න ඕනේ. ඌ ડોක්ටර් වෙන්න කලින් ශිෂ්‍යත්වේ පාස් වෙන්න. ඒක අදහගෙන ඉන්න. ඔන්න පාස් වෙන්න. ඊට ඊට පස්සේ O level අදහගෙන ඉන්න. ඒක බලන්න. ඊට පස්සේ A level. මේ මොකකටද අදහගෙන ඉන්නේ ඔක්කොම බලමු. පංචකාමයේ භුක්ති විඳින්න. අර මස් නැති කට්ටක මස් හොයන්නේ. ඒ උච්චර තමයි අදහන්නේ. වෙන මොකටක් අන්නේ. හොඳට නිකන් සංසුම් මනසකින් බලන්න අපි ඉගෙන ගත්තේ මොකටද? කසාද බැන්දේ මොකටද? ගෑත් දොරක් හදාගත්තේ මොකටද? නිවන් දකින්නද කියලා බලන්න. ඈ? ටක් ගාලා අහන්න අනිත් පැත්තේ හිතේ. නිවන් දකින්නද උඹ ඉගෙන ගත්තේ? නිවන් දකින්නද කසාද බැන්දේ? නිවන් දකින්නද දරු මල්ලද? නිවන් දකින්නද ගෑත් දොරක් හදාගත්තේ? නිවන් දකින්නද තරහතිරන් ටිකක් ලබා ගත්තේ. නිවන් දකින්නද තාන්න මාන්න ඔය ඔක්කොම ටික ගත්තේ. කියලා බලන්න. බලලා යනවා. නෑ ඒකකටවත් නෙමෙයි. එහෙනම් මොකටද? ඒකකටවත් නෙමෙයි නම් මොකටද කියලා බලන්න. මොකටද ඇත්තටම? පංචකාමයේ භුක්ත වෙන්නේ. එහෙම නෙමෙයි නෙමෙයි නම් නෙමෙයිද කියලා බලන්න. එහෙම නෙමෙයි නම් වෙන මොකක් හරි වෙන්න ඕන. මොකක් හරි දෙපැත්තයිනේ තියෙන්නේ. එක්ක ලෝකේ එක්ක නිවන්. නේ? ඔය දෙපැත්තේනේ මේක දෝලණය වෙන්න වෙන්නේ. ඉතින් මේ අපි දහම අරාගෙන දඟලගෙන එකාකාර පිට එක පරදවාගෙන ගිහිල්ලා දඟලලා මේ මොකක් දඟලන්නද මේ හදන්නේ? මස් කනදක් නැති කට්ටක මස් හොයන. මරාගන්නේ මොකටද? මස් කට්ටක මස් හොයන්න. හොරකම් කරන්නේ මොකටද? දැන් කියන්න දැන්. දැන් හයියෙන් කියන්න. ඒ හොරකම් කරන්නේ මොකටද? මස් නැති කට්ටක මස් හොයන්න. මස් මස් කට්ටක නෙමෙයි. මස් නැති කට්ටක මස් හොයන්න. මස් කට්ටක නෙමෙයි. මස් නැති කට්ටක මස් හොයන්න. බොරු කියන්නේ මොකටද? මස් නැති කට්ටක මස් හොයන්න. කාමයේ වර්ධව හැසිරෙන්නේ. තුරා මෙහෙරේ මස් නැත්තම් ওই පහෙන් වැලකිලා ඉන්න මොකද්ද කරන්න මස් නැති බව තේරුම් ගත්තොත් ওই පහෙන් වැලකිලා ඉන්න මොකද්ද කරන්න නෑ නෑ මස් නැති බව තේරුම් ගත්තොත් ඔය පහෙන් වැලකිලා ඉන්න මොකද්ද කරන්න ඕනි කියලා අහන්න. මුකුත් කරන්න දෙයක් නැහැ. ඒකයි බුදුහාමුදුරගේ සංයෝජන ප්‍රහීන නම් ඔබලා බය වෙන්න එපා කිව්වේ. ඔබලා අතින් ඒව වෙන්නේ නැහැ කිව්වේ. සංයෝජන ටික ප්‍රහීන කරගන්නේ නැතුව ඔබලා බය වෙලා ඉන්න මේක කරොත් මේක වෙයි මේක කරොත් මේක වෙයි මේක කරොත් මේක වෙයි. බය වෙලා ඉන්න. බය කිව්වේ දුකට නම. අනිත් පැත්ත. මූල බීජෙම කඩන්න කිව්වා. මූල බීජය ගැඩුවට මොකටද බය වෙන්නේ? ගහ උගුල්ල දැම්මනම් අතු ගැන බයක් වෙන්න ඕනද ගෙට කඩන් වැටෙයි කියලා? ඈ? නෑනේ. රැට නිින්දෙන් නැගිටිනවද හුලඟක් එනකොට දහව ගුල්ල ගන්න. නැත්තම් මර බයේ ඉන්න වෙන්නේ ඇයි? කොයි වෙලාවෙ මේක වැටෙයිද දන්නේ අත්ත කඩන් වැටෙයිද දන්නේ ගහ වැටෙයිද දන්නේ ඇයි මුල ගලවල නැහැ මෙන්න මේ වගේ වැඩක් තියෙන්නේ හොඳට කල්පනා කරන්න දහම අමාරු නෑ සතාගේ වැරදි තැනින් අල්ලගත්තොත් වැඩේ අවුල. බුදුහාමුදුරු කිව්වේ ඒකයි ඔළුවෙන්ම අල්ලගනින්න. ආයි එහෙන් මෙන් කකුල් වලින් නැට්ට වලින් බඩවල් බොකු වලින් අල්ලගෙන හරියන්නේ නැහැ. කෙලින්ම ඔළුවෙන්ම අල්ලගන්න. හරි. එහෙමනම් අදහන්න ඕනේ නැතිව අදහනවා ඉතින්. මම බලන්න අපිට වෙන දේ ඉතින් දැන්. ඊට පස්සේ කියනවා මහානෙනි මම නොදැලිය හැකි සත්පත්ත කොට කියමි නිෂ්පත්ත කොට නොකියමි නොදැලි බවුන්ගේ ආහාර කවරේද අසත් ධර්ම ශ්‍රවණයයි. මොකද්ද? අසත් ධර්ම ශ්‍රවණය. එහෙනම් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අසත් ධර්මේ. නේ. අසත් ධර්මයට හේතුව මොකද්ද? පාප මිත්‍ර සේවනය, අසත්පුරුෂ සේවනය. එහෙනම් අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අසත්පුරුෂ සේවණයෙන් සේවණය කියන්නේ ඇසුරු කරන ඇසුරු කරන ဒုတိ ය වස්සකාර සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා අසත්පුරුෂයාට අසත්පුරුෂය අඳුරන්න බෑ අසත්පුරුෂයාට සත්පුරුෂය අඳුරන්න බෑ සත්පුරුෂයාට අසත්පුරුෂය අඳුරන්න පුළුවන් සත්පුරුෂයාට සත්පුරුෂය අඳුරන්න පුළුවන් එතකොට අසත්පුරුෂයාට අසත්පුරුෂය අඳුරන්න බෑ. අසත්පුරුෂයාට සත්පුරුෂය අඳුරන්නත් බෑ. අසත් සත්පුරුෂයාට අසත්පුරුෂය අඳුරන්නත් පුළුවන්. සත්පුරුෂයාට සත්පුරුෂය අඳුරන්නත් පුළුවන්. එහෙමනම් මට කියන්න මේ ලෝකේ සත්පුරුෂයේ කඳුර ගන්න තියෙන එකම ක්‍රමේ මොකද්ද? සත්පුරුෂේ වෙන එක. එහෙමනම් තමන්ගේ හිත සත්පුරුෂ භාවයට පත් වෙනකොට ඔය හිත ඇතුළෙම අසත්පුරුෂයා ගොඩ නැගෙන බව තේරෙනව නේද? ඒ සත්පුරුෂ භාවයේ තෝරගත්ත කෙනාට සත්පුරුෂයේ භාවයේ ඉඳගෙන තමයි ලෝකයට තව දුරටත් ඉච්ඡතාවය පවත්වන්න යනකොට අසත්පුරුෂයා ගොඩ නැගෙන්නේ. අනිත්‍ය දැකලා මොකද කරන්නේ? අසත්පුරුෂයා මරලා දාලා නැවත සත්පුරුෂයව බිහි කරගන්න. කොහේ ඉන්න කෙනෙක් ගැනද මේ කතා කරන්නේ එතන? තමන්ගේ තමන්ගේ හිතක් ගැන කතා කරන්නේ. හොඳට මතක තියාගන්න. අන්න හරි. එතකොට දැන් අපි අපිට මේ මේ ලෝකේ අසත්පුරුෂ සේවනයේ අපිට මොනවද හැම වෙලාවෙම අහන්න ලැබිලා තියෙන්නේ. අරක හොඳයි, මේක හොඳයි, අර රූපේ හොඳයි මේ රූපේ හොඳයි මේ සද්දේ හොඳයි මේ ගන්ධේ හොඳයි මේ රස හොඳයි මේ ස්පර්ශය හොඳයි මේ ඔක්කොම හොඳයි සාරයි වටින් නේද එතකොට අපේ සිතුවිල්ල එන්නේ ඒ හොඳ සාර වටින දේවල් තම අල්ල බදාගෙන ළඟට අරගෙන ඒව භුක්ති විඳගෙන ඒවෙන් යම්කිසි ලෝකයක් ගොඩනගන එහෙනම් ඒ සාර ලෝකයක් කියන හැඟීම ආවට පස්සේ අන්නේ සාර ලෝකය අත්පත් කරගන්න තමයි ඊච්ඡතාවය ඕනේ. සාර වෙච්ච පළියට ගොඩනග මේ තමා සතු කරගන්න බෑනේ. දැන් හිතන්න හොඳ වටිනා කාර් එකක් තියෙනවා. ඒ කාර් එක වටිනවා තිබ්බ පළියට අපිට ගන්න පුළුවන්ද? බෑ. ඒකට අපිට කැමැත්තක් ඕනේ. හැබැයි ඒක වටිනවා. ඊළඟ මොකද්ද අන්නේ වටින එක ලබා ගන්න ඉච්ඡතාවයක් ගොඩනගන්න. කැමැත්තක් ගොඩනගන්න. එහෙනම් ඉච්ඡතාවය හන්ද දුක හට ගන්නවා කිව්වේ ඒකයි. නැතුව කාර් එක හන්ද දුක හට ගන්න නෑ කවදාවත්. හැබැයි ඒවට වටිනාකම දෙන්න දෙන්න මොකද කරන්නේ? අන්න දරන්න ඕනේ නැතිවම තමයි දරන්නේ. අසත් ධර්මියම තමයි. ඒ දරන්න දරන්න මොකද වෙන්නේ? අදහන්න ඕනේ නැතිව අදහනවා. ඒ අදහන්න අදහන්න මොකද වෙන්නේ? මේ ලෝකේ හොඳයි වටිනවා සාරයි කියලා තව තව හිතනවා. ඒ හිතන්න හිතන්න මොකද වෙන්නේ? සිහිය තින්නේ අනිත් පැත්තට. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවරද අසංවරද? අසංවරයි. අසංවර වෙන්න වෙන්න සිත කය වචනේ අසංවරයි. සිත කය වචනේ අසංවර වෙන්න වෙන්න පංච නීවරණ වැඩි වෙන්න ගන්නවා, වැඩෙන්න ගන්නවා. පංච නීවරණ වැඩෙන්න වැඩෙන්න අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ අවිද්‍යාව ක්‍රියාත්මක වීමත් එක්ක ඊළඟට ඔහුට දුක කොට නැගෙනකොට ඔහුට මේක තේරුම් ගන්න බැරි මානසිකත්වයක් ආව ගමන් ඔහුගේ අතින් අර ආගාද නමයකට ලක් වෙනවා කිව්වේ ඒකයි. නවාගාද වස්තු විස්තර කරේ. අන්න දුක හටගත්තේ අතීතයේත් මෙහෙමයි මගේ මන වඩන කට්ටියටත් මෙහෙමයි මන නොවැඩනේ උන්ට යමක් ලැබෙනවා ලැබෙනකොට ඉරිසියාව වෙන්නේ මෙහෙමයි ක්‍රෝධය කරනවා වෛරය ඉරිසියාව කරලා නවාගාද කරා යනවා කිව්වා. හරි. එහෙමනම් දැන් මෙන්න මෙතෙන්දී අවසානයේ අවසානයේ අපිට හම්බ වෙනව තැන මොකද්ද අවිද්‍යාව නිකන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? අසත්පුරුෂ සංසේවණයයි. අසත්පුරුෂ සංසේවණය. මේකම තමයි අනිත් පැත්තෙන් පාප මිත්‍ර සේවනය කියලා කියන්නේ. එහෙනම් අපි මොකද්ද මේ පාප මිත්‍ර සේවනය කියන්නේ? මිත්‍ර වෙනවා. මොනවත් එක්කද මිත්‍ර වෙන්නේ? ඇහැ රූපත් එක්ක මිත්‍ර වෙනවා. කන ශබ්දත් එක්ක, දිව රසත් එක්ක, නාසය ගන්ධ, කය පහස, මන ධම්ම. ඉන්ද්‍රියන් 6 අරමුණු 6ත් එක්ක මිත්‍ර වෙනවා. අන්නේ මිත්‍ර වෙන තැන මොකද වෙන්නේ? මිත්‍ර වෙන්නේ මොකටද? ඇසුරු කරන්න. අන පාප මිත්‍ර සේවය. එහෙනම් ඒවෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක නිවන් මාර්ගට සාපේක්ෂව ඒ සියල්ලම පාප වැඩ. ඒවා ඒවා අකුසල දහම් කියලා කියන්නේ ඒකයි. ඒවා අකුසල ධර්ම. එතකොට තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා නීච දහම් නීච දහම් විදියට දැනගන්න ඕනේ මධ්‍යම දහම් මධ්‍යම දහම් විදියට දැනගන්න ඕනේ ප්‍රනීත දහම් ප්‍රනීත දහම් විදියට දැනගන්න. එහෙනම් සතර අපාගත වෙන දස කුසලයේ මුල් කරගෙන කරන සියලු වැඩ යනවා නීච දහම් වලට. ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා මුල් කරගත්ත ලෞකික ආර්යෂ්ටාංගික මාර්ගයේ වැඩ කටයුතු ටිකක් තියෙනවා දන් දෙනවා පූජා කටයුතු කරනවා ගුරුවරුන්ට සලකනවා, මව්පියන්ට සලකනවා, වැඩ කටයුතු ටිකක් කරනවා. අන්න ඒවට කියනවා මොනවද? මධ්‍යම දහම් කියලා. ඊළඟට ඒ හීන දහමුත් මධ්‍යම දහමුත් අභිමවා යන දහමක් එනවා. නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි කියලා ඒතං සන්තං ඒතං පණීතං කියලා ප්‍රණීත දහමක් ලැබෙනවා. අන්නේ ප්‍රණීත දහමේ කරන්නේ මොකද්ද? අවිද්‍යාව ක්‍රියාත්මක වෙන විදිය දැනගෙන අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක වෙන්නේ ඉච්ඡතාවයෙන්මයි අන්නේ ඉච්ඡතාවේ ක්‍රියාත්මක වෙන අවිද්‍යාව තැනක අනිච්ච දැකලා නිවන් දකිනවා අන්නේ කෙනා දුකෙන් නිදහස් වෙනවා ඒ කෙනා ප්‍රණීත දහම ඇසුරු කරනවා. ඒතර ප්‍රණීත දහමට එනකන් යම කෙනෙක් මධ්‍යම දහමේ ඉන්නව වෙන්න පුළුවන්. පින් දහම් කටයුතු ටික කරගෙන. සමහරලාට මධ්‍යම දහමේ හැම වෙලාවෙම ඉන්නේ නැහැ. සමහරලාට නීච දහමකට යන වෙලාවල් වෙන්නත් පුළුවන්. හැබැයි ඔය දෙකම අභිමවා යනවා ප්‍රණීත දහම. එහෙනම් අවිද්‍යාවට පහර වදින්න නම් අනිවාර්යයෙන්ම ප්‍රණීත ධම ඕනමයි මධ්‍යම ධමෙන් අවිද්‍යාවට පහර ගහන්න බෑ සුගතිගාමි වෙන්න පුළුවන් දුගතිගාමි වෙන්න පුළුවන් පින්දහම් කටයුතුත් එක නියත වශයෙන්ම මධ්‍යම ධමේ ඉන්නවා කියලා කියන්න බෑ කවදාවත් ප්‍රණීත ධම අසුරු කරපු කෙනාට අරියත් ඵලය නොලැබුවොත් මධ්‍යම දහම් තැනක ජීවත් වෙන්න වෙයි ජීවත් වෙන්න ලැබෙයි මේ සම්පූර්ණ ඉවර කරගත්තේ නැත්නම් හැබැයි නවත කොයිම වෙලාවකවත් නීච කුලයකට ගිහිල්ලා නීච දහම් පැත්තකට යන්නේ නෑ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් නම්. අනිත් කෙනෙකුට කොයි වෙලාවෙ යනවද කියන්න බෑ මොකද අර ප්‍රාණඝාතී ඉවර නැති හන්දා දත්ත දාන කාමීච්ඡාචාර කියන ඔන්නේ පංච දුස්චරිතේව ඉවර නැති හන්දා. පැහැදිලිද? හරි. ඉතින් මෙන්න මේ අසත්පුරුෂ සේවනය. මේ අසත්පුරුෂ සේවනය වෙනුවට එනවා මොකද්ද? කල්යාණ මිත්‍ර සේවනය. කල්‍යාණ මිත්‍ර සේවය ළඟට එනවා සද්ධර්මය. සද්ධර්මය ළඟට එනවා මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයක මොනව අදහන්නද? මොනව අදහලා මොනව ලබා ගන්නද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකේ. ඇයි සද්ධර්මයෙන් අර කහ ගන්නවා දැන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇත්තම තමයි කියපු කතාව අනිත්‍යමයි දුක්ඛමයි අනාත්මයි අසුභමයි. යෝනිසෝ මනසිකාරය. එහෙනම් මනා ලෙස රූපේ ඉදිරියේ අනිච්ච දුක්ඛනත් අවබෝධයෙන් සතිය පිහිටවනවා. ඒ සතිය පිහිටවන තැන ඉන්ද්‍රිය සංවරත්වයට එනවා. ඉන්ද්‍රිය සංවරත්වයට එන තැන සිත කය වචනේ සංවර වෙනවා. සිත කය වචනේ සංවර වෙන තැන කාමච්ඡන්ද ව්‍යාපා තීන මිදුද්දච්ච කුකුච්ච විචිකිච්ඡා යන පංච නීවරණ වල ඉඩක් නැති වෙනවා. පංච නීවරණ වල ඉඩක් නැති තැන විද්‍යා උදපාදී වෙනවා. ඒ හින්දා තමයි තථාගතයන් වහන්සේ කිව්වේ මේ පරම සත්‍ය චතුරාර්ය සත්‍ය යමෙක්ට වැටහෙන්නේ පංච නීවරණ වලින් තොර මොහතක පමණමයි විනීවරණ මොහතක විතරමයි කිව්වේ. මතක ඇති ගිය සතියේ උපාලිග්‍රහපති සූත්‍රය පෙන්නවා. හේතුව ඇයි? පංච නීවරණයක ඉන්නවා කියන්නේම සත්‍යයට විරුද්ධව පිටුපාලා අදහන්න ඕනේ නැතිව දරාගෙන ඉන්නවා වැරදි දිට්ටියක. කිව්වට යන්නේ ඒකයි කිව්වේ මම ඕගොල්ලන්ට ඕගොල්ලෝ දැනගත් ඒවා ඔක්කොම දහම් කරුණු වෙන්න පුළුවන් දැනුම් පද්ධතියක් වෙන්න පුළුවන් ඒක පැය ගානකට පොඩ්ඩක් පැත්තකින් තියන්න පැය ගානකට පැත්තකින් තියලා විවෘත මනසකින් අර ඕපන් මයින්ඩ් වලින් අහන්න මේක මොකද්ද මේ කියන්නේ කියන්නේ. අර දරාගත්ත දිට්ඨියක ඉඳගෙන අදහන්න ඕනේ නැති ඒවා දරාගෙන ඒක තුල ඉන්නවා කියන්නේම පංච නීවරණ පංච නීවරණ වල තියෙනවා කියන්නේ අවිද්‍යාව අවිද්‍යාවක ඉන්න මොහොතක කොච්චර බුදුබණ පද කිව්වත් ඒක යන්නේ නැහැ ඇතුළට. ඇයි මනේන්ද්‍රියට ඉඩ දෙනවා ප්‍රඥා ඉන්ද්‍රිය අවදි වෙන්නේ නැහැ. මනේන්ද්‍රිය ඉඩ දෙනවා ප්‍රඥා ඉන්ද්‍රියට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ප්‍රඥා ඉන්ද්‍රියට නැගෙන්න ඉඩ දෙන්න නම් මෙතෙක් කල් ලෝකේ ගත්ත තීන්දුව තීරණ වලින් හරි මොනවෙන් හරි ගත්ත දැනුම් පද්ධති ඔක්කොම දේවල් මම ඒකයි අරගලන්න පළවෙනි දවසේම ඔක හිතන්න තැනක් කිව්වේ අපි මේ ලෝකේ දැනගන්න ඕනේ මොනව දැනගත්තත් වැඩක් නැහැ දුක හටගන්න විදිහයි දුකෙන් නිදහස් වෙන විදිහයි දන්නේ නැත්තම් කියලා කිව්වොත් ඔන්න එහෙනම් අපි දැනගත්තේ ඔක්කොම මොකද කරන්නේ දැන් චුට්ටකට පැත්තකින් තියන්න. පැත්තකින් තියලා මේක බලන්න. අන්න ඊට පස්සේ තේරෙයි කතාව ඇත්ත බං. ඒ නීවරණයක ඉඳන් ඇහුවට මේක යන්නේ නැහැ. මොකද නීවරණයක ඉන්නවා කියන්නේ මා විද්‍යාව. ඒකයි මේකේ තියෙන ගැටලුව. ඒකයි බුදුබණ අහපු පළියට නිවන් දකින්නේ නැත්තේ. නැත්නම් බුදුබණ අහන ඔක්කොම නිවන් දකින්නේ නැහැ. එහෙමනම් මෙන්න දැන් තේරෙනවද ඇත්තටම තථාගතයන් වහන්සේ ඇයි මාගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වෙච්ච ඒ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මේ මිහිතලෙන් සදහටම මිය ගිය දවසකට නිවන් මඟ අතුරුදහන් කිව්වේ ඈ ඇයි ඒ කියලා තියෙන්නේ ඔව් සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් මේ මිහිතලේ නැති දවසකට බුද්ධ බුද්ධ ශාසනය නිවන් මඟ අතුරුදහන් වෙනේවා තියෙයි. ඔව්. ඇයි මෙන්න මේ අවිද්‍යාව කඩා ගන්න ක්‍රමයේ පෙන්වන්න විදිහක් නැහැ. ඒ කියන ආනන්දාම් දුරු තාන්නේ මේ ශාසනය රැඳෙන්නේ 150 කල්යාණ මිත්‍රයන් අතරේ කිව්වම නෑ ආනන්ද ඒක වැරදි 100ට 100ක්ම රැඳෙන්නේ කල්යාණ මිත්‍ය අතරේ විතරමයි කිව්වොත් මේ හේතුව අහන්න නේද හරියටම කොළඹට යන්න නම් කොළඹට යන පාර හරියටම දැනගන්න. කොළඹට යන පාර කියලා හිතෙන හිතන හන්දි වලින් හැරෙන්නේ කියෝ. කොළඹ යන්න වෙන්නේ කවදාවත්වත් නේද? කොළඹට යනවා නම් යන විදිහටම යනවා. හරි. එහෙමනම් අපි මට මෙච්චරයි දැන් ඔයගොල්ලන්ට මේකෙන් වැදගත්ම දේ පෙන්වන්නේ අවිද්‍යාව කොහේ හරි තියනවද? එහෙම නැත්නම් මේ මොහොතේ මේ ලෝකය හොඳයි වටිනවා සාරයි කියන සංකල්පනාවක් එක උපදින එකක්ද? ඔන්න ඔය අවිද්‍යාව උපදින එකක් හන්ද තමයි අපිට නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒකයි කියේ uppajjitta nirujjanti කියලා. අර ගාථාවේ. මේක උපදින එකක් නොවුනනම් අපිට කවදාවත් නිරුද්ධ කරන්න බෑ. අපි තුල තියෙන එකක් හරි, රූපවල තියෙන එකක් හරි, සද්දවල තියෙන එකක් හරි, ධම්මවල තියෙන එකක් හරි, කොහේ හරි තියෙන එකක් වුණා නම් තියෙන එකක් වුණා නම් කවදාකවත් අපිට උප්පජ්ජති කියන වචනේ පාවිච්චි කරන්න බෑ. නේද? දැන් මේම හිතන්නකෝ. දැන් මවකගේ කුසක ඉන්න දරුවා මවගේ කුසට අයිති එකක්ද පිටින් එන එකක්ද? මවගේ කුසට දරුවා පිටින් එන එකක්ද මවගේ කුසට උරුම එකක්ද කියලා අහන්න ඕන කොටින්. එහෙනම් දැන් හිතලා කියන්න හිතට අවිද්‍යාව උරුමද හිතට අවිද්‍යාව පිටින් දා ගන්නවා. අර මව්කුසට වගේ. එහෙනම් දරුවා උපජ්ජති නේද? දරුවා මව්කුසට උපදින කෙනෙක් නේද ඇවිල්ලා. ඒ වගේම හිතට අවිද්‍යාව උපදින එකක් නේද? අන්න ඒක උපදින හන්ද තමයි නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව හිත තුල අවිද්‍යාව පළපදියම් වෙලා හරි කොහේ හරි තිබ්බ එකක් නම් උප්පජ්ජති කතාව කියන්නත් බෑ. මේ නිරුද්ධ කරන්න විදියකුත් නැහැ. ඒතර අවිද්‍යාව කොහක්වත් තියෙන එක නෙමෙයි. ඒක අවිද්‍යාව කොහේ හරි කොහක්වත් නැත්තම් තණ්හාව කොහෙද තියෙන්නේ? දැන් ඊළඟ ප්‍රශ්නේ එන්නේ. තණ්හාව කොහෙද තියෙන්නේ? ඈ? එහෙනම් තණ්හාවෙච්ච දරුවෝ කොහෙද ඉන්නේ? ඈ? තණ්හාවෙච්ච දරුවෝ කොහෙද ඉන්නේ? ආයි කියන හිතේ. දැන් ආයි හිතේ කියන්නේ කොහොමද? මේ මේ මොහොතේ හා වෙනවද? නැත්තම් ඇත්තටම හා වෙච්ච කවුරු හරි ඉන්නවද? ඒ හින්දානේ ඔක කඩන්න පුළුවන් වෙන්නේ. බැරි වෙලාවකත් ඔක හා වෙච්ච කෙනෙක් ඉන්නවනම් කොහෙ කඩන්නද? මේ මොහොතේ හා වෙන්නේ. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නද? ඈ මීට තප්පරයකට කලින් Tamanට Tamanගේ ගේ ගැන හැඟීමක් මාත්‍රයක් තිබ්බද? දැන් ආවද නැද්ද? දැන් ඉපදුනේ. දැන් ඉපදුනේ. එහෙනම් මීට මාත්‍රයකට කලින් ওই ගේ ගැන තණ්හාවක් හිතේ තිබ්බද? දැන් හිතේ ඉපදුනාද? හිතේ ඉපදුනා. බැරි වෙලාවක ගේත් හිතේ, නෝනත් හිතේ, මහත්තයත් හිතේ, අම්මත් හිතේ, තාත්තත් හිතේ, දූල පුත්තුත් හිතේ. එහා පැත්තේ ගෙදර එකත් හිතේ, මෙහා පැත්තේ ගෙදර එකත් හිතේ. හිත කුණු ගොඩක් වෙන්න ඕන ඔහොම වුණොත් එහෙම. බුදු පියාණන් වහන්සේ කියනවා මහණෙනි ඔබලගේ සිත පිරිසිදුයි. ඔබලා ඒක කිලුටු කරගන්නවා. විහි. මොකෙන්ද කිලුටු කරගන්නේ? ඉච්ඡාවෙන්. බල ඔන්න ඕක දන්නේ නැහැ කියලා කියනවා. ඒකයි මම කිව්වේ පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි වෙන් කරගන්න බැරි නම් නිවන් දකින්න බෑ කියලා. මේක තමයි ප්‍රධානම સિદ્ધාන්තය. එහෙමනම් අවිද්‍යාව කොහොක්වත් තියෙන එකක්වත් නෙමෙයි. අවිද්‍යාව ආ මම දැන් තව පොඩි ප්‍රශ්නයක් අහගෙන යනවා. අවිද්‍යාව දැන් කොහෙද හටගන්නේ? දැන් අවිද්‍යාව හිතේ තියෙනවද? හිතේ හටගන්නවද? ආ හටගන්නවා. හරි. අවිද්‍යාව හිතේ නම් හටගන්නේ සංකාර කොහෙද හටගන්නේ? හිතේ. සංකාර හිතේ හට ගන්නවා නම් විඥාන කොයිද හට ගන්නේ? හිතේ. විඥාන හිතේ හට ගන්නවා නම් නාම රූප කොයිද හට ගන්නේ? හිතේ. නාම රූප හිතේ හට ගන්නවා නම් මොකද්ද මේ සලායතන කොයිද හට ගන්නේ? හිතේ. සලායතන හිතේ හට ගන්නවා නම් ස්පර්ශය කොයිද හට ගන්නේ? ස්පර්ශය හිතේ හට ගන්නවා නම් සැප දුපේක්ෂා වේදනා කොයිද හට ගන්නේ? වේදනාව හටගන්නේ හිතේ නම් තණ්හාව කොයිද හටගන්නේ? තණ්හාව හටගන්නේ හිතේ නම් උපාදානය කොයිද හටගන්නේ? උපාදානය හටගන්නේ හිතේ නම් භවය කොයිද හටගන්නේ? භවය හටගන්නේ හිතේ නම් ජාති හටගන්නේ කොහෙද? ජාති හටගන්නේ හිතේ නම් ජරා මරණ කොහෙද හටගන්නේ? ඇයි ඔක්කොම කියාගෙන ඇවිල්ලා එතන හිර උනේ? ටක් ගාලා හිත ගියේ කයට නේද? ඈ? කයට නේද හිත ගියේ? හොඳට මතක තියාගන්න. පටිච්ච සමුප්පාදේ කතා කරන්නේ කයේ ජරා මරණයක් ගැන නෙමෙයි. අවිද්‍යාවෙන් ගොඩනගාගත්ත ආස්වාද ලෝක හිත ජරා මරණ වෙන හන්ද තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ඊළඟට එන්න පටන් ගන්නෙ. ඒ අවිද්‍යාවෙන් ගොඩනගන හිත ජරා මරණ වෙන්නේ නැත්තම් ශෝක පරිදේ දුක්ඛ දෝමනස් එන්න විදියක් නැහැ. අර අවිද්‍යාවෙන් ගොඩනගා ගන්න ගිය ඉච්ඡතාවය ඉෂ්ට නොවන තැන ජරා මරණ වෙන තැන ශෝක පරිදේ දුක්ඛ දෝමනස් තියෙන. එහෙනම් හිතේ නම් ජරා මරණ ගොඩ නැගෙන්නේ අජරාමර වෙන්නේ මොකෙන්ද? ඒ අජරාමර වෙච්ච උත්මයටත් විපාකකයේ ජරා මරණ උරුමද නැද්ද? එච්චරයි. ඒකද ප්‍රශ්නේ හිතේ ප්‍රශ්නේද ප්‍රශ්නේ. දැන් වැඩිපුර වෙහෙසක් දරන්නේ මොකක් නැති කරගන්නද? වෙයිද? අන්න බුදු පියාණන් වහන්සේ කිව්වා උඹලා ගිලන් වෙන කයක් අරගෙන ඇවිල්ලා ගිලන් නොවේවා කිව්වට හරියන්නේ නැහැ. උඹලාගේ මනස ගිලන් වෙන්නේ නැහැ. ඒ ගිලන් නොවන මනස ගිලන් කරගන්න එපා. ගිලන් නොවන මනසක් අපිට තියෙන්නේ. කය ගිලන් වෙනවා. කය ගිලන් කරගන්නේ කය ගිලන් වෙනවා. ඒක ධර්මතාවයක්. හැබැයි මනස ගිලන් වෙන්නේ නැහැ. මනස ගිලන් කරගන්නවා මොකක් ඉදිරියේද? රූපයක් ඉදිරියේ මස් හොයන්න ගිහිල්ලා. අය දැන් දැන් ඉතින් මම මේක අහන් හිටපු නැති හවස ආවොත් එහෙම බලයි මස් හොයන මොකක්ද ඒ කිව්වේ කියලා. ඒක තමයි වැඩේ තියෙන්නේ. දැන් මම ආයි උදාහරණ කියන්නේ නැහැ. මේක බාගෙට අහගත්ත කෙනෙක් අම්මා මොකද්ද ඒක රූපවල කොහෙද මස් තියෙන්නේ කියලා ඊට පස්සේ හිතන්නේ වෙන එකක්. හිතේ තියෙන වෙන මනස්ගතයක් බලන්නේ. පාර යන රූපනේ මතක. ඔක්කොම මතක නෑ රූප කියලා. පණ තියෙනවා පණ නැති ඔක්කොමයි තියෙන්නේ. මේක අපි කතා කරේ උදේ ඉඳන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන හයත් එක්කම. එක කැලලක් එක්ක නෙමෙයි. ඒ කියන්නේ මේ බුදුබණ නිින්දෙන් නැගිටලා අහගන්න පුළුවන් ඒවා නෙමෙයි. එක කැලලක් මිස් වුණොත් ඊළඟ කැලල තේරෙන්නේ නෑ. ඒක එහෙනම් හොඳට කල්පනා කරලා මේ කතා කරන්නේ මොකද්ද? කයේ ජරා මරණය තියෙනවා නැතුව නෙමෙයි. ඒක ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කය ජරා මරණයද අපිට ලොකු හිත ජරාවට මරණයටපත් වෙනකොටද? ඒක කොට දාගන්න එපා කොහොම හරි. මොකද ඒක කොට දාගන්න පුළුවන්. අරක කොට දාගන්න බෑ. ඒකට තමයි දොස්තරලා ඉන්නේ. බේතක් ඒතක් බීලා හරි මේක පොඩ්ඩක් ජාමේ බේර ගන්න. මොකද මේ බේත් බිව්වයි කියලා මේක හොද කරන්න බෑ. අඩු ගන්න මේක මාර්ගය වඩා ගන්න හරි පොඩ්ඩක් කඳ කෙලින් තියාගෙන ඉන්න එපා පොඩ්ඩක්. ලෙඩ දුව කලා ගන්න නැතුව. ඒකට තමයි ඒ ටික තියෙන්නේ. ඒකට තමයි කවුද බුදුහාමුදුරන්ටත් මේ ජීවක වේද මහත්තයා හිටියේ. අද ජීවක වේද මහත්තයා බෙහෙත් දුන්නේ මානසික රෝගය හොඳ කරගන්න නෙමෙයි. ඒක බුදුහාමුදුරම හොයාගත්තේ. බුදුහාමුදුරෝ මානසික රෝග ටික අපිට හොයාගන්න බෙහෙතක් දීලා තිනවා. ඒ බෙහෙත වෙනම ගන්න. හන්දිපත් රුදාවලට බෙහෙත් වෙන තැනකින් ගන්න. ඔය කලවම් කරගන්න එපා. මේ බෙහෙත් කලවම් කරගත්තොත් නැති ප්‍රශ්නේ ඒකයි. ඒ බෙහෙතේ ඒ බේත මේ බේත එහෙ ගිහිල්ලා හොයලා හරියන්නේත් නැහැ. ඒ බේත මෙහෙ ඇවිල්ලා හොයලා හරියන්නේත් නැහැ. ඒක ගානට තෝරලා බේරලා ගන්න. හරි? හරි. එහෙනම් ඔන්න අවිද්‍යාව එහෙනම් දැන් තේරෙන්න ඕනේ. අවිද්‍යාවක් කොහොක්වත් නැහැ. තණ්හාවක් කොහොක්වත් නැහැ. තණ්හා වෙච්ච එකකුත් නැහැ. තණ්හාව මේ මේ මොහොතේ හදන්නේ. මේ මේ මොහොතේ අපි හාවෙන්නේ. තණ්හා තැනක හාවෙනවා. කොයිද හාවෙන්නේ? රූපේක හාවෙනවා. දැන් රූපේක හාවෙලා තිනකොට සද්දේක හාවෙලාද? සද්දේක හාවෙලා තිනකොට ගන්ධේක හාවෙලාද? එහෙනම් කොහෙද ওই තණ්හාව තියෙනව කියන්නේ? තියෙනවද තණ්හාව හට ගන්නවද? තණ්හාව උපදිනවා. උපදින හා තණ්හාව තමයි නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. අන්නේ නිරුද්ධ කරන්න තමයි අනිච්ච ඥානය ඕන. එහෙම නැතුව නෙමෙයි. හරි. අපි යමු එහෙනම් හිතුරු ටිකට. එහෙනම් බලමු කොහොමද මේක අර මතක නේද වේදනා වස්තු කොට ගන්න කියලා කතාවක් කිව්වා නේද? මතකයි නේද ඒක? ඒක හොඳට ඔළුවේ තියාගන්න. කොහොමද මේ කය තොපගේ නොවේ මේකයි අනුන්ගේද නොවේයි. පුරාණංච කර්මේ චේතනාව මුල් කොටගෙන වේදනාව වස්තු කොටගෙන ආව එක. ඒක මත තමයි මේ මුළු ඔක්කොම දැන් විස්තර කරන්න යන්නේ මම. හරි? එහෙනම් ඒ කියන්නේ ඊළඟ එකක් මේ හදපු එක හැදුවෙත් කොහොමයි? ඊළඟ එක හදනවා නම් හදන්නේ එහෙනම් වඩුව තමයි වෙන්නේ ඔය. වඩුව කෙටියෙන් පෙන්නවා. වේදනාව කියන තැන. හරි. එහෙනම් ඇහ රූපත් එක්ක යම් වේදනාවක් තියෙනවා. ඇහැ රූපත් එක්ක යම් වේදනාවක් හට ගන්නවා. කන ශබ්දයත් එක්ක යම් වේදනාවක් හට ගන්නවා. නාසය ගන්ධත් එක්ක යම් වේදනාවක් හට ගන්නවා. දිව රසත් එක්ක යම් වේදනාවක් හට ගන්නවා. කය පොට්ටබ්බයත් එක්ක යම් වේදනාවක් හට ගන්නවා. මන ධම්මයත් එක්ක යම් වේදනාවක් හට ගන්නවා. වේදනා වර්ග හයක් හට ගන්නවා. එකෙන් එකකට එකින් වේදනා වර්ග හයක් නෙමෙයි. කය මුල් කරගෙන වේදනා හයක් හට ගන්නවා. හරි. වේදනාව කියන්නේ පොදු කතාවක්. වේදනාව කියන්නේ පොදු කතාවක්. අපි දැන් හොයාගන්න වෙනවා මේ ඇහැට රූපයක් පේනකොට යම් වේදනාවක් දැනෙනවා. ඒ වේදනාව අපි ඊළඟට හොයාගන්න වෙනවා සැපද දුකද උපේක්ඛාද කියලා. තුනමද තුනෙන් එකක්ද තුනෙන් දෙකක්ද තුනමද එකක්වත් නැද්ද මොකක් හරි හොයාගන්න වෙනවා. අපි එතනටත් යනවා. ඊළඟට කන ශබ්දයත් එක්ක යම් වේදනාවක් හටගන්නවා. ඒක සැප එකක්ද දුක එකක්ද අදුක්කම සුඛ එකක්ද? එහෙමයි. ඒ වගේම නාසයේ ගන්ධත් එක්ක වේදනාවක් හටගන්නවා. ඒක සැපද දුකද උපේක්ඛාද? දිව රසත් එක්කත් ඒ වගේ කය පොට්ටබ්බේ මන ධම්මත් එක්කත් ඕවා. මෙන්න මේ ඇහැට රූපයක් පේනකොට යමක් දැනෙනවා. දැනෙන වේදනාවක් තියෙනවා. එහෙනම් ඇහැට රූපේ පේනකොට වේදනාව එකක්. කනට ශබ්දය ඇහෙනකොට වේදනාව එකක්. නාසයට ගඳ දිවට රස කයට පහස මනට ධම්ම. එහෙනම් ඇස කන නාසය දිව ශරීරය මන කියන ඉන්ද්‍රියන් 6 තථාගතයන් වහන්සේගෙත් අරියතුන් වහන්සේලාගෙත් ක්‍රියාත්මක වෙන්න වෙන්න ඕනද නැද්ද? ඕනනේ. ඒක නැහැට රූප පේනවනේ උන්වහන්සේලා කතා කරන්නේ. මේ අහවලා මේ අහවලා කියලා කතා කරනවනේ නේද? කනට සද්ද ඇහෙනවා. කියන දේ ඇහෙනවා. ඒකනේ උත්තර දීලා තියෙන්නේ. හරි. එතකොට ඇහෙන එකක් තියෙනවා පෙනෙන එකක් තියෙනවා දැනෙන තුනක් තියෙනවා. දැනෙන තුන තමයි නාසයයි දිවයි කයයි. ඒ වගේ මනට ධම්මත් දැනෙනවා. ඇහෙන, පෙනෙන, දැනෙන, හිතෙන එකක් තියෙනවා. මොනවද? මේ පාඩම් කරන දෙයක් නෑ. ඇහෙන, පෙනෙන, දැනෙන, හිතෙන. පාලියෙන් කියනවා දිට්ඨ, සුත, මුත, විඤ්ඤාණ. දිට්ඨ කිව්වේ පේන එක. සුත කිව්වේ ඇහෙන එක. මුත කිව්වේ දැනෙන එක. මුත තියෙන්නේ මොනවද? නාසයයි, දිවයි, කයයි. ඔය තුනම මුතේටයි තියෙන්නේ. මන කියන එක විඤ්ඤාත. නම් පෙනෙන, ඇහෙන, දැනෙන, සිතෙන. දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. යමක් පේනවා. පේන එකෙන් අපිට අයින් වෙන්න පුළුවන්ද? අපි අපි හිතමු අරියත් උනායි කියලා. ඒත් පේන එකෙන් අයින් වෙන්න පුළුවන්ද? බෑ. ඇහෙන එකෙන් අයින් වෙන්න පුළුවන්ද? දැනෙන ඒවායින් අයින් වෙන්න පුළුවන්ද? සිතට එන සිතුවිලි වලින් අයින් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඇහෙන, පෙනෙන, දැනෙන එක ඒක ඒ ඇහෙන එක අභිමවා යමක් විඳින්න, ඒ කියන්නේ පෙනෙන එක අභිමවා යමක් විඳින්න යන එක තව එකක්. ඇහෙන එක එකක් ඇහෙන එක ඔස්සේ විඳින්න යන එක තව එකක් සින්දුවක් කනට ඇහෙනවා ඇහෙන එක විඳින්න යනවා ඔන්න සරලවම කිව්වේ දිවට රසක් දැනෙනවා දැනෙන එක විඳින්න යනවා නාසයට ගන්ධයක් දැනෙනවා දැනෙන එක විඳින්න යනවා කයට ස්පර්ශයක් දැනෙනවා දැනෙන එක විඳින්න යනවා මනට සිතුවිල්ලක් එනවා ඒක විඳින්න යනවා. එහෙනම් ඇහෙන පෙනෙන දැනෙන ටිකක් වෙනම තියෙනවා. ඇහෙන පෙනෙන දැනෙන ඒවා අභිමවා විඳින්න යන ටිකක් වෙනම තියෙනවා. ඇහෙන පෙනෙන දැනෙන ඒවා සියල්ල පංචස්කන්ධයට අයිති විඳින සියල්ල පංච උපාදානස්කන්ධයට අයිති ඒ හින්දා තථාගතයන් වහන්සේ පනවනවා විඳින්නාට මම දුක පනවමි කාටද දුක පැනෙන්නේ? පෙනෙන්නාටද? ඇහෙන්නාටද? දැනෙන්නාටද? නෑ. ඇහෙන්න, පෙනෙන්න, දැනෙන්නාට දුක පැනෙන්නේ නෑ. දුක පැනෙන්නේ තථාගතයන් වහන්සේ විඳින්නාට. මස් කටුවල මස් නැත්තම් විඳින්න යයිද මස් කටු වල මස් නැත්තම් විඳින්න යනවද? යන්නේ නැහැ. මස් කටු වල මස් තියෙනවා කියලා හිතෙන හන්ද නේද විඳින්න කියන්නේ. අර කුස පුරව ගන්න. ඒ වගේ රූප වලින් යමක් විඳින්න පුළුවන් කියලා හිතෙන හන්ද නේද විඳින්න යන්නේ. සද්ද වලින් යමක් විඳින්න පුළුවන් කියලා හිතෙන හන්ද නේද? හරි. දැන් අපි ඇතිපදම් රූප විඳ නේද? ඇතිපදම් සද්ද විඳ නේද? ඇතිපදම් ගන්ධ රස ස්පර්ශ ඔක්කොම විඳ නේද? මොකද්ද ලැබුණ රිසල්ට් එක? ඈ? ආ දුක. ඉතින් විඳින්නාට මොකද්ද පැනෙන්නේ? ආ ඉතින් හරිනේ. හරිනේ. අය බුද්ධහම කොහක වැරදි නැහැ. මේ පණවල තියෙන ලස්සන. විඳින්නාට දුක පණවනවා. එතකොට දැන් අපි ওই හය පොළ පස්සෙම ගියේ මොකටද? විඳින්න. නේ. හැබැයි ගියේ සැප විඳින්නද දුක් විඳින්නද? හැබැයි පැනෙන්නේ දුකද? ඒක නෙමෙයි දැන් එතකොට ඉච්ඡාව මොකද්ද? නලබති හරි. ඉච්ඡාව සුව. ලැබිලා තියෙන්නේ දුක. ලබලද නැද්ද? නලබති. සම්පි දුක්ඛ. එහෙනම් ඉතින් බුදුහාමුදුරුව අපිට මගේ සදහැවත් උපාසකයෝ මේ ලෝකේ විඳිනවා උන්ට මම සුව පනවනවා ද කියලා තියෙනවා. මගේ මේ සදහැවත් උපාසකයෝ තාම දහමක් තෝරගෙන නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ සුව විඳිනවා. මං ඒ සුව හොය හොය යනවා. මං උන්ට සුව පනෝමි. ද කියලා තියෙන්නේ දුක පනෝමි කියලා. ඔව් දුක පනෝමි කියලා තියෙන්නේ. එතකොට එහෙම කට්ටියට බුදුහාමුදුරුවෝ සදහැවත් උපාසකයෙක් කිව්වේ නෑ. ආස්තුතවා පෘතජ්ජනයා විඳින්න කියනවා උන්ට මම දුක පනෝමි කිව්වා. ඒක <laughs> තියන්න වෙන එකක් කිව්වේ නෑ. දුක පැනෙව්වේ. ඇයි ඇත්තටම දුක පැනෙව්වේ? විඳින්න කියලා. විඳින්න යන්නේ වේදනාව. ඒක එතනයි මේක ප්‍රශ්නේ දැන්. එහෙනම් අර වේදනාව වස්තු කරගත්තේ අපි මොකටද? විඳින්න. කියන්නේ මේකයි තොපගේද නෙවෙයි මේකයි අනුන්ගේද නෙවෙයි පුරාණංච කර්මෙන් චේතනා චේතනා මූල කොට කර පුරාණංච කර්මෙන් ගෙනාපු එක වේදනාව වස්තු කොට ගෙනාපු. එහෙනම් අපි වේදනාව වස්තු කරගත්තේ විඳින්න. හැබැයි අපි වේදනාව වස්තු කරගත්තේ සැප විඳින්න කියලා හිතාගෙන හැබැයි අපිට ලැබිලා තියෙන්නේ දුක හන්දා තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා විඳින්නාට දුක පණවන. එහෙනම් අපි හයෙන්ම විඳින්න යන තාක්කල් අපිට මොකද්ද උරුම? දුක උරුම. විඳින්න යන්නේ ඉච්ඡතාවයෙන්මයි. හැබැයි මේ විඳින කිසි ඉච්ඡතාවයක් ඉච්ඡ වෙන්නේ අනිච්ච වෙන්නේ. මේ දැන් හොඳට කල්පනා කරලා බලන්න තථාගතයන් වහන්සේ නිතරම මේ දේශනාව කරන්නේ මනස තුල ගොඩ නැගෙන එකක් පිළිබඳවද මේ සතර මහා භූත ලෝකයක් ගැනද ඒකයි සතර මහා භූත කතා කරන්නේ සතර මහා භූත විස්තර කරනව නැතුව නෙමෙයි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සතර මහා භූත නෙමෙයි දැන් අපිට වැරදුනේ කොහෙද අපි මෙතෙක් කාලයක් මේ සතර මහා භූතේ ඒවා එකක්වත් තියාගන්න බෑ කැඩෙනවා බිඳෙනවා නැසෙනවා විනාශයල යනවා මේ හින්දා තමයි දුකේ ඉන්නේ කී කී අපි හිතන් ඉන්නේ ඔය දේහංග දුකේ ඉන්නේ එහෙම හින්දා දුකේ ඉන්නේ නැහැ නේද? මේ ජරා මරණ වෙන හැමතැනකම දුක එනවලු. ඈ? ජරා මරණ වෙන හැමතැනකම දුක එනවලු. මම ඔප්පු කරන්නද නැහැ කියලා. අපේ ගෙදර තියෙන කොස් ගහක්. ඔය කොස් ගහ ගෙඩි පිරෙන්න තිබිලා තියෙනවා. හොඳට කොස් තේන ගහ. අල්ලපුවතේ තියෙන පොල් ගහ. ඔය පොල් ගහ අපේ වත්තට වහලට නැමිලා තියෙනවා. ගෙඩිත් වැටෙනවා, පොල් අතුත් වැටෙනවා, හනස්සුත් වැටෙනවා, මල කරදරේ කියනවා, කපන්න කියන්නේත් නැහැ. ඉතින් වැටෙනවා. මම දාම රණ්ඩුත් යනවා ඕන. එක දවසක් රෑ වැහැලා එක අකුණක් වැදිලා එකම මොහොතේ කොස් ගහටයි පොල් ගහටයි දෙකටම අකුණු වදිනවා. වැදිලා ගස් දෙකම මැරෙනවා. ජරා මරණ දුකගෙන දෙන්න එපා නේ. මරණ දුකගෙන දෙන්න එපා. කොස් ගහත් එක්ක මොකෝ කොස් ගහත් එක්ක කොස් ගහ අපේ පැත්තේ තිබ්බේ පොල් ගහත් එක්ක අම්මස් හොඳ වෙලාවට ඒ ගහ ගන්න දැන් කොයි ඉතින් මරණේ දුක දෙන්නේ නැහැ පොදාන දාන පුළුවන් එන්නේ කොහොද අර මරණේ එහෙම වෙන්නේ නැහැ ඇයි ඒ අපේ ඊච්ඡතාවයේ තියෙන එකක් මොකක් හරි වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපේ ඊච්ඡතාවයේ තින්නේ අපිට කලින් දුක දුන්නේ මොකොමද? අනේ මේ ගහ මැරෙන්නේවත් නැහැනේ. අර කලි අර පොස් පොල් ගහත්තේ. මේ ගහට අගුණක් අතේ දීලා මැරෙන්නේවත් නැහැනේ. ගහන්න නැති තාක්කල් දුකයි. ඇයි ඒ? තාම මලේ නැහැනේ. හොඳට කල්පනා කරන්න. එතකොට ඒ ගහ මැරුණේ අපේ ඊච්ඡතාවය හන්ද. දැන් හිතනවා ආ මම මරු වැඩි ගහ මැරිලා. අපේ ඊච්ඡතාවය ඉෂ්ට වෙලා. දැන් අපේ ඊච්ඡතාවය ඉෂ්ට වෙලා දේ තියෙන්නේ. ඒ වෙලා තින්නෙත් ඒක නෙමෙයි. එතන එහෙම එකක් නෙමෙයි නම් ඒකත් එක්කත් උදම් වෙන්න තියනවාද? නෑ ප්‍රශ්නේ තින්නේ ඇයි? අර ගහමලා කියලා රාගයෙන් ඉන්නවා මේ ගහමලා කියලා දේශයෙන් ඉන්නවා. දෙකෙන් කෝකද හොඳ? දැන් ප්‍රශ්නේ තින්නේ වැඩි ඒත් අවුල්නේ. දැන් අර ගහමලා කියලා රාගයෙන් ඉන්නවා. පොල් ගහමලා කියලා. කොස් ගහමලා කියලා දේශයෙන් ඉන්නවා. එතකොට මොකක්ද ඒ තියෙන්නේ? මනාපදේ මනවඩන දේ දුරස් වෙනකොට කැමති නෑ. අරක මනවඩන දේ මන වඩන්නේ නැති දේ හැම වෙලාවෙම ලං වෙලා තිබ්බා. ඒක තමයි දුක කියන්නේ. දැකද මන වඩනයි මන නොවඩන ඒවායි තියෙන්නේ. ඔය හැමතැනම බෙදන්නේ ඔන්න ඔය විදිහට. බලන්න නැද්ද කියලා. හරි. මම කියන්නේ ගියේ එහෙනම් මේ විඳින්නාට දුක පනවන කතාව. එහෙනම් ඇසට රූප පේන එක අපිට අයින් කරන්නත් බෑ. කනට ශබ්ද අයින් කරන්නත් බෑ. දිවට රස අයින් කරන්නත් බෑ. දැන් මේ මාත්‍යට මතකනේ මොකද්ද මේ මාත්‍යට කිව්වේ උදාහරණය එහා පැත්තේ. ගේ එහා පැත්තේ. දැන් කනට ශබ්ද ඇහෙනවා. දැන් ඒකද ප්‍රශ්නේ උනේ? ඒකත් එක විඳින්න ගියාම නේද? ඈ? ඒකද ප්‍රශ්නේ? ඒකත් එක විඳින්න ගියාම නේද? ඒකත් එක විඳින්න ගියාම නේද? එතකොට ඇහැට රූප අර මේ මහත්මිය උදේ කිව්වේ මොකද්ද අර මේ මේ මොකද කාමරේ. ඒ ඇහැට රූප දකින්න එකද ප්‍රශ්නේ? ඒක විඳින්න ගියහන්දල්. අර බොටුකොල පාත්තේ කතාව කිව්වේ. ඇහැට රූපේන එකක් දකින්නේ. ඒකද ප්‍රශ්නේ විඳින්න ගියහන්දල්. ඔව්. මේක හොඳයි. මොකද ගිය පාර කොළඹ සාකච්ඡාවේ වැල්දොඩම් ප්‍රශ්නයක්. මේ පාර ආවේ ගොටුකොල ප්‍රශ්නයක්. හරි කොහොම හරි ප්‍රායෝගික ජීවිතයේ ප්‍රශ්නයකට ගලපු එක ගැන සන්තෝෂයි. ඒකෙත් එක අම්මා කෙනෙක් ඔය විදිහටම වැල්දොඩම් වැල වඳුරලද්ද මොකද කාලා ගිහිල්ලා ඒත් හොඳේලාට ඉච්ඡතාවය විශ්ත කරාට පස්සේ දවවා තමයි ඒක තේරුම් ගත්තේ. මේක තමයි සිද්ධ වුනේ කියලා. හරි ඒක තමයි ප්‍රායෝගික ජීවිතේ මං කිව්වේ ඒකයි වචන පද ගන්නෙ නැතුව ප්‍රායෝගික ජීවිතේ උදාහරණකින් ගන්න කිව්වේ ඒකයි. එතකොට තමයි මේක තේරෙන්නේ. නැත්තම් මේක අවිද්‍යා සංකාර විඥාන කී කී හිටියට මේකෙන් ගොඩ යන්න බෑ. ඒ වචන පදේ තියෙන්නේ. නේද? අපි යන්න අපි අතන් දිවන්න මොකද්ද එතන උනේ අපිට ඇත්තටම කියලා. අන්න එතකොට තේරෙනවා. එන එක ඉච්ඡතාවයකට ගොඩ නැගුවාම දුක එකනම් ඉච්ඡතාවයන් දෙකක් ගොඩ නැගුවොත් දුක් දෙකයි, ඉච්ඡතාවයන් තුනක් ගොඩ නැගුවොත් දුක් තුනයි, ඉච්ඡතාවයන් හතරක් ගොඩ නැගුවොත් දුක් හතරයි, ඉච්ඡතාවයන් 100ක් ගොඩ නැගුවොත් දුක් 100යි, ඉච්ඡතාවයන් 500ක් ගොඩ නැගුවොත් දුක් 500යි. ඉච්ඡතාවන් ගොඩ නගන්නේ නැත්තම් දුක් අහලා නැහැ. නේද? ඒ ඕකමනේ අර විශාකා සිටු දෙවියට කියන්නේ. අර දරුවෝ 100ක්ට බැඳුනොත් දුක් එකයි. දෙන්නෙකුට බැඳුනොත් දුක් දෙකයි. ওই කතාවමනේ කියන්නේ. වෙන විදිහකට. ওই කතාවමයි කියන්නේ. අන්තර බලන්න ඒක නෙමෙයිද මේ වෙන්නේ කියලා අපි. හරි. එහෙමනම් මෙන්න මේ වේදනාව අපි හරියට දැන් තෝරගමු. එහෙනම් ඇහෙන පෙනෙන දැනෙන තුල වේදනාව. ඒක විඳින්න යන එක තව එකක් පැහැදිලිව මේ දෙකක් තියෙනවා දැන්. දැන් අපි බලන්න ඕනේ කොහොමද එහෙනම් අපිට පෙනෙන තැන ඒවා කොහොමද දැනෙන තැන ඒවා කොහොමද කියලා. හරි. මේ ඕනම දෙයක් පටන් ගන්න අපිට ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැන හට ගන්න පළවෙනිම එක තමයි සිත. සිතක් හට ගන්න තුමේ කරන්න බෑ. ඔන්න ඔය සිතක් හට ගන්න එකට තව වචනයක් කියනවා බුද්ධ ශාසනයේ සංකාර කියලා. මේ සංකාර කියන්නේ හිතක් පහළ වෙන එකක්. ඒකයි. මේ චේතනාවක් මේ සංකාර කියන්නේ. චිත්තයක් පහළ වෙන්නේ. මොකද මේ මේ හැම දෙයක්ම පහළ වෙන්නේ සිතක් තුල. මේ සිත. එහෙනම් මුලින්ම පහළ වෙන ඔන්න අපිට ඇහැට රූප හොඳට අහගන්න ඇහැට රූපයක් ඝට්ටණය වෙනකොට සිද්ධ වෙන સિદ્ધාන්තය දැන් කියන්නේ. මේක සිද්ධ වෙන්නේත් පටිච්ච සමුප්පාද මූල ධර්මයකට අනුව තමයි. සංකාරපච්චය විඥාන. මේක පාඩම් කරන්න එපා. මේක එන විදිය මම කියනවා. බය වෙන්න එපා. එකින් එක කියනවා පස්සේ. විඥානපච්චා නාම. නාමපච්චා චට්ඨායතන. චට්ඨායතනපච්චා පස්ස. පස්සපච්චා වේදනා. ඇයි මම වේදනාව මේ රතු කරලා තියෙන්නේ? මේ ටික ඔව් සෝරි. මේ ඔය අනිත් ටික ඕගොල්ලෝ දැනගත්තත් නොදැනගත්තත් වේදනාව කියන තැන තමයි දන්නේ. ඒකයි ඒක එහෙම පෙන්නලා තියෙන්නේ. හරි. ද සංකාර ඔන්න අපිට දැන් මේ ඇහැට රූපයක් ඝට්ටණය වෙනකොට වෙන එක. ඒ වගේම කනට ශබ්දයක්, දිවට රසක්, නාසයට ගන්ධයක්, කයට පහස ඔය ඕන එකක්. හයෙන් ඕනම එකක්. එන තැන ඔන්න ඕක ක්‍රියාත්මක වෙනවා. ඕක තමයි ක්‍රියාත්මක වෙන හිත, හිතක ස්වභාවය. ඉතින් මෙන්න මේ ටික මුල් කරගෙන ගොඩ නැගෙනවා මොනවද? සැප, දුක, නොදුක් නොසුව වේදනා කියන තුන. ඒ කියන්නේ උපේක්ඛා. දැන් මෙතනින් මේ පොදුවේ තමයි සැප දුක නොදුක් නොසුව කියලා කියන්නේ. හැබැයි අපිට මේක එහාට ගිහින් අපි ඊළඟට හොයන්න වෙනවා. ඒක ඇහැයි රූපයයි එක්ක මෙතනින් මොකද්ද වෙන්නේ? කනයි ශබ්දයත් එක්ක ওই තුනෙන් කෝක දෙන්නේ? දිවයි රසත් එක්ක ওই තුනෙන් කෝක දෙන්නේ? නාසයයි ගන්ධත් එක්ක ওই තුනෙන් කෝක දෙන්නේ? කයයි පොට්ටබ්බයත් එක්ක ওই තුනෙන් කෝක දෙන්නේ? මනයි ධම්මයත් එක්ක ওই තුනෙන් කෝක දෙන්නේ? හැම එකක් එක්කම තුනම එනවද? එකක් එනවද? දෙකක් එනවද කියලා හොයාගන්න වෙනවා. බැරි වේලාවක්වත් එන්නේ නැති ඒවා එන්න ගත්තොත් ලෙඩක්. ඒ කියන්නේ දැන් අපි හිතුව මොකක් හරි ඉන්ද්‍රියක් කරහා ඒ අරමුණ එන තැනක බුදුහාමුදුරුවෝ සැප වේදනා පණවල නැහැ. දැන් පණවල නැති තැනක එනවනම් දැන් සැප වේදනාව ඒකට අදාළ නැහැ. දැන් අදාළ නැති තැනක අපිට දැනෙනවා නම් එහෙම එකක්. මොකක්hari අවුලක්ද නැද්ද? දැන් නැතිව දැනෙනවා නම්. ඈ? ඔතන මොන හරි නැතිව දැනෙනවා නම් මොකක්hari අවුලක්ද නැද්ද? දැන් නැති ඒවා දැනෙනවා නම් ඇත්තටම නැති ඒවා හිතෙනවා නම් එහෙම. නිකන් මොකක් හරි මොකද අවුලක් පිස්සුවක් වගේ තේරෙන්නේ නැහැ. හිතෙන්නේ නැද්ද? එහෙම නැතිව දැනෙනවා නම් මං අහන්නේ. තියෙනේව නෙමෙයි. ඒ කියන්නේ සරල මෙච්චරයි. ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ, කයට පහස, මනට ධම්ම. ඇහැට රූපයක් එක්ක මේ තුනෙන් මොකක් හරි එනවා. එක්ක තුනම එනවා, එක්ක දෙකක් එනවා, එක්ක එකක් එනවා කියලා හිතමුකෝ. තාම මං කිව්වේ නෑ මොකද්ද එන්නේ කියලා. එතකොට මේකෙන් බැරි වෙලාවක්වත් එන්නේ එකයි. මේ තුනේ මොකක් හරි එකයි එන්නේ. හරි? අපිට හිතෙනවා නෑ අනිත් දෙකත් එනවා කියලා. මොකරි පිස්සුවක්ද නැද්ද? පිස්සුවක් වෙන්න බෑ. එනවනම් එනවා. එහෙනම් අපි හරියට හොයාගන්න වෙනව නේද දැන්? නැත්තම් අර වේදනාව වස්තු කරගන්න කෑල්ල ආයි පැටලෙන්න ඉඩ තියෙනවා බොහෝ විට. ඒ වේදනාවනේ වස්තු කරගන්නේ. නැහ වේදනාව හරියට දැනගන්න ඕනේ. මොකද වේදනාව දනි වේදනාව සමුදය දනි වේදනා නිරෝධය දනි වේදනා නිරෝධ මාර්ගය දනි ඒ සියල්ල දකින්නේ පෙර නොඇසූ විරුදහමක් හැටියටම එහෙනම් අනිවාර්යයෙන්ම මේක අතිශය වැදගත් වෙන්නේ ඒකයි හරි ඊළඟට මේක වෙන්නේ මෙන්න මේ දැන් සංකාර විඥාන නාම චට්ඨායතන පස්ස වේදනා ඔන්න මම දැන් ඊටු ටිකක් පෙන්නනවා භව ජාති ජරා මරණ මෙන්න මේක ඇතුලේ වචන ටිකක් නැහැ. ඕගොල්ලෝ දන්න. මොනවද නැති වචන? හොඳට කල්ප මෙයා හිතලා කියන්නේ මොනවද නැති වචන? අවිද්‍යාව නෑ. හරි. තව නාමව තියෙනවා රූප නෑ. හරි දෙකයි. තව තණ්හා නෑ. තව උපාදානය නෑ. අපි අර නාම රූප වල රූප කැලේ චුට්ටක් දැන්ට චුට්ටක් පැත්තකින් තියන්න ප්‍රධාන වශයෙන් අවිද්‍යාව නැහැ තණ්හාව නැහැ උපාදානය නැහැ අවිද්‍යාව නැහැ, තණ්හාව නැහැ, උපාදානය නැහැ. එහෙමනම් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අපිට දුක හදන්න පුළුවන්ද? ඇයි ඒ දුක හදන්න බැරි? අචේල කස්සප සූත්‍රය පෙන්නවා තමා හන්ද දුකෙන්නේත් නැහැ අනුන් හන්ද දුකෙන්නේත් නැහැ දෙන්න හන්ද එන්නේත් නැහැ ඉබේ එන්නේත් නැහැ අවිද්‍යාව මුල් කරගෙනමයි දුකෙන්නේ කියන්නේ. එහෙනම් අවිද්‍යාවට ආහාර පංච නීවරණයි පංච නීවරණට ආහාර ත්‍රිවිධ මොනවද මේ නෑ ත්‍රිවිධ දුස්චරිතයයි ඒකට ආහාර මේ නෑ ත්‍රිවිධ දුස්චරිතයට ආහාර මොනවද ඉන්ද්‍රිය සංවරයයි ඉන්ද්‍රිය සංවරයට හේතුව අයෝනිසෝ මනසික මේ අසම්මුති ප්‍රජඤ්ඤයයි ඒකට හේතුව අයෝනිසෝ මනසිකාරයයි ඒකට හේතුව අයෝනිසෝ මනසිකාරයට හේතුව අදහන්න ඕනේ නැති ඒවා අදහන එකයි ඒකට හේතුව අසත් ධර්මයයි අසත් ධර්මයට හේතුව පාප මිත්‍ර සේවනයයි අසත්පුරුෂ සේවනයයි එහෙමනම් මේ රූපයක් එන අවිද්‍යාව ක්‍රියාත්මක වුණේ එහෙමනම් මේ රූපය ඝට්ටණය වෙන වෙලාවේ ඇත්තටම අපිට ඔය කියන ක්‍රියාදාමයම සිද්ධ වෙන්නේ නැහැ ඒකයි යතන කිව්වේ අවිද්‍යාව පෙර නොවිය පසු පහළ විය මතකද දැන් අවිද්‍යාව පෙර නැහැ. ඒ කියන්නේ රූපය ගැටෙන්නේ තැන අවිද්‍යාව නැහැ. හැබැයි පසු පහළ වෙනවා තමයි. අන්න. පසු පහළ වෙන එක තමයි දැන් අපිට දැන් මේ අවිද්‍යාව පෙර නොවිය පසු පහළ වෙන්නේ නැතුව අවිද්‍යාව පෙරම වුණා නම් මෙන්න මෙතනට අවිද්‍යාව එන්න වෙනවා. දැන් මෙතනට අවිද්‍යාව එනවා. දැන් ඕගොල්ලන්ට දැනට හිතේ නැතු මේවා මම දාපු වචන කියලා නෑ. මම මේක ඊට පස්සේ ත්‍රිපිටකයට ගේනවා. ඕගොල්ලන්. මුලින් මේක පෙන්වන්නයි මේ ටික පෙන්වන්නේ. මෙන්න මෙතන අවිද්‍යාව නෑ. අවිද්‍යාව නැත්තම් මට කියන්න අර රූපේ අපිට ඝට්ටණය වෙන තැන ඇත්තටම හිත පිරිසිදුද එහෙම නැත්නම් අර මේ මොනවාද මේ මස් නැති කට්ටක මස් හොයන්න යනවාද පිරිසිදු ඊළඟට මොකෝ කරන්නේ කොහොමද කිලුට කරගන්නේ මස් කට්ටක කියන්නේ මස් නැති කට්ටක මස් හොයන්න යන්නේ මොකද්ද හොයන්නේ යන්නේ කිව්වේ? කාමය හොයන්නේ යන්නේ. ඒ කාමය හොයන්නේ යනවා කියන්නේම අම නැති වෙනවා. එතකොට අම අපි ළඟ තිබ්බද නැද්ද? ඇයි රූපේ ගැටෙන වෙලාවේ අවිද්‍යාව නැහැ. මේක තමයි බුදුහාමුදුරු කියන්නේ හරියටම තෝරගන්න කියලා. අවිද්‍යාව අම තිබුණා. අම මොකද කරගත්තේ අපි? කාගත්තා. මොකක් උදෙසාද? කාමයේ උදෙසා. කොහොමද ඒ කාමයේ උදෙසා ගියේ? අර උපමා ටිකෙන් බලන්න. අර උපමා ටිකෙන් බලන්න. එතකොට තේරෙනවා මොකද්ද මේ උනේ කියන්නේ. එහෙනම් මෙන්න හිතක් අපිට මුලින්ම හටගන්න විදිය. ඒතර මේකේ අවිද්‍යාව නැහැ, තණ්හාව නැහැ. හැබැයි ඊටු ටික තියෙනවා. මෙන්න මේකත් එක්ක සිද්ධ වෙන સિદ્ધාන්තයට කියනවා සර්ව සාධාරණ චෛතසික ධර්ම ක්‍රියාත්මක වෙනවා. සබ්බ සාධාරණ සියල්ලටම සාධාරණයි මේක. මේක සර්ව සාධාරණයි. මේක පෘතජ්ජනයන්ටත් මෙහෙමමයි. තථාගතයන් වහන්සේටත් මෙහෙමයි. අරියතුන් වහන්සේටත් මෙහෙමයි. හැබැයි පැටසිතින මොකද්ද? අරියත් නොවෙච්ච උත්මයෝ මේ ਸਰව සාධාරණ චෛතසික ධර්මය කිලුටු කරගන්නවා. පෘතජ්ජනියා මේක හැදෙන විදිය දන්නෙත් නැහැ, කිලුටු කරගන්න විදිය දන්නෙත් නැහැ. කොහොමත් කිලුටු කරගන්න. ආර්යෙක් වෙච්ච දවසට හැදෙන විදිහක් දන්නවා, කිලුටු කරගන්න යන විදිහක් දන්නවා, කිලුටු කරගන්නේ නැතුව ඉන්න විදිහක් දන්නවා. කිලුටු කරගන්නේ මේ ඉච්ඡතාවෙන් නේද? ඈ? කිලුටු කරගන්නේ නැතු ඉන්නේ. අනිත්. ඕගලන්ට නිදිමත එන හින්දා මේ හරි. මේ ඒකින්ද නැත්තම් වෙනම යුද්ධයක් වෙනවා ඒක ඉවර කරලා ඉවරනකොට. ඒතකොට පැයක් පැය කාලයක් විතරයි. ඔව් ඒක තමයි එතන තමයි එන්න හදන්නේ. ඉතින් මෙන්න මෙතනදී මෙතන තියෙනවා මොකද්ද සංකාර, විඥාන, නාම, චට්ඨායතන පස්ස. මෙන්න මෙතන තියෙනවා භව කියලා જાතිය. භව කියලා එක. මේ භවය කියන තැනකදී ඇත්තටම වෙන්නේ ඒ රූපය භව අඳුර ගන්නවා. සද්දය භව අඳුර ගන්නවා. ඒක රූපයක්. ඒතර මම ඉස්සරහට තව ඉස්සරහ රූපයක් බව අඳුරගන්නේ මොකෙන්ද සංඥාවෙන්. හැඩතලෙන් වර්ණ ටිකෙන්. ඔච්චරයි. වෙන මොකක් නැහැ රූපවල. රූපවල නැහැ කොයි වෙලාවකක් මනවඩන රූප මනනවඩන රූප කියලා જાතියක් නැහැ. රූප. ඊළඟට තමයි මේක අර බෙදන්න ගන්න අපි. ඉච්ඡාවෙන්. ඒ රූප දැන් මේක ගත්තොත් මේක අඳුර ගන්න. කොහොමද අඳුර ගන්න? වර්ණ සංඥාවක් තියෙනවා හැඩතලයක් තියෙනවා. මේකෙත් වර්ණ සංඥාවක් තියෙනවා හැඩතල. දැන් මේ දෙක එකයිද? නෑ. දෙක වෙන් වෙන් වශයෙන් අඳුර ගන්නවා. හැබැයි මේ දෙකම රූප. හැබැයි මේකේ හැඩතලේ නෙමෙයි මේකේ හැඩතලේ. හැඩතල දෙකක්. තව රූප ගත්තොත් එච්චරයි. එතකොට දැන් අපි අපි තම පිරිමි දෙන්නෙක් ගන්නවා. පිරිමි දෙන්නෙක් කොහම හැඩතල එකමද? ඈ නෑ. හැබැයි රූපෙන් පිරිමි. හැඩතල වලින් සංඥා වලින් වෙනස්. ඉච්ඡාවත් එක්කම තමයි විද්‍යාව කොට නැගෙන්නේ. එක එක මොහොතේ කොට නැගෙනවා මේක හිතන්න කාල සීමා නෑ. දැන් මෙහෙමෙන් නෑ. දැන් ඉච්ඡාව ගොඩනගලා පැය කාලෙකින් වගේ අවිද්‍යාව වෙනවනම් හරි. ඔපටස් ගාලා කඩා ගන්න පුළුවන්. හොඳයි කියනකොට වෙලා යන්න ඕන ටික ඔක්කොම වෙලා ඉවරයි. නැතුව මේක මේ මේ චිත්ත පරම්පරා යන්නේ. එතකොට හැබැයි අමතක කරන්න එපා. එහෙම කොච්චර ස්පීඩ් ගියත් අපි අපි අර මංගේ ප්‍රඥා ධාතුවෙන් ප්‍රඥා ස්කන්ධයෙන් ගන්න තීරණය අර මනෝ ධාතු මේ මනෝෙන් මනේන්ද්‍රියෙන් ගන්න තීන්දුව ආට වඩා අභිමවා ගිහිල්ලා යථාර්ථයට එනවා. ඒකයි මේකේ තියෙන වැඩේ. මේක කොච්චර ඉක්මනට සිද්ධ වුණත්. මනේන්ද්‍රියට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ හොඳයි වටිනවා සාරයි කියන හැඟීම. ඒතර මෙන්න මේ මේ මෙතනදි මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා මුලින්ම. කොහොමද? රූපයක් බව අඳුන ගන්නවා. සද්දයක් බව, ගන්ධයක් බව, රසක් බව. නේද? අඳුන ගන්න. දැන් අපි හිතමු දැන් දැන් උදාහරණයක් මම මේකට තට්ටුවක් දානවා මේසෙට. ඒකයි මේකට දාන තට්ටුව එකයිද? දෙකක්නේ. දැන් ওই දෙකෙන් කෝකද හොඳ? මේමත් දැම්ම තට්ටුවක් මේමත් දැම්ම. කෝක දෙකෙන් කෝකද හොඳ? නෑ සද්ද අඩු වැඩි හරි. මහානේ දෙකෙන් කෝකද හොඳ? දෙකම සද්ද. හැබැයි සද්ද කියලා මේක අඩු අඩු බවත් මේක වැඩි බවක් දැනගන්න ඕනේ. ඒක තේරෙන්නේ නැත්නම් සංඥා විපල්ලාසයක්. ඒක වෙනම මානසික වෛද්‍යවරයෙක්ට පෙන්වන්න ඕනේ එතකොට. ඒ කියන්නේ මේ මොකක් කනේ දෝෂයක්. එතකොට එහෙම එකක් නෙමෙයි. දැන් ඔකෙන් කෝකද හොඳ කියලා අහන්නේ. එහෙම එකක් ඇහැනේ. නේද? හරි. තවත් ඕන ඉතින් උදාහරණ මම කියන්නේ මේක. දැන් කුකුල කෑ ගහනකොටද හොඳ කාක්කා කෑ ගහනකොටද? දෙන්නම කෑ ගහන්නේ උදේ. ඒක රැට කෑ ගහන එකක් ගත්තේ නැත්තේ. කාක කෑ ගහන්නෙත් උදේ. කුකුල කෑ ගහන්නෙත් උදේ. දෙන්නම් කෝකද හොඳ? කුකුල. හරි. ඔව් හරි කමන්නේ නැහැ ඉතින්. ඇයි ඒ? ඈ? ද ඇයි ඒ? ඌ කෑ ගහන්නේ හොඳයි ඇයි? ඔව් පාන්දරින් කෑ ගහනවා. ඔබ තුමා ඔබ තුමීගේ ඉච්ඡාව මොකක්ද? දැන් ඔබ තුමීගේ ඉච්ඡාවට දූ කෑ ගහනවා. නෑ නෑ හරි පාන්දරින් ඌ කෑ ගහන්නේ ඔබතුමීගේ ඉච්ඡාවටද කියලා මං අහන්නේ. ඔබතුමීගේ ඉච්ඡාවට. ඈ? ඉතින් ඔබතුමීගේ ඉච්ඡාවක් හදාගන්න ඌට රැට කෑ ගහන්න කියලා. නෑ නෑ අපේ ඉච්ඡාවට නම් ඌ කෑ ගහන්නේ මං අහන්නේ අපේ ඉච්ඡාවක් හදාගමු රැට කෑ ගහන්න කියලා. අපේ ඉච්ඡාවටද ඌ කෑ ගහන්නේ? ඌ කෑ ගහන එලාට කෑ ගහන එකට අපි ඉච්ඡාවක් ගොඩනගාගෙන හොඳයි කියනවද නැත්නම් ඒක ඌගේ ස්වභාවයද? උගේ ස්වභාවයෙන්. නැතු අපේ ઈચ્છාව මත උහු කෑ ගන්නව නෙමෙයි. දැන් හැබැයි අපි ඔන්නම හොඳයි කියලා ගන්න ඇයි ඒක අපිට ඕන විදිහට වෙනවා කියලා හිතනවානේ. ආ. අර කාක්කත් කෑ ගහනවා උදේ. මූත් කෑ ගහනවා උදේ. හැබැයි දෙන්නගේ ආ මූ කෑ ගහන එක හොඳයි. ඇයි ඒ? මූ අරුවට වඩා පොඩ්ඩක් කලින් කෑ ගහනවානේ. දැන් ඔයිටත් කලින් කෑ ගහන එකේ හිටිය පාන්දර දෙකට වගේ. බස් එක කෑ ගන්නවා. ආ එතකොට බයින් අන්නහරි. ඇයි මල කරදරේ නිදා ගන්නවත් නැහැ. දැන් එතකොට දැන් මොකාගේ සද්දේද හොඳ? කොහොම ගත්තාම. බස්සාගේද කුකුලාගේද කාක්කාගේද? සද්ද සද්දම තමයි. සද්ද නෙමෙයි මෙතන ප්‍රශ්නේ. එහෙනම් ඔය සියලු සද්ද දැනෙන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අනුව. ඌ කුකුලෙක් බව දැනගන්නවා ඌ හරක මේ මේ මොකද මේ කාකෙක් කියලා දැනගන්නවා. බස් දෙක් නම් බස් දෙක් කියලා දැනගන්නවා. නේද? දැන් ඔය ඔක්කොම සද්ද අසරේ එහා පැත්තේ ඉන්න මිනිස්සුත් ගොරවනවා. ගෙදර ඉන්න මිනිස්සුකුත් ගොරවනවා. එතකොට අර ඔක්කොටම වඩා මල කරදරේ මේකත් එක්ක. ඒත් සද්දයක් හැබැයි. ඇයි ඒ? මිනිස්සෙකුට පාඩුවේ නිදා ගන්න දීලා නැති හන්ද නිදා ගන්න විදිහක් නැහැ දැන්. හේතුඵලයට අනුව ගලපගන්න. මිනිස්සෙකුට සුවසේ නිදා ගන්න දීලා නැහැ. දැන් ඉතින් ළඟ එකෙක් එකට ගානට කර්මයෙන් ගෙනල්ලා ගානට තියලා තිනවා ගොරෝ ගොරෝ ඉන්න ඉතින් අපිට නිදා ගන්නත් නැහැ. ඔව් සද්දේ එකක් සද්දෙත් එක්ක පස්සේ අවිද්‍යාව ගොඩනගන එක ඉච්ඡාව ගොඩනගන එක තව එකක්. සද්දයෙන් කරන්න බෑ. දැන් අර සද්දේ නම් ප්‍රශ්නේ අර මනුස්සර මොකද කරන්නේ? එක්ක පාංගඩයක් ඔබන්නේ වෙනවා. එක්කෝ මේ මනුස්සයා ගෙදරින් එලවන්න වෙනවා. දැන් මොකක් හරි වෙන විකල්පයක් කරන්න වෙනවනේ. දැන් ওই මනුස්සයා අයින් වෙලා පූස කෑ අර එදා කිව්වා වගේ පූස කෑ ගහන්න ගන්නවා ඊළඟට. ඒ කිවරයක් කරන්න බෑනේ ඕවා. මේ ලෝකේ තියෙන දේවල් ඉවර කළා නෙමෙයි මේ වැඩේ කොට දාගන්න. නේ මම මේ ගොඩක් තැන්වල උදාහරණ කියන්නේ මේක තේරුම් ගන්න. එහෙනම් මෙන්න මෙතනදී මේ මේ ටික මුල් කරගෙන මොකද්ද අපිට ගොඩ නැගෙන්නේ ඇත්තටම? අනේ ජාති ජරා මරණ කියන ඒවා තියෙනවා. හේතුවයි මේ ජරා මරණ තියෙන්නේ. ඕනම දෙයක් සිතුවිල්ලක් පහළ වෙලා ජරා මරණ වෙනවා. ඒක නතර කරන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ජරා මරණයත් එක්ක ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගොඩ නැගෙන්නේ ඇයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ගොඩ නැගෙන්නේ නැත්තේ? අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැති හන්ද. එහෙනම් අපි සියලු දෙනාගේමත් සිතුවිලි ජරා මරණ වෙනවා. හැබැයි හැම සිතුවිල්ලක්ම ජරා මරණ වුණාට අපිට ශෝක පරිදේව දුක්ඛ දෝමනස් එන්නේ නැහැ. ඉච්ඡාවක් ගොඩ නගපු සිතුවිල්ල ජරා මරණ වුණොත් නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් එනවාමයි. දැන් තේරෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යාව තුලින් ගොඩ නැගෙන සිතුවිල්ල ජරා මරණ වෙනකොට මෙන්න මේ භවය කියන තැන අපිට කර්ම භවයක් හදලයි ජරා මරණ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අර මාලෙට මුතු අමුණලයි ජරා මරණ වෙන්නේ. හැබැයි අපි අන්නේ මුතු අමුණන්න යන තැන අනිච්ච දැනගත්තොත් ඒක ජරා මරණ වෙන්නේ මුතු අමුණන්නේ නැතුව. එහෙනම් අපිට අනිච්ච ඕන වෙන්නේ ඇයි? මුතු අමුණන්නේ නැතුව ඉන්න. එහෙම නැත්නම් කර්ම භවය හදන්නේ නැතුව ඉන්න. නැත්තම් හැමෝම කියනවා හටගන්නේව නිරුද්ධ වෙනවා ඇති දෙයක් නැහැ. ඉතින් හටගන්නේව නිරුද්ධ වුණාට අවුලක් නැහැ. අපිට කර්ම භවය හදන්න නැත්තම්. හටගන්නේ කොහොම නිරුද්ධ වෙනවා තමයි. ප්‍රශ්නේ තියෙන්නේ නිරුද්ධ වෙන්නේ කර්ම භවය හදලා. එහෙනම් කර්ම භවය හදාගන්නේ නැතුව ඉන්න තමයි අපිට අනිච්ච ඕනේ. එහෙනම් කර්ම භවය හදන්නේ ඉච්ඡාවෙන්. ඒකයි ඉච්ඡා බන්ධති ලෝකයේ කියන්නේ. කර්ම භවය නසන්නේ අනිච්චයෙන්. එහෙනම් හරියට අනිච්ච දැක්කනම් බණ ඇහුවයි කියන්නේ ඒකයි භව භවය නසන ඥාණය පහළ වුණා නම් අනිත්‍ය දැක්කා අනිත්‍ය දැක්කනම් බණ ඇහුවා බණ ඇහුවා නම් නිවන් දැක්කා කිව්වේ ඒකයි. බණ කියන්නේ භවය නසන. භවය නසන්නේ මොකෙන්ද? අනිත්‍යයෙන්. භවය හදන්නේ නිත්‍යතාවයෙන්. තව ටිකක් එහාට යම් තව ටිකක් එනවා විස්තර කරනවා. එහෙනම් ඔන්න මේකත් එක්ක එනවා මොනවද? රූපයක් අඳුර ගන්නවා මොනවද? රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, පොට්ටබ්බ රූප. ඔය හය ආකාරයටම කියනවා මොකද්ද? රූපස්කන්ධය. රූප රූප මුල් කරගන්න වේදනාවක් තියෙනවා. සද්ද මුල් කරගන්න වේදනාවක් තියෙනවා. ගන්ධ මුල් කරගන්න වේදනාවක් තියෙනවා. රස මුල් කරගන්න වේදනාවක් තියෙනවා. ස්පර්ශය මුල් කරගන්න වේදනාවක් තියෙනවා. පොට්ටබ්බේ මුල් කරගන්න වේදනාවක් තියෙනවා. ධම්මේ මුල් කරගන්න වේදනාවක් තියෙනවා. ඒ වේදනා ස්කන්ධ හයටම කියනවා වේදනා ස්කන්ධය කියලා. රූපවල තියෙනවා වර්ණ සංඥා ටිකක් හැඩතල ටිකක් තියෙනවා ගන්ධවල මේ සද්දවල තියෙනවා එක එක ශබ්ද සංඥා දැන් මම කිව්වේ කොවුලගේ හඬ, අර මේ කපුටගේ හඬ, ඒ සංඥා ඒවා. ඒවා වේදනා හැම නෙමෙයි හොඳේ. ඒවා සංඥා. එතකොට බෙර හඬ අපි සින්දුවක් ඒක හඬ මේ මේසෙකට තට්ටු කරොත් ඒකේ හඬ නේද? බල්ලෙක් ගහන්න නම් බල්ලෙක් ගහන්න, මිනිස්සෙක් ගහන්න නම් මිනිස්සෙක් ගහන්න. මිනිස්සෙක් නොවන නොමිනිස් හඬක් නම් ඒක තව ටිකක් ගැඹුරට යනකොට තේරෙයි. හඬ මෙන්න මේ වගේ සංඥා. ඒවා ඔක්කොගෙම හය ආකාරයෙන් එනකොට කියනවා සංඥා ස්කන්ධය. ඊට ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ හිතක් තුල හින්දා ඒකට කියනවා සංකාර ස්කන්ධය. ඔය සියල්ලම දැන අනුතු ගන්නවා විපාක විඥානය නැමැති විඥාණයෙන් ඒකට කියනවා විඥානස්කන්ධය. මෙන්න මේ ටිකට කියනවා පංචස්කන්ධය. මේ මොකද්ද මේ? පංචස්කන්ධය. වරද්ද ගන්න එපා. පංචස්කන්ධයට අවිද්‍යාව තියෙනවද? තණ්හාව තියෙනවද? උපාදානය තියෙනවද? නෑ. ඔය එකක්වත් නෑ. ඒකත් පංචස්කන්ධය. එහෙනම් අරියතුන් වහන්සේලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම අඳුරන ඇත්තේ මොකෙන්ද? පංචස්කන්ධයෙන්. උන්වහන්සේලාගේ නිරෝධය ඇත්තේ මොකක්ද? පංච උපාදානස්කන්ධ. අන්න තථාගතයන් වහන්සේ විස්තර කරනවා පංචස්කන්ධය පංචස්කන්ධයසේ දැනගත යුතුයි පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධයසේ දැනගත යුතුයි පංචස්කන්ධය මුල් කරගෙන පංච උපාදානස්කන්ධයක් ගොඩනගන චන්දරාගය චන්දරාගයසේ දැනගතිය යුතුයි. චන්දරාගය පහ කළ යුතුයි. එහෙනම් චන්දරාගයෙන් තමයි පංච උපාදානස්කන්ධය ගොඩනැගෙන්නේ. චන්දරාගය. චිත්තය අන්ධ වෙලා සැරිසැරීම අග්‍ර කරගන්න. අර මේ අර උපමාවම ගන්න. මස් නැති කට්ටේ මස් තියනවා කියලා හිතෙන තැනම අන්ධද නැද්ද? ඒ අන්ධභාවයෙන් ඒ මස් කට්ටම හපාප ඉන්න එක සැරිසැරීම අග්‍ර කරගන්නව නේද? ඒ වැඩ පිළිවෙලට කියනවා චන්දරාග. එහෙනම් ඒ රූපයකින් කාමය හොයන එක තමයි චන්දරාගය කියන්නේ. ඒක කිව්ව බලා කාමය ඇට සැකිල්ලකට උපමා කරනවා. කවදාකවත් ලබන්න බැරි දෙයක්. එහෙම දෙයක් ඒකේ නැහැ. හැබැයි නැති වුණාට තියෙනවා වගේ හිතෙනවා. හරි. මේකට කියන මොකද්ද? පංචස්කන්ධය. එහෙනම් පංචස්කන්ධයට අයිතිද? මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි දැන් ගැඹුරට තව ඉස්සරහට යනකොට තේරෙනවා ලබන සතිය වගේ. මම ඔයගලන්ට පටිච්චසමුප්පාදය අරගෙන ඊළඟට පෙන්නනවා. ඇහැට රූපයක් ඝට්ටණේ වෙන තැන ඇත්තටම ඔප්පු කරලා පෙන්නන්නම් සැපද තින්නේ දුකද තින්නේ උපේක්ඛාද තින්නේ කියලා. එහෙමනම් ඒකේ නැති ඒවා පෙවුනනම් අපිට බැරි වෙලාවක්වත් අඩුම ගානේ පිස්සු බව දැනගන්න වෙනවා. නැති ඒව පෙවුනනම්. මේ නැති ඒව තියනවා කියලා හිතෙනවනම් පිස්සුනේ. හැබැයි මම එදත් කිව්වේ ඒකයි පිස්ස දන්නේ නැහැ පිස්සට පිස්සු කියලා. ඒ හින්දා පිස්සට පිස්සු පෙන්වුවාම තමයි තේරෙන්නේ. මේ ඇයි ඒ? උම්මත්තක. උන්ගේ මතයක් දරා ගන්න. මොකද්ද මතේ? කට්ටේ මස් නැතු මස් කට්ටේ මස් නැතු වුණාට මස් තියනවා කියලා මතයක් දරා ගන්න. රූපේ කාමයේ තියෙනවා. සද්දේ කාමයේ තියෙනවා. ගන්ධේ කාමයේ තියෙනවා. රසේ තියෙනවා. ස්පර්ශයේ තියෙනවා. සිතුවිල්ල මේ තියෙනවා. මේ හය පොල්ලේම කාමයේ තියෙන හන්දා ඔය හයත් එක සැරිසරනවා. අන්න ඒකේ කාමයේ තියලා කියලා තියෙනවා කියලා අපි සිතුවිල්ලක් අරගෙන හදාගත්ත හින්දා කියනවා උන්ගේ මතයක් දරාගත්ත හන්දා උම්මත්තකයෝ කියලා කියනවා. බලන්න අපිට එහෙනම් මේ උම්මත්තක භාවයෙන් මිදෙන්න ඕනේ. මිදෙන්න නැතුව බෑ. ඒකට පංචස්කන්ධය අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. මොකද මේක තේරුම් ගන්න බැරුව ඕගොල්ලන්ට මම 7 වෙනි හරි 8 වෙනි හරි සාකච්ඡාවේදී ගොඩක් කරලා 7 වෙනි 8 වෙනි සාකච්ඡාවේදී ගිරිමානන්ද සූත්‍රය ගන්නවා විස්තර කරන්න සම්පූර්ණයෙන්ම අන්න එතකොට පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි විස්තර කරනකොට වැඩේ නැත්තම් පැටලෙනවා. ඒකට තමයි මේ හදාගෙන යන්නේ. හරි. ඔව් මිස්. මොකද පහද? ආ මේ රූප වේදනා සංඥා සංකාර විඥානය. ඔව් මේවයි මිස්. දැන් මෙතන කියන්නේ පහකින්නේ. මේක කියන්නේ පහකින්. එතකොට මේ රූපස්කන්ධ කියලා කිව්වහම ලොකු විස්තරයකුත් තියෙනවා. හරි මම ඒක වෙනම පස්සේ විස්තර කරනවා. හැබැයි මේ රූපස්කන්ධ කිව්වහම තියෙන අපි නිකන් වෙන්නේ මේ ඇහැට රූප විතරක් ගන්න බෑ. ඒක තමයි රූප රූප. ඇහැට පේන රූප. තව එකක් තියෙනවා සද්ද රූප කියලා. දැන් ඕක මෙන්න මේව අඳුර ගන්නකො. අපි හිතමු ඕක ආ ගෙදර වාඩි වෙලා ඉන්නවා. ගෙදර වාඩි වෙලා ඉන්නකොට බෙල් එකක් ගහනවා ඇවිල්ලා. බෙල් එක ගෙදර බෙල් එක නෙමෙයි. අර ලියුම් කාර්යය ඇවිල්ලා ගහන බෙල් එක තියෙන. අර මේ මේ පෝස්ට්මන් ඇවිල්ලා ගහන බෙල් එක. ඔන්න ඔය බෙල් එක ගහපු ගමන් අපි අඳුරගන්නේ කවුරු කියලාද? පෝස්ට්මන් ඇවිල්ලා කියලා නේද? ලියුම් ගේන මහත්තයා ඇවිල්ලා කියන. එතකොට ඒ බෙල් එක ගහනකොටම අපේ තුල නැගෙනව නේද චිත්තයක්. රූපයක්. ඒ රූපේ මැවෙන්නේ මොන විදියටද? අර ඒ ලියුම්ගේන මහත් එයාගේ රූපේ නේද? බෙල් එකත් එක ආව. කෝස්මන් ඇවිල්ලා. එහෙමනේ අපි කියන්නේ. එතකොට ඒ සද්දේ අනුව අපි රූපයක් අඳුරගත්තද නැද්ද? ඒවට කියන සද්ද රූප. දැන් අර මේ මිස් කියව දැන් අර කුකුල කෑ ගහන සද්ද ඇහුණා. ඇත්තටම කුකුල අපිට පේනවද? පේන්නේ නැතුණාට අපි කුකුල කියලා අඳුර ගන්නව නේද? කොහොමද ඒ අඳුරගන්නේ? සද්ද රූපේ. තේරුණාද? එතන මේ හැම ආකාරයකටම රූපයි තියෙන්නේ. හැබැයි හැම එකක්ම රූප රූප නෙමෙයි. එකක් කෙලින්ම ඍජුව හැට පේන රූපේ. ඒක රූප රූපේ. අනිත් එක කනහරහා සද්දේ මුල් කරගෙන එන රූපේ. දැන් හැම වෙලාවෙම අපිට යමක් අඳුර ගන්න නම් රුවක් කොප්ණෙන් වෙන්න ඕනේ. රුවක් කොප්ණෙන් වෙන්නේ නැති තැනක අපිට මේක අඳුර ගන්න බෑ. එහෙම එකක් තියෙනවා දැම්ම ඒක තේරුම් ගන්න යන්න එපා. තව ටිකක් ඉස්සරහට කියලා බලමු අරූප කියන එක. ඒක දැම්ම ගන්න යන්න එපා. ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න දැනට. ඔක්කොම කවගත්ත අමාරුයි. දැන් සද්ද රූප තේරෙනවද? මයික් එක නැද්ද මන්නේ? නැත්නම් ඇහෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අර කුකුලගේ ශබ්ද ඇහෙනකොට කුකුල කියලා මැවෙන රූපේ අන්න හරි. එතකොට ඒක සෝත රූපයක්. අයි සද්දේ මුල් කරගෙනනේ. තේරෙනවද? ඒක සද්දේ මුල් කරගෙන. ඒ වගේම තියෙනවා ගන්ධ රූප. දැන් අපි හිතමු දැන් මං කියන ධූරියක්. දැන් මොකක්ද ආපු? ඒ කියන්නේ ගන්ධේ නෙමෙයි. දැන් මේ කනට ඇහුණනේ සද්දයක්. ඒක රූපයක්. ඒතකොට ඒක සෝත රූපයක් නේද? මොකක් කර දැන් දැන් අපිට ඒ ගන්ධයට අනුව අපි මේ මවා ගන්නව නෙමෙයි. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. එහෙම දෙයක් නැත්නම් අපිට ඒක රූපේ අඳුර ගන්න බෑ. මම තව මේක ඉස්සරහට විස්තර කරන්න පෙන්නනවා. අපිට දත්තයක් නැතුව යමක් අඳුර ගන්න බෑ කවදාවත්. ඔව් කියන්නේ මිස්. දැකලා දෙයක් නැති දෙයක් නම් හිතේ බවා ගන්න බෑ. එතකොට රූපස්කන්ධ මම ඒක තව සාකච්ඡා දෙකක් විතර ඉස්සරහට යන්න ඕනේ. එතකොට පෙන්නන්න කිසි දවසක අපි දන්නේ නැති දෙයක් අපිට ටැලි කරගන්න බෑ. ඒ කියන්නේ අපිට ඕන තරම් දත්ත තිනවා ධම්මගපඩාවේ ටැලි කරගන්න. බය වෙන්න එපා. ඕන තරම් තියෙනවා. දන්නේ නැති දෙයක් ජීවිතේට අපිට අඳුර ගන්න බෑ. ඒක ලොකු process එකක් තියෙනවා. මම ඒක වෙනමම විස්තර කරනවා. හරිද? ආයතන විග්‍රහයත් විස්තර කරනවා, මන ධම්මයකෙත් විස්තර කරනවා. දන්නේ නැති එක කවදාකවත් අපිට අඳුර ගන්න බෑ. අපි ඒ ඒ අඳුර ගන්න ආකාරයක් තියෙනවා. ආසන්න ධම්මයට ඇවිල්ලා එහෙම අඳුර ගන්න ආකාරයක් තියෙනවා. මම ඒක එතනදී විස්තර කරලා දෙන්නම් අනිවාර්යයෙන්. බය වෙන්න එපා. ওই ප්‍රශ්නෙට උත්තරේ දෙනවාමයි. මොකද ඒක තමයි මේකේ වැදගත්ම කොටසක් ඒ තියෙන්නේ. එහෙම නැතුව අපිට අඳුර ගන්න බෑ කවදාකවත්. එතකොට අන්න සද්ද ඊටට ගන්ධ. දැන් එහෙම නැතුව අපි හිතමු දූරියන් gediyak මෙතන කවුරු හරි ගෙනල්ලා තියෙනවා කියලා. එතකොට අපි ඇහැට දැකන්නේ නැහැ. එතකොට අපි ගන්ධයක් එනවා අපිට. ඒ ගන්ධය දැනෙනකොට අපි මොකද්ද හිතෙන්නේ? දැන් මොකක් කියලාද අපිට මැවෙන රූපේ? ආ දූරියන් ගෙඩියක් දූරියන් ගන්න. දැන් ඒක එහෙම ගන්ධයක් කියලා අපිට දැනෙන්නේ නැහනේ. ගස් ලැබු කියලා. එහෙම එන්නේ නැහැ. එහෙනම් ඒවට කියනවා ගන්ධ රූප. ඊළඟට අපි හිතමුකෝ රස රූප තියෙනවා වගේ. දැන් මොනවා හරි අපිට ඇහැට පේන්නේ ඒක. ඒක අපිට දැන් ওই දූරියන් ගෙඩියම ගන්නවා. ඒකනේ ගන්ධයත් එක්කම ඒකේ තියෙන රසයක් තියෙනවනේ. අර ගන්ධය හරහා රසක් දැනෙන්න ගන්නවා. ඒ වගේම අපි හිතමු වෙන මොනවාරි එකක් බැඳුමක් බදිනවා. ඒතර අපිට ගන්ධයක් තමයි මුලින් එන්නේ. එක්ක සද්දේ චරචර ගන්න සද්දේ. හැබැයි ඒක හරහා අපි රූපේකුත් අඳුනවා. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. අපි හිතමු අපේ S2 වහනවා. S2 වහලා අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති වෙනකොට අපිට හොඳ මොනවද අපි හිතමු සියඹල කෑල්ලක් අපේ මේ දිවේ තියෙනවා. සියඹලක්. ඔන්න සියඹල කෑල්ල තිබ්බ ගමන් අපි මොනෝ කියලා දන්නේ. සියඹල කෑල්ල. නැත්තම් කියනවා තියෙනවා මේ මොනවද වෙනිවල් ගැට කෑල්ලා. දැන් අපිට ඇහැට පේන්නේ නැහැ. දිවේ තමයි තිබ්බේ. එතකොට මොකක් කියලාද අපි ඒ අඳුරගන්න එකක් ගන්න. ආ ඒ තිත්ත රසට ආවේනික යම් රූපයක් තියෙනවා. අනිවාර්යෙන් නැත්තම් බෑ. ඒක තමයි අර අරයත් ඇහුවේ ඒකයි. පෙර එකක් නැත්තම් අපිට මේක ටැලි කරගන්න තැනක් නැහැ. ලොකු process එකක් මේක යනවා. process එක හතරක් හතරකට යනවා. ඒ ටැලි වෙන තැන මම විස්තර කරලා දෙන්නම්. පෙර එකක් නැතුව අපිට බෑ. ඔව්. ඔව්. ඔව්. හැබැයි මොකද්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපිට රූපයක් නැහැ. ආන්න දැක්කද? රූපයක් නැතුව අරූප තැනකට යනවා. අපිට නෑ ටැලි වෙන්න එක. ඒක ගන්ධයක් තමයි ගන්ධයක් වුණාට අපිට රූපයක් විද්‍යාමාන වෙන්නේ මොකක් හරි තේරෙනවා. හැබැයි මොකද්ද කියන්න තේරෙන්නේ කොහොමද ඔකාට කියන්නේ? ඒ කියන්නේ අරූපයක් විස්තර කරන්න බෑ. කොහොමද ඒ කියන්නේ? ඒ කියන්නේ එහෙම ටැලි වෙන්නේ නැතුව මේ කියන්න බෑ අපිට. අනිවාර්යයෙන්ම අපිට දත්තයක් ඉතින් බය වෙන්න එපා දත්ත නැති වෙන්නේ නැහැ. ඇති පදන් දත්ත තියෙනවා. අයි දෙයියනේ මේ අද්භවයේම උපන්දා හිනම් කර කොච්චර දත්ත තියෙනවද? නේ කලින් ඒ පොඩ මතක නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මතක් කරගන්න එක වෙනම ක්‍රමයක් තියෙනවා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒව මතක් කරන්න ගියොත් එහෙම දැන් ටිකයි ඒ ටිකයි ඔක්කොම එන්න ගත්තොත්. දැන් ඒවත් එනවා කලින් ඒවත් එනවා. ඔක්කොම එන්න ගත්තොත් මොකක් වෙයි? මතක් කරගන්න. ඔව් හොඳ වෙලාවට ඒ ටික මතක් වෙන්නේ නැත්තේ. කියන්නේ කලින් අත්භව ඒවා. හැබැයි කලින් අත්භව ඒවට කර්ම විපාක නම් එන්නේ. ඒක මතක් කරන්න ඕනේ ඒක කොහොමත් එන්නේ. <laughs> ඒව මතක් කරන්න ඕනේ ඒවා. කර්ම විභාගේ මේක. හැබැයි අරවත් අපිට මේ අත්භවේවත් මතක් වෙලා කලින් අත්භවේවත් මතක් වුණොත් එහෙම මොකක් වෙයි? ඇයි මේ පාරේ බෑන් එක ආවත් මතක් වෙන්නේ? ඔය කලින් අත්භවයේ බෑන් එකත් මතක් වුණොත් එහෙම. ඊට ඉස්සෙල්ලා අත්භවයේ බෑන් එකත් මතක් වෙනවා. දැන් මේ අත්භව හතර විතර බෑන්න පෙවුම මතක් වුණොත් එහෙම මොකක් වෙයි? හොඳ වෙලාවට ඒ ටික ඕෆ් වෙලා තියෙන දැනට. ඔය දැනට ඕෆ්. නේ ඔව්. ඒ ටිකත් විවෘත වෙන වෙලාවක් එනවා. හැබැයි විවෘත වෙන තැන ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒකයි වැඩි තියෙන්නේ. ඊට මෙහාදී ওই ප්‍රශ්නේ එනවා. ඒ හින්දා ඒ තැනදී ඔන් වෙන්නෙත් නැහැ. බය වෙන්න එපා ඒ හින්දා. ඒක විවෘත වෙන තැනදී විවෘත වෙන්නේ ප්‍රශ්නේ හට නොගන්න විදිහට. ඒ හින්දා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. දැන් වැඩේ තියෙන්නේ මේ අද්ද. එතකොට ඔන්න ගන්ධ රූප. ඊට රස රූප. නේද? ඒ වගේ අපි හිතමු මොකක් හරි අපි S2 පියාගෙන ඉන්නකොට අපිට සීනි ටිකක් දානකොට. දැන් මොකක් කියලාද අපිට අක් ගාලා ඔලුවට එන්නේ? තීනි. අන්න රූපය. දැන් අපිට ඇස් පේන්නේ නැතුණා තීනි ටිකක් කියලා එනව නේද? ආ. දැකද ඒ වගේ අපිට රූප රූප, සෝත රූප, ගාන රූප, જીවා රූප තව ඒවා තියෙනවා ඉතින් කාය රූපත් ඔය වගේ. දැන් අපි ඇස් දෙක වහලා වැලි කඩදාසියකින් අතුල් කරනවා. මොකකින් අතුල් වෙනවා වගේ දෙන්නේ? රළු මොකකින් හරි අතුල් වෙනවා. ඒ හැම එකක්ම අපිට රූපාකාරයෙන් තමයි එන්න ගන්නේ. මේ රූපාකාරය. එතකොට මෙන්න මේ වගේ හය ආකාරයක් මේ රූපස්කන්ධයට තියෙනවා. ඊට අමතරව තව එකක් තියෙනවා ධම්ම රූප. ඉතින් ඒව නම් ඉතින් ඕල් සෙල් එනවා. දැන් ධම්ම රූප කියලා එන්නේ ඔය සිතුවිලි. දැන් සිතුවිලි වල කවදාවත් සතර මහා භූත අහලක නැහැ. සිතුවිලි සතර මහා භූත නැහැ. ඒවා නිකන් දත්ත විතරයි. ඉතින් ඔහොම එන හය ආකාරයකට රූප. ඊළඟට ඒ හය ආකාරයට අදාළ විදිහට වේදනා. ඒ හය ආකාරයට විදිහට සංඥා. ඒ හය ආකාරයේ විදිහට සිතුවිල්ල සංකාරය. ඒ හය ආකාරයේ විදිහට විඥානයි. එතකොට මේ විඥාන හය කියන චක්කු විඥාන, ඇහෙන්නම් චක්කු විඥාන. සද්දෙන්නම් සෝත විඥාන. ගන්ධෙන්නම් ගාන විඥාන. රසෙන්නම් જીවහා විඥාන. ස්පර්ශයෙන්නම් කාය විඥානය. මනෙන්නම් ධම්මත් එක්කනම් මනෝ විඥාන. ඔන්න විඥාන හයක් ඒ විදිහට හටගන්නවා. එතකොට ඔය ඔක්කොම තමයි මේ රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට අපි මේ මෙන්න මේ උඩින් පෙන්නන චිත්තය තුල යමක් දැනගන්න තැන චිත්තය තුල උඩ තියෙන්නේ හේතුව යට තියෙන්නේ ඵලය. උඩ තියෙන්නේ හේතුව යට තියෙන්නේ ඵලය. තේරෙනවද? හේතුවයි ඵලයයි දැන්? හරි. හොඳට බලන්න මොකද්ද කියන්නේ. හේතුවකින් හටගන්න ඵලයක් ඇද්ද? හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. හොඳ සුපුරුදු වාක්‍යයක් මේ. ඈ හේතුවකින් හටගන්න ඵලයක් ඇද්ද? හේතු නිරෝධයෙන් ඵල නිරෝධයි. මෙන්න මේක නිරෝධ මේ හේතුවයි ඵලය නිරෝධ කරන්න පුළුවන්ද? හොඳට හිතන්න. මේ හේතුව නිරෝධ කළා මේ ඵලය නිරෝධ කරන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? ඈ බෑ. බුලුවක්. ඔව්. හේතුවකින් හටගන්න ඵලයක් ඇද්ද? හේතු නිරෝධයෙන් ඵල මෙන්න උඩ හේතුව යට ඵලය. මං අහන්නේ මේක මේ මේ හේතුව නිරෝධ කරලා මේ ඵලය නිරෝධ කරන්න පුළුවන්ද? පුළුවන්. කොහොම නිරෝධ කරන්නේ? පුළුවන් කියන කට්ටිය කියන්නේ කොහොම නිරෝධ කරන්නේ කියලා? ඈ අපි දුක අපි නිරෝධ කරන්න ඕනේ දුකද පේනේවද? මේකෝ මේකේ දුක. දැන් දුක නිරෝධ කරන්න කිව්වම පේනේව නිරෝධ කරන්න කිව්වොත් මොකෝ වෙන්නේ? මේක තමයි හේතුවකින් හටගන්න ඵලය. ඊළඟට මොකද කරන්නේ? තව හේතුවක් හදන්න යනවා. ඒ හේතුව නිරෝධයෙන් ඵල නිරෝධයි. අන්න පංචස්කන්ධය මත පංච උපාදානස්කන්ධය ගොඩනගන්න යනවා. ඒක නිරෝධ කරොත් ඵලය නිරෝධ කරන්න පුළුවන්. මේක නිරෝධ කරන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ නිරෝධ කරන්න පුළුවන් එක දැනගන්නත් ඕනේ නිරෝධ කරන්න බැරි එක දැනගන්නත් ඕනේ කියන්නේ. මේ මොකද්ද මේ කියන්නේ? මේ ඇහැට රූපේ පේන එක. කනට ශබ්දේ පේන එක. ඒකත් හේතුක ඵලයක් තමයි. ඒකයි හේතුඵල දෙආකාරයකින් තෝරගන්න ඕනේ කියන්නේ. එහෙනම් මෙන්න මේක මුල් කරගෙන මොකද්ද කරන්නේ අපි? ඊළඟ එක හදන්න යනවා හේතුවකින්. අන්න ඒක නිරෝධ කරන්න ඕනේ. ඇයි හදාගත් එකට කරන්න දෙයක් නැහැ. හදාගත් එකට පේනවා, හදාගත් එකට ඇහෙනවා, හදාගත් එකට දැනෙනවා, හදාගත් එකට හිතෙනවා. ඊළඟට විඳින්න යන ටිකක් කිව්වා නේද? අන්න ඒකයි නිරෝධ කරන්න. මේක නිරෝධ කරන්න බෑ හොනේ. මේක නිරෝධ කරන්න මේක නිරෝධ වෙන්නේ කොයි වෙලාවටද? පිරිනවම් පානකොට. පංචස්කන්ධේ නිරෝධ ඒකයි කාය සංකාරය අතහරිනවා කිව්වේ. එතකන් සංකාරේ ක්‍රියාත්මකයි. මෙන්න තියෙන ඒ සංකාරේ. මෙතන තියෙන්නේ සංකාරපච්චය විඥාන. කාය සංකාරය අතරින් කොයි වෙලාවටද? පිරිනම් පාන වෙලාව. ඒතර පිරිනම් පානකම් කාය සංකාරය වැඩෙනවා. වචී සංකාරය. මනෝ සංකාරය වැඩ. හැබැයි ඒ එකක්වත් අවිද්‍යාව මුල් කරගත්ත සංකාර නෙමෙයි. ඒක අපි නිරෝධ කරන්න ඕනේ මොනවද? අවිද්‍යාව මුල් කරගන්න. එහෙනම් මේක නිරෝධ කරන්න බෑ. හොඳටම වෙලා නිරෝධ කර නැත්නම් හැම එකටම කෝකටත් අයිලේ වගේ හේතුඵලයේ නිරෝධය හේතු නිරෝධය ඵල නිරෝධය හේතු නිරෝධය ඵල නිරෝධය කිය කියන අන්තිමට අපිම දන්නේ මොකද්ද කරන්නේ මේක නිරෝධ කරන්න බෑ මෙන්න මේ දහම තෝරගත්ත නැතුවට පස්සේ කට්ටිය කරන පොඩි ක්‍රමයක් මොකද්ද මෙන්න මේක නිරෝධ කරන්න ඕන කියලා හිතාගෙන මොකද කරන්නේ සංඥා ගන්න නැතුව ඉන්න ඒ කියන්නේ බලෙන් හිත නතර කරන්න හදන බුදුහාමුදුරුවෝ හිත නතර කරන්න නෙමෙයි කිව්වේ හිත අවිද්‍යාවෙන් බැඳෙන තැන නතර කරන්නයි කිව්වේ. හිත අවිද්‍යාවෙන් බැඳෙන තැන නතර කරන්න කියපු එකට හිත නතර කරොත් මෙන්න මේක නතර කරන්න හදනවා. මේක නතර කරන්න ගියාට පස්සේ තමයි අසඤ්ඤතලය යන්නේ. බුදුහාඳුර වඩන්න එපාම කියපේ. බැරි වෙලා. අසඤ්ඤතලයේ උප්පත්ති. එහෙනම් මෙන්න මේක මේකත් හේතුවක ඵලයක්. නේද? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ওই ටික තියෙනවා. හරි ඉස්සල්ලා කියපු ටිකම තමයි මේ තියෙන්නේ. එතකොට මාත් තින්නේ සැප දුක නොදුක් නොසුව. මේක තමයි අරකේ අර පටිසමුප්පාදේ වේදනාව කියන තැන දැන් ආයි ගත්තේ. මෙන්න අපි වරද්ද ගන්න තැන දැන්. ඇත්තටම විපාක සුව වේදනාවක් එනවා විපාක දුක් වේදනාවක් එනවා විපාක නොදුක් නොසුව වේදනාවක් එනවා පස්සේ අපි ඉන්ද්‍රියන් වෙන වෙනම තෝරගමු එනවා අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ සුව වේදනාවේ රාගයෙන් බැඳෙන්න. දුක් වේදනාවේ පටිගෙන් ගැටේ. නොදුක්න සුව වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ. මෙන්න වැඩේ පටන් ගන්න. මෙන්න අලුතෙන් හදන හේතුව. තථාගතයන් වහන්සේ අතන කිව්වා මොකද්ද? වේදනාව වස්තු කරගන්නවා කියලා. මතක නේද? මේකයි තොපගේද නොවේ, මේකයි අනුන්ගේද නොවේ, පුරාණංච චේතනා මුල් කරගෙන පුරාණංච කර්මයෙන් චේතනා මුල් කරගෙන වේදනාව වස්තු කරගන්න. එහෙනම් කොහොමද වේදනාව වස්තු කරගන්නේ? සුව වේදනාව තෝරගන්න බැරුව සෝ වේදනාව වස්තු කරගන්න කියලා රාගයෙන් ඇලෙනවා. දුක් වේදනාව තෝරගන්න බැරුව දුක් වේදනාවේ පටිගෙන් ඇලෙනවා. නොදුක් නොසුව වේදනාව තෝරගන්න බැරුව නොදුක් නොසුව වේදනාවේ අවිද්‍යාවෙන් බැඳෙනවා. ගමන ආරම්භ කරනවා. හරි හරි. හොඳට බලන්න අර මෙන්න මේ රාගෙන් ඇලෙන එකට මනාපයි නේද? ඈ? මෙන්න මේ ප්‍රශ්නේ ආපු මාත්‍යා ඉන්නවා. මේකට මම උත්තරේ දෙන්නම් කියලාත් කිව්වා. මම මනාප අමනාප කියලා දෙකකට විතරද බෙදෙන්නේ? ඒ දෙකම අයිතිනවන දේවල් තියෙන නිසා තුනකට නෙමෙයිද බෙදෙන්නේ. උදාහරණේ උපේක්ෂා වගේ. මෙන්න මේ ප්‍රශ්නේ අහලා ඉවුවා කවුරු හරි මාත්‍යා ගිය සතියේ ඊට ඉස්සෙල්ලා සතියේ. මම මේක මේ තියාගෙන හිටියේ ඒකයි. මම කවුරු හරි මාත් එක්ක හරි ඕන කෙනෙක් හරි මේ ප්‍රශ්නේ අහලා එව්වා සැප වේදනාව කියලා මන වඩනයි මන නොවඩනයි කියලා දෙපැත්තකට බෙදෙනවා. එතකොට තව එකක් ඉතුරු වෙනවා නේද කියලා අහලා තියෙනවා. එදා මම කිව්වා මේකට උත්තරේ අනිවාර්යෙන් ඉස්සරහට දෙනවා. මේ ප්‍රශ්න තාම මගේ ළඟ තියෙන එකයි බයෙන් එපා ප්‍රශ්නයක් ඇහුවොත් මම උත්තරේ නොදී යන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවාමයි මගේ ළඟ. මම කිව්වා මේකට උත්තරේ තාම පොඩ්ඩක් පරක් වැඩි වෙලා ඉස්සරහට පෙන්නනවා. අන්න එතනදී උත්තරේ පෙන්නනවා කියලා. මොකද්ද කිව්වේ මන වඩනයි මන නොවඩ මේ අහන්නේ මන වඩනයි මන නොවඩන එකයි විතරමද තියෙන්නේ. තව එකක් නැද්ද කියලා අහනවා. එහෙනම් රාගෙන් ඇලෙන එකට මොකද්ද? මන වඩනවා. පටිගෙන් ගැටෙන එකට මන නොවඩනවා. තව එකක් තියෙනවා තමයි. මොකක්ද තියෙන්නේ? උපේක්ඛා වේදනාවේ අවිද්‍යාව. එන උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳෙනවා කියන්නේ ඊච්ඡතාවය ගොඩනගන්න ගිහිල්ලාම නේද මේ දෙක දෙකට කඩා ගන්න. මන වඩන මන නොවඩන කියලා. එහෙනම් මෝහය මුල් කරගෙන නේද මේ රාගය දේශය හටගන්නේ. මෝහයක් නැතු රාගය දේශය හටගන්නවා. එහෙනම් යමක් එක්ක ඉච්ඡතාවය ගොඩනගනවා කියන්නේම මුලාවද නැද්ද? එහෙනම් අවිද්‍යාව ක්‍රියාත්මක වෙනව නේද එතන? ඈ? ඈ? මොකද මතය? නොදුක් නොසුව. නෑ නෑ නෑ. ඒක සුවත් නෙමෙයි දුකත් නෙමෙයි නොදුක් නොසුව. ඒ කියන්නේ උපේක්ඛා. ඒක ඔය ලියන විදිය. නොදුක් නොසුව. ඒක සුව කියන්නත් බෑ දුක කියන්නත් බෑ ඔබතුමා මේ මේ මේක මේක මේ කැමරාව පේනව නේද මේ කැමරාව ඔබතුමාට මේ කැමරාව පේනව නේද මේ මේ මගේ ඉස්සරහ තියෙන කැමරාව ඒක දකින්නකොට සැපද දුකද කෙලින්ම ආපු ආපු හැඟීම කියන්නේ වැඩි කල්පනා කරන්න එපා මේක දකින්නකොට සැපද දුකද හැබැයි හොඳයි නේ ඒක තමයි මෝහය. දැන් වුණේ උපේක්ඛා වේදනාව අවිද්‍යාවෙන් බැඳෙන්නේ කොහොමද කියලා? අතිසියුම් නේද? උපේක්ඛාව අතිම සියුම් නේද? අර දෙක කඩා ගන්න ලේසි. සැපත් නැහැ දුකත් නැහැ ඔය අවුලක් නැහැ වගේ. අවුලක් නැහැ. මුලා හොඳයි නේ. ඒක තමයි මුලාව. දෙකද අති මේ උපේක්ඛා වේදනා නොදුක් නොසුඛ වේදනා අවිද්‍යාවෙන් බැඳෙන එක තමයි තෝරගන්න අමාරුම දේ අන්න එතන තමයි බුදුහාඳුරෝ හරියටම අනිච්ච ඇප්ලයි කරන්න කියන්නේ නැත්තම් මොකද වෙන්නේ මේක දෙපැත්තකට ආ ඒක හොඳයි මොකටද අපිට මේ වැඩේට ආ ඒක හොඳ නෑ මේ අන්න බෙදන්න ගන්න තේරුණාද ඕනම දෙයක් බලන්න මේ මොකක් හරි දකින්නකොට කියන්නේ නිකන් කියන්නේ ලත්තයක් පමණයි සැප දුක් කියලා නෑ. හැබැයි ඒ අතරේ සමහර ඒවා දකින්නකොට අම්මා සැප සමහර පෝ පේන්න බෑ උන්. එහෙම ඉවත් වෙනවා ඔය අස්සේ. අපි හොයා ගන්න ඕනේ ඇත්තමද එහෙම වෙනවද නැද්ද? හරි. කොහොම හරි දැන් මොකද වෙන්නේ? සුව වේදනාවේ මොකද වෙන්නේ? රාගයෙන් බැඳෙනවා. දුක් වේදනාවේ පටිගයෙන් බැඳෙනවා. නොදුක් නොසුව වේදනාවේ අවිදන්. දැන් අපි පහ කරන්න ඕනේ ඔය උඩින් තියෙන සැප දුක නොදුක් නොසුව වේදනා කියන තුනද යට තියෙන රාගයයි පටිගයයි අවිද්‍යාවයි. නිවන අර්ථකතනේ පළවෙනිම දවසේ. රාගක්කෝ නිබ්බාණං දේහක්කෝ නිබ්බාණං මෝහක්කෝ නිබ්බාණං. නැතුව සැප දුක උපේක්ෂා වේදනා ප්‍රහීන කරන්න කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. ප්‍රහීන කරන්න කිව්වේ මොකද්ද? රාගක්කය, දේශක්කය, මෝහක්කය. නිවනේ අර්ථකතනේ මම කියව අනිවාර්යෙන් නැතුව මේ කරන්න බෑ කියලා. නිවනේ අර්ථකතනේ ඔළුවට ඕන. එහෙනම් අපි ඒ සුව වේදනාවේ රාගයෙන් බැඳිලා තමයි ගිනි ගත්තේ. දුක් වේදනාවේ පටිගෙන් බැඳිලා තමයි ගැටිලා ගැටිලා තමයි ගිනි ගත්තේ. නොදුක් නොසුව වේදනාවේ උපේක්ඛාවෙන් බැඳිලා තමයි ගිනි ගත්තේ. එගිනි නිවීම නිවනයි. එහෙනම් රාගයෙන් නිදහස් වෙන්න ඕනේ, දේශයෙන් නිදහස් වෙන්න, මෝහයෙන් නිදහස් වෙනවා මිසක් සැප දුක උපේක්ෂා තුලින් නිදහස් වෙනව නෙමෙයි. සැප දුක උපේක්ෂා වලින් නිදහස් වෙනවා කිව්වොත් එහෙනම් ඉතින් ආර්යතුන් වහන්සේ සැප දුක උපේක්ෂා දෙන්නේ කොහොමද? උන්වහන්සේට වේදනාවක් නැති වෙන්න ඕනේ එහෙනම්. වේදනාව නැත්නම් පංචස්කන්ධය නැති වෙන්න ඕනේ. පංචස්කන්ධය නැත්නම් ඉතින් ජීවත් වෙන්න බෑ. කොහොම ජීවත් වෙන්නේ? දැන් උන්නා බුදුහාමුදුරම කියනෝ නේද මගේ කොන්දරි දෙනවා කියලා. ඈ? ත්‍රිපිටක වොන්තන සූත්‍රවල තියෙන මගේ කොන්දරි දෙනවා කියන්නේ. කිසේ කැක්කුම කියන. දැන් ඒක මොන වේදනාවක්ද? දුක් වේදනාවක් ඒක. ඒක සැප වේදනාවක් නෙමෙයි. ඒක නොදුක් නොසුවත් නෙමෙයි. ඒක දුක් වේදනාවක්මයි. එතකොට ඒකද ප්‍රශ්නේ ඒකත් එක්ක පටිගෙන් ගැටෙන එකද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අර දුක් වේදනාව පංචස්ක. ඒක අවිද්‍යාවෙන් හදාගන්න එකක් නෙමෙයි. පෙර කරන ද අකුසල ධර්ම මුල් කරගෙන එන එක. හැබැයි ඒකත් එක්ක ගැටෙන්න ගියොත් ඒක අවිද්‍යාවෙන් හදාගෙන සසර ගමනක් හදන එක. අන්න දැන් අපි මේ උඩ උඩ තියෙන සංකාරපච්චය විඥාන ඔය කියන එකත් එක්ක සැප දුක් උපේක්ෂා වේදනාව අපිට ප්‍රේණ කරන්න බෑ ඒක මත ගොඩනගනවා කොහොමද? සුව වේදනාවක් හන්දා තමයි රාගෙට යන්නේ. දුක් වේදනාවක් හන්දා තමයි ඒකත් එක්ක ගැටෙන්න ගන්නෙ. නොදුක් නොසුව වේදනාව එකක්වත් තේරෙන්නේ නැති හන්දා. දැන් මේක තව එකක් මම කියන්නම් ඔය නොදුක් නොසුව වේදනාවට. අපේ ඔය අම්මලා එහෙම කියන්නේ සමහරවිට මොකද්ද? මට නම් කපුතේ කාගේවත් එක්කත් ඇලෙන්න ඕනෙත් නැහැ. මට ගැටෙන්න ඕනෙත් නැහැ. මට මගේ පාඩුවේ ඉන්න තියෙනවා නම් ඇති. පාඩුවේ හරි ඉන්නනේ ඕනේ. දැන් නිවන් දකින්නද? ඒක තමයි මෝහය. ඒක තමයි අවිද්‍යාව. පාඩුවේ හරි ඉන්නයි ඕනේ. නිවන් දකින්න නෙමෙයි. ඔය කියන්නේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න මට කරදර කරන්න එපා කියන්නේ. මට ඔය කාත් එක්ක හොයන්න යන්නේ නැහැ. මම අනුන්ගේ පුදු හොයන්නේ නැහැ. ගැටෙන්නෙත් නැහැ. මට පාඩුවේ මම මේ නිවන් දැකලා මම කිසි කරදරයක් නැහැ. සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මොනවත් කරන්න ඕනේ නැහැ. මං කිසි දෙයක් නොකර මගේ පාඩුවේ ඉන්නවා. උඹලා නිවන නිවන් දැකලා නැතුවට මම නිවන් දැකලා. මොන මගේ පාඩුවේ ඉන්න දියන්. බැරි නම් අම්මම දන්නේ නැහැ ඉන්නේ මෝහයෙන් කියලා. ඒක තමයි ප්‍රශ්නේ. මෝහය එච්චරට සියු. මේකේ අපිට දරුණුවටම දැනෙන්නේ හොඳටම දැනෙන්න ගන්න මුලින්ම පටිගය. ඊළඟට තමයි රාගය දැනෙන්න ගන්න. ඒ දෙකෙන් නිදහස් වෙනකොට තමයි උපේක්ඛාව හේවත් උපේක්ඛාවේ බැඳෙන අවිද්‍යාව සියුම්ම ලෙස ටික දැනෙන්න ගන්න. මේක නිකන් මෙන්න මේ වගේ වැඩක්. පොඩි උදාහරණයක් කියන්න. අපේ ගෙයක් අපේ ගෙදර හොඳටම හොඳ ලස්සන සුදු ලෙලි මිදුලක් තියෙනවා. සුදු වෙලි තලාවක්. ඒක මිදුලක්. ඊට ඉස්සරින්දරේ හොඳටම වහිනවා. වැහැලා අඹාතුත් වැටිලා, කොස්තතුත් වැටිලා, පොල්ලතුත් වැටිලා, ගස්වල ගෙඩිත් වැටිලා, කොළත් වැටිලා, මල් රේණුත් වැටිලා මේ ඔක්කොම වැටිලා. දැන් අපි උදේ පාන්දර මිදුල අස් කරන්න ගන්නයි මේ අපිරිසිදු වෙලානේ දැන්. ඔය මිදුල පිරිසිදු කරගන්න මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මොනවද මුලින්ම අයින් කරගන්නේ? ලොකු ලොකු අතු. මොනවද පොල් අතු, කොස් අතු, අඹ අතු අයින්. ඔන්න ඔය ටික අයින් කරගත්තට පස්සේ නේද අර වැටිච්ච කොළ ටික පේන්න ගන්න. ඊළඟට මොකද කරන්නේ? කූඩයක් අරන්. කොළ ටික එකතු කරගන්න. කොළ ටික එකතු කරගත්තට පස්සේ නේද මල් රේණු ටික පේන්න ගන්න. ඈ? හරි. ওই ටික ඔක්කොම තියෙද්දි උදේ කූඩයක් අරගෙන මල් රේණු ටික අහුලන්නේ කියොත් මොකද? අඹතුත් තියෙන, කොස්සතුත් තියෙන, පොල්ලතුත් තියෙන, කොලත් තියෙන ඔක්කොම තියෙද්දි කූඩයක් අරගෙන මල් රේණු ටික අහුලන්නේ කියොත් මොකෝ වෙන්නේ? මල් රේණු ටික උපේක්ඛා නම් අර අඹ කොල කොස් කොල ටික රාගේ නම් මේ මේ මොනවද? මහා කොස්සතු ටික තමයි දේශේවත් පටිගේ. පටිගය අයින් වුණාම තමයි රාගේ පේන්න ගන්නේ රාගේ අයින් වුණාම තමයි උපේක්ඛාව පේන්න ගන්නේ. ප්‍රමාණිකූලවම තමයි ඔය හිත පල්ලෙහාට එන්නෙත් ওই විදිහටමයි. පල්ලෙහාට ආපු හිත යන්නෙත් ওই විදිහටමයි. එකපාරට අපි රූපයක් දැක්ක ගමන් රාගයෙන් බැඳෙන්නේ නැහැ. එතන තියෙන උපේක්ඛා මට්ටම. අවිද්‍යාවෙන් බැඳිලා ඊට පස්සේ තමයි නේ. ඒක ඕම නැත්තම් තේරුම් ගන්න ලේසියෙන් වැඩේ හොඳට බලන්න තමන් කසාද බඳින්න ගිය දවසේ මුලින් මේ රූපේ දැක්ක ගමම රාගය ආවද? මේ දැක්ක ගමන්ම එහෙම රාගයක් එනවද? රාගයක් කියන්නේ ඇල්ම. එහෙම එනවද? දැක්ක දවසේම නෑ. ඉතින් මන්ද එනවනම් එනවා කියන්නේ නැත්තම් නෑ. දැන් බය වෙන්න එපා. දැන් බැඳලා ඉවරයි. එහෙම එන්නේ නෑ. එහෙම එන්නේ නෑ. එතකොට ඒක මොකද නිකන් දත්තයක් පමණයි. ඊට පස්සේ දිගල ආ එයාට වඩා මෙයා හොඳයි. අන්නේ ඒත් ඒත් රාගේ නෙමෙයි. අන්න උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් පැනේ. එහෙනම් ඒ වටින එක මා සතු වෙන්න ඕන තමයි රාගය වෙන්නේ. ඊටසේ අමාරුවෙන් මා සතු කරගෙන ඉන්නවා දැන් දේශේ එනවා. එන විදිහක් තියෙන්නේ බෑ. නැතු දැක්ක ගමම දේශේ එන්නේ නැහැ දැක්ක ගමම රාගෙ එන්නේත් නැහැ. එහෙම එන්නේ නැහැ. හිත බහින්නේත් ওই විදිහට. ඉතින් බැස්ස හිත යටට බැස්ස දිග සුද්ධ කරගෙන යනකොට යනකොට තමයි උඩ සුද්ධ සුද්ධ කියන්නේ. නැතු එකපාරට ගිහිල්ලා අර අඹාතුයි කොස්සතුයි ටික අයින් කරන්නේ නැතුව කූඩයක් අරගෙන මේ මල් රේණු ටික අවුලන්නේ ගියොත් එහෙම මේක අපේ කරන්න බෑ. නැත උපේක්ඛා වේදනාව ගැන වැඩි දැම්ම දැන්ට ඔහොම තියෙන්න යන විදිය පෙන්වන්නේ. හරිනේ. එහෙනම් ඔන්න සුව වේදනාවේ රාගයෙන් බැඳේ නොදුක් නොසුව වේදනාවේ අවිද්‍යාවම දුක් වේදනාවේ පටිගෙන් ගැටේ. මෙන්න මෙතන සියාත්මක වෙනවා. ඊදැනට පෙන්නනවා. බලමු මොකද්ද වෙන්නේ කියලා. පහන සූත්‍රය. මානෙනි මේ වේදනා තුනකි. කවර තුනෙද්දයක්? සුව වේදනාය, දුක් වේදනාය, නොදුක් නොසුව වේදනාය. මහණෙනි, සුව වේදනාවේ රාග අනුසය පහ කළ යුතුයි. මොකද්ද පහ sorry පහ කරන්නේ? සුව වේදනාවේ රාග අනුසය පහ කළ යුතුයි. සුව වේදනාවේ රාගය ප්‍රහීන කළ යුතුද? සුව වේදනාව ප්‍රහීන කළ යුතුද? ආ සුව වේදනාවේ රාගය ප්‍රහීන කරාම ඉතුරු වෙන්නේ මොකද්ද? සුව වේදනාව ඉතුරු වෙන්න ඕනේ හොඳේ. දැන් මෙහෙමයි. රෙද්දක කුණු තියෙනවා. කුණු ටික අයින් කරාම රෙද්ද ඉතුරු වෙන්න ඕන නේද? බැරි වෙලාවක කුණු ටික අයින් කරා රෙද්දත් ඉතින් අයින් වුණා. මම සිංහලෙම කියන්නේ තේරෙන විදිහට. දැන් බැරි වෙලාවක කුණු ටික අයින් කරන්න කියලා රෙද්ද අයින් කරොත් මොකෝ වෙන්නේ කියලා අහන්නේ. මට රෙද්දක් ඕනේ නැහැ කියලා. රෙද්ද රෙද්ද ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ රෙද්ද තියෙන කුණු ටික වැඩක් නැහැ. දැන් කුණු ටික අයින් කරාම රෙද්ද ඉතුරු වෙන්න ඕනේ. ප්‍රශ්නේ තිබ්බේ රෙද්දේ නෙමෙයි රෙද්දේ කුණු ගෑවිච්ච එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් බැරි වෙලාවක රෙදි තියෙන කරයි මල කරදරේ කියලා රෙද්ද අයින් කරන්න කියෝ. අන්න මේ උපමා වලින් කියනකොට ඉතින් ඒ තෝරගන්න. එහෙනම් මොකද සුව වේදනාවේ රාග අනුසය පහ කළ යුතුයි. ඊළඟට මොකද්ද කියන්නේ? දුක් වේදනාවේ පටිඝ අනුසය පහ කළ යුතුයි. දුක් වේදනාවේ පටිඝනුසය. ඒතර දුක් වේදනාවද පහ කරන්නේ පටිඝනුසයද? පටිඝනුසය පහ කරා මොකද ඉතුරු වෙන්නේ? දුක් වේදනාව එතකොට බුදු පියාණන් වහන්සේ ඇසතු බොමලදී සියලු දුක්ඛ ස්කන්ධය ප්‍රහීන කළ හේතුව. ඒ මොනවද ප්‍රහීන කරේ? ඒ ප්‍රහීන කරේ පංච උපාදානස්කන්ධ දුක. මොකද්ද මන්ට? ඔව් ඇයි ඒ දුක් දුක් වේදනා වෙන් කියලා කියන්නේ දුක් වේදනාවක් මුල් කරගෙන තමයි පටිඝනුසය ගොඩ නැගෙන්නේ. ඒතකොට පටිඝනුසය අයින් කරාම දුක් වේදනාව ඉතුරු වෙනවා. මේක පොඩි සරල උදාහරණයක් දෙන්න. මේ මෙතන මම පෙන්නන්නම්. සකලික සූත්‍රයේ තථාගතයන් වහන්සේ කියනවා ඒ ගල්පදුර මා ඒ ගල්පතුර මාගේ පාදේ පහවි. කියන්නේ වැදිලා. දුක් වූ අමහිරු දුක් වේදනාවක් මට දැනෙන්නේ. මේ බුදු වුණාට පස්සේ දේවදත්ත ගාලා පෙරලන්නේ. හැබැයි නැත්තේ මොකද්ද? පටිඝනුසේ නැහැ. දුක් වේදනාව ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මේ දුක් වේදනාව එන්නේ මම ඉස්සරහට පෙන්නන්නම් කයට පමණමයි. කයක් මුල් කරගෙන විතරමයි. ඒකයි බුදුහාමුදුරු කියන්නේ ප්‍රහීන කරන්න පුළුවන් ඒවා දැනගන්නත් ඕනේ ප්‍රහීන කරන්න දැන් බුදුහාමුදුර කොයි තැනකවත් කියලා නැහැ රාගක්කයෝ නිබ්බාණං දේහක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණං කිව්ව මිසක් සුව වේදනා ප්‍රහිණයි දුක් වේදනා ප්‍රහිණයි අදුක්කම සුඛ වේදනා ප්‍රහිණයි කිව්වේ නැහැ එහෙනම් කයට දුක් වේදනාවක් එනවා ඒකත් එක මොකද කරන්නේ ගැටෙන ගැටෙනවා හැබැයි බුදු පියාණන් වහන්සේලාත් අරියතුන් වහන්සේලාටත් එහෙම ගැටෙන මානසිකත්වයක් නැහැ මොකද පාටික අනුසේම නැහැ අවිද්‍යාව අනුසේම නැහැ හැබැයි අපිටත් ඕක වෙනවා දුක් වේදනාවක් එනවා අර මතක ඇති මං ගිය සතිය කිව්වේ. දැන් කවුරු හරි බස් එක යනවා කකුල පාගන. ඒක දුක් වේදනාවක්ද නැද්ද? ඒකත් එක මොකෝ කරන්නේ? ආ කොහොමද පටිගේ හදන්නේ? හදන විදිය කතාවෙම ගන්න. නැතුව පාඩම් කරන්න එපා. මම කරුමෙට දන්න මගුලද මේක අස්සෙම ඇවිල්ලා පෑගුවා, මාවම් පෑගුවා. වෙන්නේ උන් නැතුවද මන් දන්නේ. මං ඉන්න තැනම ඇවිල්ලා මේක මේව කරාගේ. දැන් ඒ මොනෝද? ඒ පටිගේ. දැන් ඒක මෙනෙහි එහෙම කිව්වයි කියලා අපේ දුක් වේදනාව අයින් වෙනවද? අර කායික දුක් වේදනාව අයින් වෙනවද? අයින් වෙන්නේ නැහැ. කායික දුක් වේදනාව මත තව මානසික දුක් වේදනා ආදින එක තමයි කරන්නේ. එහෙනම් අපිට මානසික දුක් වේදනාවෙන් අයින් වෙන්න පුළුවන්. කායික දුක් වේදනාවෙන් අයින් වෙන්න බෑ. මානසික දුක් වේදනාව වලට තමයි මේ පටිඝනුසය අයිති වෙන්නේ. ඒක කායික දුක් වේදනාවට අයිති වෙන එකක් නෙමෙයි. ඔන්න වගේ අපේ සුව වේදනාවකුත් තියෙනවා. ඒ සුව වේදනාවේ රාගයෙන් බැඳෙන එකක් තියෙනවා. දුක් වේදනාවේ පටිඝයෙන් ගැටෙනවා. ඔන්න ඕක පහ කළ යුතුයි. ඊළඟට කියන මොකද්ද? නොදුක් නොසුව වේදනාවේ අවිද්‍යානුසය පහ කළ යුතුයි. මොකද්ද? නොදුක් නොසුව වේදනාවේ එහෙනම් නොදුක් නොසුව වේදනාවේ තමයි අවිද්‍යාවෙන් බැඳෙන්නේ. අතිසියුම්. එහෙනම් අවිද්‍යාවක් නැතුව දුකක් හටගන්නේ නැහැත් කියලා කිව්වා. එහෙනම් අවිද්‍යාවෙන් බැඳිලා යමකට හොයන්නේ මොකද්ද? සුව. අන්තිමට සුව කියලා හොයලා තින්නේ මොකද්ද? රාගය. අන්තිම ලැබිලා තින්නේ මොකද්ද? පටිඝය. දෝමනස්ය අන්තිමට ලැබිලා තියෙන්නේ. බලමු මුළු පටිච්චසමුපාද ක්‍රියාවලියම දුක්ඛතා තුනකකට යටත් වෙනවා. අපිට තේරෙන්නේ නැති වුණාට. ඊළඟට මේක මොකද්ද කියන්නේ? මහණෙනි මහණෙනි යම් කාලයක මහණන සුව වේදනාවේ රාගානුසය පහිනුයේද දුක් වේදනාවේ පටිඝානුසය පහිනුද නොදුක් නොසුව වේදනාව අවිද්‍යාව පහිනුද මහණෙනි පහ වූ රාගානුසය ඇති මහණ තෘෂ්ණාව සිඳ දැම්මේ සංයෝජනේ මුලින් උපුටා හලේද මනවින් මනාව ඔබෙන් දුක් කර කරේයි කියන්නේ. අන්න දැන්. සුව වේදනාවේ රාගානුසය දුක් වේදනාවේ පටිඝානුසයත් නොදුක් නොසුව වේදනාවේ අවිද්‍යාවත් ප්‍රහීන කළා තමයි සංයෝජන මුලින් උපුටා හලේ කියලා කියන්නේ. එහෙමනම් මට කියන සංයෝජන හැදෙන්නේ මොකෙන්ද? සුව වේදනාවේ රාගයෙන් බැඳිලා දුක් වේදනාවේ පටිගෙන් උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳිලා තමයි සංයෝජන හැදෙන්නේ. ඒතර සංයෝජන වලට සුව වේදනා අයිතිද? සංයෝජන වලට නෑ. දුක් වේදනාව අයිතිද? නෑ. උපේක්ඛා වේදනාව අයිතිද? නෑ. හැබැයි ඒ වෙයි අවිද්‍යාවෙන් බැඳිලා ගැටිලා රාගයේ මුල් කරගෙන තමයි සංයෝජන ක්‍රියාත්මක වෙන්නේ. හරි. එහෙනම් ඔන්න ඕක ඕගොල්ලන්ට තේරෙන්නේ. ඊළඟට කියනවා වේදනාවේ නොදන්නා, නිස්සරණයක් නොදන්නා සුව වේදනා විඳින්නවුන්ට රාගානුසේ ක්‍රියාත්මක වේ. මොකද්ද කියන්නේ? වේදනාව නොදන්නා නිස්සරණයක් නොදන්නා. ඒ කියන්නේ මේකේ පහ කරන්න ඕන කෑල්ල දන්නේ නැති අයට මොකද කියන්නේ? සුව වේදනාවේ විඳින්නවුන්ට රාග අනුසේ ක්‍රියාත්මක වේ. දැන් මෙන්න මේකේ නිස්සරණය දන්නේ නැති කෙනාට මේ වේදනාව හටගෙන මේකත් එක්ක ගොඩනගන්න යන වැඩපිළිවෙලේ මිදෙන විදිය දන්නේ නැති කෙනාට සුව වේදනාවක් ලැබෙනවා ඒ සුව වේදනාවේ රාගයෙන් බැඳෙනවාම ඔන්න දැන් ඕගොල්ලන් ටික ටික තේරෙන්න ඕනේ ඇයි බුදු පියාණන් වහන්සේ සෝතාපන්න වෙනකොට ආස්වාදය ආදීනෝ නිස්සරණේ කතා කරේ කියලා. එතන කතා කරන්නේ නිස්සරණයක් ගැන. ඔහු නිස්සරණේ දන්නේ නැහැ. මොකේද දන්නේ නැත්තේ? ආස්වාදේ නිස්සරණේ දන්නේ ඇයි ආස්වාදේ සුව පැත්තට යන්නේ එක. එන රාගයේ පැත්තට යන්නේ එක. එහෙනම් නිස්සරණේ දන්නේ නැතිඳ උට රාගානුසය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දුක් වේදනාවේ මොකද කරන්නේ? අර වගේ නිස්සරණ නොදක්නාකමින් පටිඝානුසය ක්‍රියාත්මක වෙනවා. අන්තිමේ කියන බලන්න කියන කතාව මොකද්ද කියලා මහා ප්‍රඥා තථාගත මහන්සේ විසින් ශාන්තයයි වදාළ නොදුක් නොසුව වේදනාවද පතන්නේ දුකෙන් නොම නොමිදෙයි. මොකද්ද කියන්නේ? මෙන්න මෙතන වරද්ද ගන්නවා කට්ටිය මේ උපේක්ඛා වේදනාව තමයි ශාන්තයි ප්‍රණීතයි කියලා කියන්නේ කියලා අරගෙන ඒ නොදුක් නොසුව වේදනාවෙම බැඳිලා මොකද්ද වෙලා තින්නේ? බැඳුනොත් දුකෙන් නිදහස් නෑ කියන. දුකෙන් නොම මිදේ. දුකෙන් මිදෙන්නේ නෑ. එතකොට ගොඩක් කට්ටියට මොකද වෙලා තින්නේ? රාගයයි දේශයයි හොයාගන්න පුළුවන් වුණාට අර උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳෙන ඒ මෝහය ක්‍රියාත්මක වෙන එක හොයාගන්න ටික අමාරු හන්ද කියනවා දුකෙන් නිදහස් වෙන්නෙත් නැහැ කිය. එහෙනම් මේ වේදනා තුන හරියට මොනවා නේද? එහෙනම් මේ වේදනාව හරියටම තෝරගත්තේ නැත්නම් පෙර 20000ම දැනගන්න වෙන්නේ නැහැ කිව්වේ ඒකයි. හරි. අපි බලමු මේකත් එක්ක ඉතින් දැන් අචලකස්සන සූත්‍රයට අනුව දැන් තේරෙන්න ඕනේ මොකෙන්ද අතන සුව වේදනාවේ රාගයෙන් බැඳේ දුක් වේදනාවේ පටියෙන් ඇනේ උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ එහෙනම් දුක හදනවා කියේ කොහමද අචලකස්සන සූත්‍රයේ මේ අන්ත දෙකටම නොයා ඒ කියන්නේ තමා හඳ හදන්නෙත් නැහැ අනුන් හඳ හදන්නෙත් නැහැ දෙන්න හදන්නෙත් නැහැ ඉබේ හැදෙන්නෙත් නැහැ හැදෙනවා නම් හැදෙන්නේ අවිද්‍යාවෙන්මයි අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සැප වේදනාවේ රාගයෙන් බැඳෙනවා දුක් වේදනාවේ පටිඝයෙන් බැඳෙනවා උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳිලමයි එහෙනම් අපේ දුක හදන හන්ද තථාගතයන් වහන්සේ කිව්වා දුකෙන් නොමිනේ මිදෙන්නේ නැහැ කියලා. පැහැදිලිද මේක? නේ. ඒතර අපි දැන් අර ඉස්සලා මේ මාත් එක වගේ මේක බැලු මේ කැමරාව දිහා බලන සැපත් නැහැ දුකත් නැහැ. ඒ වුණාට ඒක හොඳයි. අපිට තේරෙන්නේ නැතුණාට අපි මොකද වෙලා තියෙන්නේ? උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳිලා ඉන්නවා. දැන් ඔහම අවිද්‍යාවෙන් බැඳි බැඳි ඉන්නකොට වෙලාවක් එනවා අපිට ඕක ඕන වෙන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට පටස් ගාලා රාගය ක්‍රියාත්මක වෙන්න ගන්න. දැක්කද අරක තියෙනවා නිකන් යට. ඇයි වටිනාකම දීපු එක දිනවනේ. දිදි දිදි දිදි මොකද ඉන්නේ? දැන් හිටපු ගමන් ওই පාරේ යනකොට ප්ලාස්ටික් කෑලි දකින්නනේ අර පේමන්ට් එකේ දාලා තියෙනවා. නිකන් ඔළුව දාලා බලනවා. මොකටද ඇහුවා? ඕනෙත් නෑ ඒ උනාට ඉතින්. ඕනද? නෑ ඕනේ නෑ. ඒ උනාට කමක් නෑ. කොයි වෙලාවක හරි ඕන වෙනවා. ඒතර මොකෝ කරන්නේ? අම් අතන තිබ්බ වටින එක. ඔන්න යනවා දුවගෙන දැන්. දැන් තමයි රාගෙ එන්න ගත්තේ. දැක්කද? ඒ ලෝකෙට වටිනාකම දුන්නාම වෙන කතාව ওই තියෙන්නේ. ඉතින් මෙන්න මේක දුක එහෙනම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්ම හදනවා කියන එක දැන් පැහැදිලිද? ඈ? ඒතර මේ gederi ඉන්න රූප, ශබ්ද, ගන්ධ, රස කොයි හරි ලෝකේ තියෙන මොකක් හරි වේවා ඔය එකක්වත් දුක හදනවද? එකක්වත් දුක හදන්නේ ඒවා හදනවා කියලා හිතන් හිටපු එකම තමයි අවිද්‍යාව. ඒව මාත්‍රයක් දුක හදන්නේ නේද? අපි නිකරුණේ රූප වලට දැන් බලන්න අර රූප ශබ්ද ගන්ධ රස ඉදිරියේ අපි ඒ සුව වේදනාවක් එන තැන රාගෙන් ඇලෙනවා කියන්නෙම අර බුදු පියාණන් වහන්සේ පෙන්වලා දුන්න උපමාවලට අනුවම කාමයේ හොයන්න යන එක නේද? අර කාමයේ හොයන්න උපමා හතක් දුන්නා නේද? ඒ හතම නේද අපි කරන්නේ. ඒ වගේ හතක් දුන්නේ ඒකනේ එකකින් හරි තෝරගන්න කියලා. එහෙනම් ඒ වැඩ පිළිවෙලම ගත්තාම අපි අර රූපයේ ඉදිරියේ මහා අනාතේ බවට පත් වෙනවා. අර මම ඒක කිව්වේ වහලෙක් බවටම පත් වෙනවා. එහෙම රූපයේ ඉදිරියේ වහලෙක් වෙවි කවදද අපි මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව නිවහල් භාවයටපත් වෙන්නේ? සුද්ධ භාවයටපත් වෙන්නේ. මේක තේරුම් ගන්න වෙනවම නේද? මේකට කාටවත් දෙස් දෙවුල් තීතිය බැන බැන ඉඳලා වැඩක් නැහැ. අපිට මෙච්චර කාලයක් වැරදුනේ ඇයි කියලා හොයන්නත් එපා. දැන් දැනගත්තනම් දැන් මේක තේරුම් අරගෙන ගොඩ යන්න. මොකද ගෙවිච්ච අතීතය අදින්න බෑ. නේද? නැත්තම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මටත් සමහරට කෝල් කරලා අහනවා ඉතින්. ඇයි සර් මේව අපිට පොඩි කාලේ ඉඳන් කියලා දුන්නේ නැත්තේ? ඉස්කෝලේ ඉඳන් මේව කියලා දුන්නා නම් අද අපි මෙතන නෑනේ. ඉතින් ඒව ඉවරයි දැන්. ඒ කතා කරලා වැඩක් නෑ. ඔය ඒක දැන් වැඩක් නෑ කතා කරලා දැන්. කොහේ හරි අපි වැරදි වැරදි ආවා හරි. සමහරවිට ඒක අපිට පෙන්නපු ඒ ස්වාමීන් වහන්සේ හරි ගිහි පින්වතුන්ගේ හරි නෙමෙයි වරද. සමහරවිට අපි ඒක නිර්වෘල් මානසිකත්වයෙන් අහලා නැහැ. ඒ කියපු දේ. එහෙම වෙන්නත් පුළුවන්. මම කියන්නේ හැමෝම කියලා. සමහර අය මේක හරියටම කියන අය ඉන්නවා. හැබැයි ඒ කියපු දේ තුට්ටුවකට මායින් කරන්නේ නැහැ. ගණන් ගන්නෑ. එහෙම තමයි. අද මම මෙතන කොච්චර උගුරලේ අහගෙන කෑ ගහ කිව්වත් ගණන් සත පහකට ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. සමහර අය. හැබැයි ඒ වගේම සත්භාවයෙන් ගැලවෙන්න ඕන අය මනාලෙසත් අහගෙන ඉන්නවා. මට මේක කොහොම හරි තෝරගෙන ගලවෙන්න ඕනේ. මේ කවදා හරි මේකට මම උත්තරය හොයාගන්න. මම මේකට තිත තියන්න ඕනේ මේ ගමනට කවදා හරිද. කොතනින් හරි මේක පටන් ගන්න ඕනේ. අවුරුදු 60ක් බැරුණා නම් දැන් පටන් ගන්න ඕනේ. එච්චරයි කතාව. මේකේ පුළුවන් වෙන්නේ සෝතාපන්න උන්න වෙන්න විතරයි කියමුකෝ. ඒ මදේ. ඊළඟත් භවයක ආරියත් වෙයි. කොහෙන් හරි පඩිය නගින්න පටන් ගන්න එපා. දැන් බැහැයි කියලා. අනේ අනේ මේ අවුරුදු 60 මොන්නේ කකා බිබී හිටියෝ මෙන්න මේකත් ඉතින් වැඩක් නැහැ. මේකත් කාලා බීලාම යනවා කියලා හිටියෝ. ඔය එක හරියන්නේ නැහැ නේද? ඇටම මෙහෙමනම් හිටියේ. ඉතින් ඔය අන්තිම කත ඉතින් ආයේ මොකටද නිකන් ඕකට දඟලන්නේ. ඔන්න ඔහෙ. එතකොට මේ මොකද්ද කරන්නේ අපි? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ අපිට විපාක වශයෙන් ලැබෙනවා. ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැන. ඔන්න ඔය පහ මොකද කරන්නේ අපි? අවිද්‍යාව අර මුල් කරගෙන, පටිගේ මුල් කරගෙන, රාගේ මුල් කරගෙන අර රූප වේදනා සංඥා සංකාර කියන හටගත්ත පංචස්කන්ධයට රාගය අලෝ ගන්නවා, දේශය අලෝ ගන්නවා, මෝහය අලෝ ගන්නවා. මෙන්න මේ රාගයයි, දේශයයි, මෝහයයි අලව ගත්ත ගමන් අපිට අම් පහක් එනවා. මොනවද අම් පහ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධයක් හටගන්න හන්දා කියනවා. ගම් පහින් ගෙනා අම්පහේ ගුණා කියලා. පහක් ගම් ගාලා අලෝ ගන්න. අලෝ ගත්තට පස්සේ ගුණෙක්ම තමයි තියෙන්නේ. අම් පහක් එන්නේ. මොනවද අම් පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධ පහ. ඉතින් දැන් මොකෝ කරන්නේ? මාන්නෙත් වැඩි උද්දච්චෙත් වැඩි එක එකාට ඇන ඇන ඉන්නවා. නේ? ඇතුවර මිරිස්සත්තේ ගම් පහ නෙමෙයි කිව්වේ. අලෝ ගන්නවා. මොන හැන්ද අලෝ ගන්න? රාගයෙන් අලෝ ගන්නවා, දේහයෙන් අලෝ ගන්නවා, මෝහයෙන් අලෝ. අර පහ අලෝ ගන්නවා. අලෝ ගත්ත ගමන් රූප වේදනා සංඥා සංකාරයේ උපාදානස්කන්ධ පහට ගන්නවා. ඉතින් ගොණෙක් තමයි. නේද? ඒක හොඳට අපි තේරුම් ගන්න. ඊළඟට මේක වෙන්නේ මොකද? ඔන්න අර දැන් අර වගේ තිබ්බා. ආයෙ මම අතනටම ආය යන්නේ. ඔන්න සුව වේදනාවේ රාගයෙන් බැඳෙනවා. දුක් වේදනාවේ පටිගෙන් ගැටෙනවා. නොදුක් නොසුව වේදනාවේ මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් බැඳෙනවා. එහෙනම් මෙන්න මේ වැඩ පිළිවෙලත් එක්ක ඊළඟට වෙන්නේ මොකද්ද? ඔන්න බලන්න. අවිද්‍යා සංකාර විඥාන දැන් තියෙන්නේ මොකද්ද? ඇයි ඊළඟ මාලේ හදන්න පබුලුව අමුණලා ඉවරයි. ඊළඟ රූපේ හදන්න යන තැන පටන් අරගෙන ඉවරයි. ඒකයි නාම රූප තියෙන්නේ. රූපය දැක්ක තැන රූප හදන්නේ නැහැ. ඒ හින්දා එතන නාම විතරයි. දැන් මොකද වෙලා තියෙන්නේ? ඊළඟ රූපය හදන්න යනවා. මොකෙන්ද යන්නේ? අවිද්‍යාවෙන්. එහෙනම් දැන් පබුලුව හදන්න පබුලුව අමුණන්න පටන් ගත්තා. ඊළඟ මාලේ හදා ගන්න. ඒ හින්දා රූපේ වැඩේ පටන් ගත්තා ඊළඟට. මේක කරන්නේ ඇහෙන්න ඇහ හදන්න පටන් ගත්තා. මේක කරන්නේ කනෙන්න කන හදන්න පටන් ගත්තා. මේක කරන්නේ දිවෙන්න දිව හදන්න පටන් ගත්තා. නාසයෙන් නම් නාසය හදන්න පටන් ගත්තා. කයෙන් නම් කය හදන්න පටන් ගත්තා. මනෙන් නම් මන හදන්න පටන් ගත්තා. ඊළඟ රූපස්කන්ධය හදන්න මාත්‍ර මාත්‍ර ශක්තිය නිර්මාණය කරනවා. පබුල පබුල අමුණනවා ඊළඟ මාලෙට ඕන කරනවා. එහෙනම් තියෙන්නේ නාම රූප. දැන් නාම නෙමෙයි තියෙන්නේ. දැන් නාම රූපච්චා අරක තිබ්බ චට්ටායතන මේක සලායතන. දැන් මොකද්ද? ඉන්ද්‍රියන් හය හදන්න පටන් අරන් තියෙන්නේ. ඊළඟ ඇහැ, ඊළඟ කන, ඊළඟ නාසය, ඊළඟ දිව, ඊළඟ කය, ඊළඟ මන. එහෙනම් ඉන්ද්‍රියන් හය හදන්න පටන් අරන් සලායතන. සලායතන පච්චා පස්ස, පස්ස පච්චා වේදනා. මෙන්න මෙතන වේදනා කියන්නේ සැප දුක උපේක්ෂා නෙමෙයි, සැප වේදනාවේ රාගයෙන් බැඳිච්ච එකයි, දුක් වේදනාවේ පටිගෙන් ගැටිච්ච එකයි, උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳුණා නම් ඔන්න ඔයිට අදාළ එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ වේදනාව මොකද්ද? එක්කෝ ඒක රාගය මුල් කරගත්ත වේදනාව, එක්කෝ දේශය මුල් කරගත් එකක්, එක්කෝ මෝහය මුල් කරගත්ත එක. ඇයි ඒක එහෙම වෙන්නේ? අවිද්‍යාවෙන් ගත්ත තීරණයක් අනුව. අපි ඒ ක්‍රියාත්මක වෙන විදිහ තව ටිකක් ඉස්සරහට වෙනවා. ඔන්න ඔය වේදනාව අපි සුව වේදනාවක් නම් අපි දැන් අවිද්‍යාවෙන් ගත තියෙන සුව වේදනාවක් නම් අපි මොකද වෙලා තින්නේ? අපි මොකක් එක්කද මේ වැඩේ පටන් ගත්තේ? රූපයක් එක්ක. රූපයක් එක්ක නම් වැඩේ පටන් ගත්තේ ඒ රූපෙන් සුව වේදනා දෙනවා කියලා හිතෙන තාක්කල් අර මස් නැති කට්ටක මස් තියෙනවා කියලා හිතෙන තාක්කල් ඒ රූපයට හා වෙනවද නැද්ද? හා වෙනවා. එහෙනම් තණ්හාවක් එනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හා හය ක්‍රියාත්මක වෙනවා. ඒකම මතු මතු බලාපොරොත්තු වෙනවා, උපාදානය කරගන්නවා. ඔන්න ඒ උපාදානයත් එක්ක මෙන්න මෙතනදී හැදෙනවා මොකද්ද? කර්ම බවයි, uppatti බවයි. uppatti භවයකට යන්න නම් මාලේ හදා ගන්න නම් මෙතනට එනකොට පබුලුව අමුණලා ඉවරයි. පබුලුව අමුණන්න පටන් ගත්තේ අවිද්‍යාවෙන් ටික ටික අමුණනවා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන තැනදී අර නූලට පබුලුව දාලා ඉවරයි. ඒක රූපයක් මුල් කරගෙන දාන්නත් පුළුවන් සද්දයක් මුල් කරගෙන දාන්නත් පුළුවන් ගන්ධයක් මුල් කරගෙනත් පුළුවන් රසක් මුල් කරගෙනත් පුළුවන් ස්පර්ශයක් සිතුවිල්ලක් මුල් කරගෙන. ඔය හයෙන් ඕනම එකක් මුල් කරගෙන පබුළු අමුණන මොහොතක් මොහොතක් පාසා. එහෙනම් භව දෙයාකාරයි කර්ම භවයි උප්පත්ති භවයි. එහෙනම් කර්ම භව සකසමින් යනවා මොකටද? උප්පත්ති භව. මෙන්න මේ වැඩපිළිවෙල කරන්නේ යථාර්ථයක් නොදැන අර මස් කලඳක් නැති කට්ටක මස් හොයනවා නම් ඒකේ මස් තියෙනවම කියලා හිතෙනවා නම් ඕන දහදුරා බලු වැඩක් කරලා ඒකේ මස් හොයන්න යන තැන ලෝභයයි දේශයයි මෝහයයි ක්‍රියාත්මක කරලා දුගතිගාමි භවයන්ට යන්න ඕන භවයයි සකසන්නේ. මෙන්න මේ ලෝකේ යථාර්ථයක් දැක්කනම් ඔහුගේ එවැනි දුස්චරිත වැඩ ටිකෙන් අයින් වෙලා සුගතිගාමි පැත්තට තාම භවය හැදෙනව වෙන්න පුළුවන්. හැබැයි ඒකත් ඔහු දන්නවා මොකද්ද කියන එක. එහෙනම් භව දෙආකාරයි. ඊට පස්සේ උප්පත්ති භවයට යනවා. එහෙනම් භවපච්චයා ජාතිය. එහෙනම් මොකද වෙන්නේ? අර විදිහට දස කුසලයේ මුල් කරගත්තා නම් පෙරේත ජාතිය බිහි වෙනවා. ඒ වගේම තිරිසන් જાතියේ බිහි වෙනවා, අලියේ බිහි වෙයි, කොටියේ බිහි වෙයි, මොකෙක් හරි බල්ලේ පූසෙක් ඕගේ බිහි වෙයි නැත්නම් මිනිස්සේ බිහි වෙයි, දෙවි කෙනෙක් බිහි වෙයි. අන දේව જાති බිහි වෙනවා, මනුෂ්‍ය જાති බිහි වෙනවා, ඌරු જાති බිහි වෙනවා, කොටි જાති බිහි වෙනවා, බලල්ලු જાති බිහි වෙනවා, බල්ලෝ જાති බිහි වෙනවා, පෙරේතයෝ බිහි වෙනවා, අමනුෂ්‍ය જાති බිහි වෙනවා, යක්ෂයෝ බිහි වෙනවා, බිහි වෙන්න තියෙන ඔක්කොම උන් බිහි වෙනවා. මොකක්ද දුරුම කරගන්නේ? ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන සියල්ල උරුම කරගන්න. මෙන්න මේ මේ කියන හේතුයේ ඵලයේ හැටියට ගොඩ නැගෙන මොනවද? අර වගේම පහක් මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඔන්න උඩ හේතුව, ඔන්න යට ඵලය. ඵලය නිරෝධ කරන්න නම් හේතුව නිරෝධ. උඩ තියෙන්නේ සමුදය. යට තියෙන්නේ ඵලය. උඩ තියෙන්නේ සමුදය. දුක්ඛ සමුදය. යට තියෙන්නේ ඵලය. උඩ තියෙන හේතුව සමුදය. නිරෝධ ඒ හේතුව උදා වෙනවා නම් උදා වෙන්නේ ඇයි? මේ ලෝකය. හොඳයි වටිනවා. සාර ලෝකයක් ඉච්ඡ කරගන්න ගිහිල්ලා. අන්නේ ඉච්ඡ කරගන්න යන ලෝකය අනිච්ච දකින්න. මොකද්ද වෙන්නේ? හේතුව නිරෝධයි. මොනවද නිරෝධය? අවිද්‍යා සංකාර විඥාන නාම සලආයතනවා. ඒක නිරෝධනම් ඵලය සංකිටේන පංච උපාදානස්කන්ධා නිරෝධෝති කිව්වේ ඒකයි. එහෙනම් අනිච්ච දැක්කනම් උපාදානස්කන්ධේ නිරෝධයි කිව්වේ ඒකයි. එහෙනම් මේ මේකට කියනවා පංච උපාදානස්. කලින් පෙන්වුවේ පංචස්කන්ධ. පංචස්කන්ධය මත පංච උපාදානස්කන්ධය ගොඩනගනවාද? පංච උපාදානස්කන්ධය මත පංචස්කන්ධය ගොඩනගනවා. ඔව් ඔව් පොඩ්ඩයි නේ පරදගත්තු බෑ. පංචස්කන්ධය මත පංච උපාදානස්කන්ධය ගොඩනගනවාද? පංච උපාදානස්කන්ධය මත පංචස්කන්ධය ගොඩනගනවාද? එකද දෙකද? ඈ? ආ. එකද? දෙක කියන කවුරු හරි ඉන්නවද? නැත්නම් මේක තෝරගන්න ඕනේ ඒක අහන්නේ. දෙක කියලා හිතෙනවා නම් හිතෙනවා කියන ප්‍රශ්නයක් නැහැ. මම දැන් අත උස්සන්නේ කියන්නේ නැහැ ඉස්සර වගේ දැන් ඉතින්. දැන් ටිකක් මේ දවස් හතරක් විතර ඇවිල්ලා නින්නේ ඒකයි. කොයිම වෙලාවකවත් පංච උපාදානස්කන්ධය මත පංචස්කන්ධය හදන්නේ නැහැ ජීවිතේටවත්. එහෙම හැදුවොත් නිවන් දකින්න බෑ. පංචස්කන්ධය මත තමයි පංච උපාදානස්කන්ධය ගොඩනගන්නේ. එහෙනම් පංචස්කන්ධය මත පංච උපාදානස්කන්ධය ගොඩනගන තැන පංචස්කන්ධය මත පංච උපාදානස්කන්ධය ගොඩනගන්නේ නිච්ච සුඛත්ත ලෝකයක් ඉච්ඡ කරගන්න ගිහිල්ලා නම් අන්නේ ඉච්ඡ කරගන්න යන තැන නලබති තම්පි දුක්ඛං කියලා තේරුම් ගත්තා නම් අනිච්ච සිහි කරනකොට පංච උපාදානස්කන්ධේ නිරෝධ. එහෙනම් හොඳට කල්පනා කරලා කියන්න අනිච්ච කියන්නේ ඥානයක්ද මේ භෞතික වස්තු වල තියෙන ලක්ෂණයක්ද? අනිත්‍යයි කියන්නේ මේවා තියෙන ලක්ෂණයක්. මේ වගේ ලක්ෂණ දැකලා නිවන් දකින්නේ නැහැ ජීවිතේ. අනිච්ච කියන්නේ ඥානය. ඒක මම පෙන්නනම් ඔයගලන්ට ඉස්සරහට උද්‍යව ඥානෙ පෙන්නන තැන කර අනිච්ච කතාව. ඒක ඥානය. ඒකයි දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මග්ග ඥානය කියන්නේ. එහෙනම් දුක නිරෝධ කරන මාර්ගය තමයි අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කිරීම. ඒකයි භාවිතා බෞලී කතා කරපු අනිච්ච සංඥා වැඩූ බැවින් සියලු කාමරාග ගෙවයි සියලු භවරාග ගෙවයි සියලු අවිද්‍යානුසේම ගෙවයි කිව්වේ. මේක ඥානය සෙල්ලම් දෙයක් නෙමෙයි. 5 ලක්ෂ 5 ලක්ෂ 12028 බුදුවරු පහු කරගෙන ආපු ඔබ අප සියලු දෙනාට අනිච්ච අහගන්න බැරි වෙච්ච හන්ද තමයි තාම සසරේ අපි ආවේ. අනිච්ච අහගත්ත ගමන් සසර නතර කරනවා කියන්නේ ඒකයි. ඒක ඥානයක් කිව්වේ ඒකයි. ඕගොල්ලෝ අනිච්ච කතාව කොච්චරනම් ඇහෙන්නේ නැද්ද? අනිච්චවත සංඛාරා උපාද වය ධම්මින උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං උප සමෝසුකෝ කියලා. හැබැයි ඒ තේරුණේ අනිච්චද? නෑ. අනිච්ච කියලා හිතාගෙන අනිත්‍ය තේරුණේ. එතනයි ප්‍රශ්න. අනිච්ච කියලා හිතාගෙන අනිත්‍ය තේරුණේ. ඇයි? ඉපදිච්ච කමලා. ඕක තමයි හැටි. ඔච්චරනේ දැන්. ඒක දනිච්ච. ඒකද අනිච්ච කිව්වේ? නෑ. ඒක ඥානය. ඉතින් මේක හොඳට අපි තෝරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වැඩපිළිවෙලෙන් උදා වෙන මෙන්න මේකට තමයි මොකද්ද කිව්වේ? සංකිට්තේන පංච උපාදානස්කන්ධා කියලා ඔක්කොම කිව්වේ. ඒතකොට සම්ස්ත වැඩපිළිවෙලාවේ මොකක් හන්දද? ඉච්ඡාව මතම තමයි. දැක්කම මේකේ පෙන්නුව මොකද්ද? යමක් කැමතිසේ ලබන්නේ නම් දුකයි කියලා පෙන්නුව එකින් එකට එකින් එකට කඩලා පෙන්නුවා. එතකොට ඒ ઈච්ඡාව මතම තමයි මේ පංච උපාදාන එන ઈච්ඡාව මතම තමයි අවිද්‍යාවත් ක්‍රියාත්මක වෙන්නේ. ඒ අවිද්‍යාව හන්දා ගොඩ නැගෙන වැඩපිළිවෙල තමයි සමුදය. ඒකෙන් අත් වෙන අවසාන ප්‍රතිඵලය තමයි උපාදානස්කන්ධය. එන යංකින්ච සමුදය ධම්මං නිරෝධ ධම්මා. එහෙනම් අර ඉච්ඡතාවය ගොඩනගන්න යන තැන අනිච්ච සිහි කරනවා. මොකද වෙන්නේ? සමුදය ධර්මේ නිරෝධ ධම්මයක් බවට පත් බලන්න ඕගොල්ලන්ටම හිතෙන්න ඕනේ කවදා හරි මේක තව තව හොඳට තේරුම් ගන්න තේරුම් ගන්න හිතෙන්නේ නැති තේරෙයි කොයි වෙලාවක හරි තේයි දෙයනේ මේ අනිච්ච අහගන්නද සසරේ මෙච්චර කාලයක් අපි ආවේ කියලා මේ එක වචනේ අහගන්න දාවේ කියලා සෙල්ලම් වචනයක් නෙමෙයි අසංකේය කල්පලක්ෂ ගානක් බුදුවරෙක් පෙරුම් පුරන්නේ ඔන්න ඔය වචන කියලා දෙන්නේ. ඔය පද තුන කියලා දෙන්නේ. අට්ටක්කරාතීනි පදා අකුරු අටකුත් පද තුනකුත් කියන්නේ. සම්බුද්දේන ප්‍රකාශිතා අකුරු අකුරු අටකුත් පද තුනකුත් කියන්න තමයි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ. නහි සීල වතං හෝති uppajjanti තථාගතා. සිල් වතක් සමාදන් කරන ලෝකෙට බුදුවරේ පහළ වෙන්නේ නැහැ කියන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන න්‍යාය ධර්මය පෙන්වන්නයි එන්නේ. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. එහෙනම් අපි ගොඩ නගන සියලු ඉච්ඡතාවය ගොඩ නගන වැඩ පිළිවෙල අසාරම තමයි. දැන් Taman තීරණය කරන්න වෙනවා අසාර ලෝකයක සිටිය යුතුද මිදිය යුතුද? ඇයි සාර ලෝකයක් කියලා හොයන්නෙම මස් නැති කට්ටක මස් හීනෙන් ගෙවල් හදනවා. හීනෙන් මාලිගා තනනවා. හොඳ පළ තියෙන ගහකට නගිනවා ගහ කපනවා යටින් එකේ. අඟුරු වලකට ඇදලා දාන්න හදනවා. හරි ප්‍රිය මధుර විදිහට පේන හන්දා. පිච්චිල මැරෙන්න වෙනවා. හැම උපමාවක්ම බලන්න. එක උපමාවක් බුදුහාමුදුර දුන්නේ සැනසීමෙන් ඉන්න තැනක්. ඒකයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන උපමා ගත්තාම හරි ලේසි. අපේ ජීවිතේ උපමාත් අපි ගන්න ඕනේ. හැබැයි සමහර තැන් තියෙනවා තථාගතයන් වහන්සේ උපමා දෙන්නේ ඒක අපිට හොඳට තෝරගන්නම තමයි. ඒ අපිට හොඳට තව තව තෝරගන්නයි දෙන්නේ. ඉතින් මේකටම කියනවා අනිත් පැත්තෙන් මොකද්ද? ඉතින් මෙන්න මේක තේරුම් ගත්තා නම් දැන් මොකද වෙන්නේ? ඇයන් රූප කණෙන් සබාර මම උදේ කිව්වා වගේ බලන්න. මේ අපි කොච්චර හරි ඉච්ඡතාවය ගොඩනගනවා. ඕගොල්ලම කල්පනා කරන ඇහෙන් රූපත් එක්ක ඉච්ඡතාවය ගොඩ නැගුවේ නැද්ද? අපි සසර පැත්තකින් තියන්නකො මේ අත්භවය. දැන් කතා කරන්නේ. මුළු සමස්ත දවසේම කරපු සාකච්ඡාව මේ කරන්නේ. එහෙනම් ඇහෙන් රූපත් එක්ක ඉපදිච්ච දවසේ ඉඳන් තේරුම් බේරුම් ඇති කාලේ ඉඳන් මේ පුටුව ගත කරන මොහොත දක්වාම අපි ඇහෙන් රූප කනෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයෙන් පහස මනෙන් ධම්ම කියන ඉන්ද්‍රියන් 6 අරමුණු 6ත් එක්ක ඉච්ඡතාවය ගොඩනගනවද නැද්ද? මට කියන්නේ ඊච්ඡතාවේ ඉෂ්ට වෙච්ච එක එකක්. ඒ ඊච්ඡතාවේ ඉෂ්ට වෙලා සැනසීමක් ගෙනත් දීලා දුක් මාත්‍රයක් ගෙනත් දුන්නේ නැති ඉෂ්ට වෙච්ච එකක් තියෙනවා නම් කියන්නේ. සැනසille ගෙනත් දුන්නු එකක් හරි කියන්නේ. කෙනෙක් කියයි මට දරුවෙක් හම්බ වුණානේ කොච්චර සැනසille. මම පෙන්වන්න සැනසෙනවද නැද්ද කියලා. දරුවා වැඩියෙන් බුදිය ගන්නවා. බයද නැද්ද? ඈ දරුවා වැඩියෙන් බුදිය ගන්නවා බයද නැද්ද බයයි දරුවා බුදිය ගන්නෑ බයද නැද්ද දරුවා වැඩියෙන් කිරි බොනවා බයද නැද්ද ඇයි බය ඉස්මෝලේ ඇයි දන්නේ අඩුවෙන් බොනවා බයද නැද්ද දැන් මොකද්ද ලැබුව සැනසීම හිතෙන්න පුළුවන් ඒකයි කිව්වේ මොකද්ද ලැබුව සැනසීම අපි දන්නේ අපි ඉන්නෙම බයෙන් තිගැස් දැන් පොඩි එක්කෙනා හොඳටම බුදි. කතා කරාට හැරෙන්නෙත් නැහැ චූටි. අවංකව ගිහිල්ලා මොකද්ද බලන්නේ? දැන් බුදිනේ හැරවන්නේ නැහැ. ආ මුල් අන්න හරි මුලින්ම බලන්නේ මොකද? හුස්ම ගන්නවාද කියලා. හුස්ම ගත්තොත් යන්තම් හම්මෝ පොඩ්ඩක්. බැරි විලාක ගත්තේ නැත්තම් අපිට තේරුන්නේ නැහැ හරියට හුස්ම ගන්න එක. මොකද වෙන්නේ? කලබල වෙන්නේ නැද්ද? ඒක මොකද්ද අපිට ලැබිලා තියෙන සැනසීම එන රූප ටිකේ. මම නැවත නැවත කියන්නේ මේ බණපද අවශ්‍ය වෙන්නේ නිවන් දකින්නවා නම් විතරයි. වෙන කාටවත් ඕනේ නැහැ. හොඳේ. ඒකයි කියන්නේ. නැත්තම් මේ මේ ලෝකේ ඉන්න මිනිස්සු හිතයි දැන් ඒකට කියන්නේ දරුවෝ හදන්න එපා කියලා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මගෙන් අහන්න එපා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මමත් හදලා තියෙන තුන් දිනේ. ඒ කියන්නේ ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි. ඒ හින්දා මේ ඒක උත්තර වෙනම හොයාගන්න. හැබැයි මේ ඔය ඒවට විසඳුම් දන්නේ නැහැ. ඒක වෙද්ද දන්නේ නැහැ නෙමෙයි ඉතින්. තමන්ම මේකෙන් මේක අනුව තේරගන්න එච්චරයි ඉතින්. එතකොට අපි මේ මොහත මොහතක් පාසා ගොඩනගපු සියලු ઈચ્છාවල් ටිකෙන් මොකද වෙලා තින්නේ අපිට? ඉෂ්ට වෙලාද නැද්ද? ඒ සියලු ඇහෙන් රූපත් එක්ක වත් පිළිවෙතක් රැකියා. රැක්කා. කනෙන් ශබ්දත් එක්ක වත් පිළිවෙතක් ගොඩ නැගුවා. දිවෙන් රසත් එක්ක නාසයෙන් ගන්ධත් එක්ක කයෙන් පහසත් එක්ක මනෙන් ධම්මත් එක්ක වත් පිළිවෙත් හයක් ඔබ අප සියලු දෙනාම උදේ ඉඳන් රෑ වෙනකන් උත්සාහ කරා ඔය වත් පිළිවෙත් ටික රැකගන්න. රැකගෙන නිවිසන සිල්ලක් අත්පත් කරගන්න. හැබැයි ඒ සියලුම වත් පිළිවෙත් ටික හිතෙන් ගොඩනගපු ඒ සියලුම සංකාරවත් පිළිවෙත් ටික ඉච්ඡද අනිච්ඡද? අනිච්චමයි. කාම ලෝකෙත් අනිච්චයි, රූප ලෝකෙත් අනිච්චයි, අරූප ලෝකෙත් එහෙනම් අනිච්චම නෑ. තුන් ලෝකෙටම අනිච්චයි තුන් ලෝකෙටම අනිච්චවත සංඛාරාම තමයි එහෙනම් ඒ සංඛාරය ගොඩනගමින් ඒ ගොඩනගපු සියලු සංඛාරයෙන්ම අපේ හිත දූෂිත භාවයටපත් වෙලා ගින්නක් දෙනල්ලා අසහනයක් ගෙනල්ලා පීඩාවක් ගෙනල්ලා මහා දාහයකට අපිව දාලා මහා අසහනයකටම අපිව ගෙනිච්චා ඒකෙන් අපේ අර නිවන් දකින්න තිබ්බ පිරිසිදු හිත දූෂිත භාවයකටපත් වුණා විනාශයක් කරා ගියා. ඒ හින්දා අර පංචස්කන්ධය තුලින් හටගත්ත හිත පංච උපාදානස්කන්ධයක් කරගන්න ගිහිල්ලා දූෂිත භාවයකට ගිහිල්ලා විනාශයක් කරා ගියා. ඒ හින්දා අපිට ඒ උපදවාගත් එක වැය වෙලා කියන පහත් පැත්තක් විනාශයක් කරා ගියා. උපාද වය ධම්මෙන. එහෙනම් මේ સિદ્ધාන්තේම සිද්ධ වුණේ මොකද්ද? සමුදයක් වෙලා දුකක් ගෙන දුන්නා. ඔන්න උඩ සමුදය, ඔන්න යට දුක. ඔන්න දුක්ඛ සමුදය, ඔන්න දුක්ඛ නිරෝධ මේ දුක. චතුරාර්ය සත්‍ය දෙක. එහෙනම් දැන් මොකද කරන් තියෙන්නේ? කොහොමද අපි ඒ ඉච්ඡතාවය ඉෂ්ට කරගත්තේ? ඒ කියන්නේ අර ඉච්ඡතාවය ඉෂ්ට කරගන්න ගියේ මොකෙන්ද? අපි බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ගියේ මොකෙන්ද? ඉච්ඡයි කියලා ගන්න. මේ ලෝකේ ඉච්ඡ. හොඳයි වටිනවා සාර. ඒ ඉච්ඡතාවය ගොඩනගන්න ගිහින් ගිහින් මෙහෙම වුණා නම් දැන් අපි ඉච්ඡතාවේ උපදින තැන මොකද කරන්න ඕන? අනිත්‍ය සිහි කරන්න ඕනේ uppajjitta niruddhanti. ඒ උපදින තැන නිරුද්ධ කරා නම් දැන් මොකද වෙන්නේ? අවිද්‍යාව තෘෂ්ණාව මුල් කරගෙනම නම් මේ වැඩ පිළිවෙල කරේ අවිද්‍යාව තෘෂ්ණාවෙන් තොරව ඒ අවිද්‍යාව මුල් කරගෙන රාගෙන් බැඳුනා දේශයෙන් බැඳුනා ඒ වගේම මෝහයෙන් මුලා වුණා එහෙනම් ඒ රාගයෙන් දේශයෙන් මෝහයෙන් උදා කරගන්න ගිය වැඩ පිළිවෙල තේසං එහෙනම් තුනක් එකතු කරගන්න ගියා සැප වේදනාවටත් අයිති නැති දුක් වේදනාවටත් අයිති නැති උපේක්ඛා වේදනාවටත් අයිති නැති තුනක් එකතු කරගන්න ගියා තේසං තේ කියන්නේ තුනයි තුනක් එකතු කරගන්න ගියා අන්නේ එකතු කරගන්න ගිය තුනෙන් දැන් නිදහස් වුණා තේසං ූප සමෝ සුඛු බලන්න නැද්ද කියලා එක මොහොතක් ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න. එක මොහොතක්. මේ කියන දේ එක මොහොතක් කල්පනා කරන්න ඇස් දෙක පියාගෙන. වැඩි ලොකු කතන්දර එපා. චූටි වෙලාවක් හිතන්න. මේක මෙහෙම නෙමෙයිද කියලා බලන්න. තමන්ම කල්පනා කරන්න. තමන්ට තේරෙයි. අනිච්චවත සංකාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේසං උප සමෝසුකෝ අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිතා නිරුජ්ජಂತಿ තේසං ූප සමෝසුකෝ අනිච්චවත සංකාරා උපාද වය ධම්මිනෝ uppajjitta nirujjanti te sang upa samosukoo තේසං උප සමෝසුකෝ තේසං උප සමෝසුකෝ තේසං උප සමෝසුකෝ ඒක එහෙම නෙමෙයිද කියලා බලන්න. ගාතාව සජ්ජායනා කරන කොටයි ඒකේ අර්ථය අරගෙන නිවන් දකින්නේ. මැරෙනකොට කරන එකක් නෙමෙයි. මැරෙනවා නම් මරණාසන්න මොහොතේ සිහි කරන්න වෙන්නේත් ඔච්චරම තමයි. හැබැයි සිහි කරන්න නම් තේසං උපසමෝසුකෝ දැකලා තියෙන්න. ඒ සමසුකයට හිත පවත්වන්න පුළුවන් වෙන්න. ඒ අනිච්ච දේ අනිච්ච විදිහටම දැනගන්න තියෙන්න. දුක්ඛ දේ දුක්ඛ විදිහටම දැනගෙන තියෙන්න. අනත්ත දේ අනත්ත විදිහටම දැනගෙන තියෙනවා. අන්න එදාට ඒ අනිච්ච ලෝකයක මොකට හිත පවත්වනවද? දුක්ඛ ලෝකයක මොකට හිත පවත්වනවද? අසාර ලෝකයක මොකට ඉච්ඡතාවයක් ගොඩනගනවද? අනිච්ච නම් අනිච්චමයි. දුක්ඛ නම් දුක්ඛමයි. අනත්ත නම් අනත්තමයි. අසාරෝ ලෝකේ නොබැඳෙමි, නොඇලෙමි, මිදෙමි, මිදුනායයි දැනගන්න. ඒ මොහොතේ නිවන් දකින්න. බණ අහන මොහොතේ නිවන් දකින්න. මරණකම් ඉඳලා නිවන් දකින්නේ නැහැ කවුද? මේ ගාතාව කොයි වෙලාවේද අපිට සජ්ජායනා නොකර ඉන්න තියෙන්නේ? මං අහන්නේ සජ්ජායනා නොකර ඉන්න තියෙන්නේ කොයි වෙලාවේද? ඈ නොකර ඉන්න වෙලාවක් නැහැ. ඇයි ඒ? හැම මොහොතේම අර පිය ස්වභාවයෙන්, මధుර ස්වභාවයෙන්, ඉච්ඡතාවයේ ගොඩනගන්න යනවා කියන්නේම අනිච්ච සිහි කරන. ඒ අනිච්ච සිහි කරන හැම තැනකම අපි අර අවිද්‍යාවෙන් ගොඩනගන සංකාර වැඩපිළිවෙලට සමුදෙනවා. ඒ අවිද්‍යාවෙන් ගොඩනගන සංකාර වැඩ පිළිවෙලට සමුදෙනවා කියන්නේ අර මාලේ මුතු ඇටේ යමුනන්නේ නැහැ. මුතු ඇටේ යමුනේ නැත්තම් මාල විද්‍යාමාන වෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් මුතු ඇටේට මාලේ යමුනේ මේයි. වේදනාව වස්තු කරගත්තාම වේදනාව තේරුම් නොගෙන වේදනාවේ ඇලුනා වේදනාවේ ගැටුණා වේදනාවේ බැඳුණා වේදනාව වස්තු කරගත්තා කවදාරි මේක දිගින් දිගටම ගියොත් වෙන්නේ තව දවසක අපිට කියන්න වෙනවා මේ කය තොපගේ නොවේ මේ කය අනුන්ගේද නොවේ මේ කය පුරාණංච කර්මයෙන් චේතනා මුල් කොටගෙන වේදනා වස්තු කොටගෙන ආව එකක් කියලා තව දවසක කියන්න වෙනවා ඒ දවස කියන්න වෙන්න ඉඩ නොතිය ඊට ඉස්සෙල්ලා තම තමන්ගේ කාර්ය තම තමන් වග බලා ගන්න වෙනවා කාටවත් බලෙන් නිවන් දක්වන්න බෑ. බුදු පියාණන් වහන්සේ කිව්වේ ඒකයි මට ඔබලා ඈතර කරන්න බෑ. මම ඈතර වෙන මග කියන්නම්. ඈතර වෙන එක ඔබලගේ වැඩක්. හේතුව ඇයි? කොච්චර බණ කිව්වත් වැඩක් නෑ. යෝනිසෝ මනසිකාර්ය කරන්න ඕනේ තමන්මයි. කවදාකවත් ආර්ය උත්මේකට බෑ යෝනිසෝ මනසිකාර්ය කරවලා දෙන්න. ඒක තමන් කරන්න බණ කියන්න පුළුවන්. අහන්න සලස්වන්න පුළුවන්. හැබැයි යෝනිසෝ මනසිකාර්ය කරන එක තමන්ගේ වැඩ. බුදු පියාණන් වහන්සේට යෝනිසෝ මනසිකාර්ය කරවල දෙන්න පුළුවන් වුණා නම් බුදු පියාණන් වහන්සේ කියනවා මේ ලෝකෙට පහළ වෙන්න ඕන එක බුදු පියාණන් වහන්සේ ලෝකේ ඉන්න ඔක්කොම නිවන් දක්වන. ඒ යෝනිසෝ මනසිකාර්ය කරවල දෙන්න පුළුවන්. එතකොට යෝනිසෝ මනසිකාර්ය කරනකොට ධම්මානුධම්ම කොහොමද හැදෙන්නේ? කොහොමද නිවන් දකින්නේ? එහෙනම් බුදු බුදු පියාණන් වහන්සේලා, සාරිපුත්ත මහරහතන් වහන්සේ, අස්සජි මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ. අපි ඉදිරියේ සමහර වෙලාවට බණ කියන්නේ නැද්ද? බණ කියන්නේ නැති. බණත් ඇහෙන්නේ නැති. ඊළඟට කියන හොඳම කතාව මොකක්ද? පින් මදි වෙන්නේ නැති. දැන් පින් නැද්ද? පින තියෙන හින්දානේ මනුස්ස ලෝකෙක ඉපදුනේ. පවට ඉපදෙන්නේ නැහැ මනුස්ස ලෝකෙ. වැඩේ තියෙන්නේ පොළවේ මණික් තිනවා තමයි මණික උඩට ගන්න ඕනේ. මණික් කෑ ගහන්නේ නැහැ පොළවේ තිනවා කියලා. හැබැයි මණික උඩට ගන්න ටිකක් අමාරුයි. පස් කපන්න ඕනේ, හාරන්න ඕනේ, හොද ගන්න ඕනේ. හැබැයි මණික මුලින් හම්බ වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා තව වැඩක්. මොකද්ද? හම්බ වෙච්ච මණික උපදා ගන්න තියෙනවා තව වැඩක්. උපදා ගන්න වැඩේ පස්සේ. උපදා ගන්න මුලින් මණික හම්බෙන්න බෑ. මැණික හම්බෙන්නේ නැතුව කළු ගලක් ඔබ දාන්නේ. මුලින් මැණික හම්බෙන්නේ. හැබැයි මැණික වට්ටියේ තියලා දෙන්නේ නැහැ. පොඩ්ඩක් ඕනේ. මානසිකාරයක් කරන්න ඕනේ. ඕගොල්ලන්ගේ පැත්තෙනුත් ලොකු සහයෝගයක් ඕන වෙනවා. නිකන් අහගෙන ඔහේ හිටියට මේක ගොඩ යන්න බෑ. ඒකනේ මාර ගිය සතිය කිව්වේ. ගෙදර ගිහිල්ලා බලන්න ඉච්ඡාව හන්ද නෙමෙයිද දුක හටගත්තේ කියලා. පැත්තක වාඩිය ඔය පාඩම් කරපු ඔක්කොම පැත්තකින් තියන්න. පැත්තකින් තියලා නිදහසේ බලන්න මෙහෙම නෙමෙයිද මේ ගාතාවරම් මොහොතක් හිතන්න ඔය කියපු විදියට. කොහොම නෙමෙයිද කියලා. හැබැයි ඉතින් මේක වෙලා තියෙනවා. මේක කියනවා කියලා අර ගිය සතිය කිව්වා වගේ ඊට ඉස්සෙල්ලා කිව්වද මන්ද? මේක මේ මේ ඔක්කොම ළමයි ඉන්න තැනක හයියෙන් කියෝ කියෝ ඉන්න එපා. ඔය එතකොට බලයි මොකද මේ කියලා. ඒ මිනිස්සුන්ට අහලා පුරුදු ඉතින් මේක හවස 3:00ට කියන එක විතරනේ. එතකොට බලයි. තාත්තී බෙහෙත් ගත්තද? එහෙමනේ අහන්නේ. ඔව්. එමෙ අනිච්චව සංඛාරා කියනවා එහෙනම් ඉතින්. අම්මා බෙහෙත් ටික බිව්වද හරියට වෙලාවට? ඔව්. ඊට පොඩි නංගිට පොඩි නංගි පොඩ එනවා මේ පැත්තේ කියන්න බෑ මොකක්ද දන්නේ නැහැ. අම්මා මෙහෙම තමයි හැම වෙලාවෙම කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකම්. අනේ මේ මිනිසුන්ට නැති ප්‍රශ්න ඊට පස්සේ. එහෙම නැතුව පොඩ්ඩක් මේ කල්පනාවේ නිශ්ශබ්දව මේක දිහා බලන්න. ලා බලන්න මේ නිවන් දකින්න පාඩයක් නෙමෙයිද කියලා. නේ? පෙරලි පෙරලි අඬා වැටෙන්නද මේ කිව්වේ කියලා බලන්න. කඳුළු හැල හැල කොටු පෙර පෙර. එහෙමනම් මේක බුදුවරු කියන්නේ නැහැ. මේ ගාථා. නේ? කියන්නේ නිවන් දකින්න එකම බණපදයක් ඔය තියෙන්නේ. කොච්චරනම් ඇහෙන්නේ නැද්ද අපි? නේද? කොච්චරනම් දැන් ජීවත් වෙච්ච කාල පරාසයෙන් මලකල් කීයක ඇහිලා තියෙනවද? යායි තව එකක් කියන්න. මල ගෙදරකට ගිහිල්ලා මේ කියන්න යන්න එපා. කියලා දන්නේ නැහැ මේකේ කතාව මේකයි වැඩේ. ඇහෙන් රූප කණෙන් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයෙන් පාද මේවත් එක දුවනවා. මේක තමයි මේ කියන්නේ. මෙයාකත් එහෙම එකෙක් තමයි. මේකේ දිව්ව, එහෙ දිව්ව, මෙහෙ දිව්ව දැන් මොකක්වත් කරගත්තේ නැහැ. දැන් ඉතින් එහෙම කියන්න එපා. මොකද ඒ ගෙදර මිනිසුන්ටයි ඒ මිනිස්සයා ගැන හැඟීම තියෙන්නේ. ඒක කියන්න නෙමෙයි මේ කියලා දුන්නේ. මෙන්න මේ ඒ කරපු ගොන් වැඩේම තමයි අපිත් කර කර ඉන්නේ. එහෙනම් මේවා ගොන් වැඩේම කරලා උපාද වය ධම්මිනෝ වෙන්නේ නැතුව උපජ්ජිත්වා නිරුද්ධಂತಿ කියලා තේ සංූප සමෝසුකෝ ගන්නටපත් වෙන තමයි මේ කියලා දෙන්නේ. නැතු වෙන දෙයකට නෙමෙයි. මේ හිත උපාද වය ධම්මයක් කරගන්න එපා. කෙලස ගන්න එපා. ඒ උපදින තැන නිරුද්ධ කරලා මේ වැඩේ තේසං ඌප සම්. දැන් චතුරාර්ය සත්‍ය නැතුව කවදාවත් මේක වෙන්නේ නැහැ. මෙන්න මේකේ මේක ගියා මම හිතන්නේ. හරි. කොහොමත් ඔයගොල්ලන්ට මේකේ අවසාන ස්ලයිඩ් එක තමයි ඔය දැම්මේ මම. ඉතින් අද දවසේ ඇතුළත මම හිතන්නේ ඊළඟ එකට යන්න 4:25 වෙලාව පොඩ වෙලා මදි වෙයි. ඊළඟ දවසේ කරන්න තියෙන ටික පොඩ්ඩක් පටන් ගත්තොත් වෙලා මදි. අතර අමාරයින වෙලාව. මෙහෙම කරමු අපි. තව පොඩි වෙලාවක් දෙන්නම්. මම හිතන්නේ මම එකෙන් අහපු ප්‍රශ්න ටිකට මම හිතන්නේ ඕක ලෙවල තිබ්බේවට සමහරවට උත්තර දුන්නා. ඒක මම මොනවද දන්නේ නැති ඉතින් ටික ඔක්කොම අරගෙන එක සැරේ උත්තර දීලා ඉන්න. හරි ඊළඟ දවසේ දහම් සාකච්ඡාව තියෙන්නේ පෙබරවාරි 7 සෙනසුරාදා. ඒක මම කලිනුත් සඳහන් කරා. පෙබරවාරි 4 එන සුරාත් දවසේ විතර තමයි ඊළඟ සාකච්ඡාව තියෙන්නේ. ඊට පස්සේ සතිය ඉඳන් නැවත තියෙන ඉරිදා ලබන සතියේ විතරක් සෙන සුරාද තියෙන්නේ. එහෙනම් ඇත්තටම නිදහස් වෙන්න එන්න. නේද? ඒ කියන්නේ මෙතෙක් නිදහස් උනේ බොරුවට. නිදහස් නෑ. නිදහස් නෑ ඇත්තටම. ධර්ම නිදහස් නෑ. ධර්ම නිදහස් වෙන්න ඕන. නේ? මේ නිදහස් වෙන්න නම් මොකද යන්නේ? අරියත් දජේ ලෙල දෙන්න ඕන. එතකොට නිදහස්. නේ? අරියත් දජේ ලෙල දෙන්නවස නිදහස්. එතකන් අපි කොහොම හරි මේ නිදහස අත් හැබැයි නිදහස් වෙන්න හරියටම නිදහස් වෙන විදිය දැනගන්න ඕන. මේකට උත්තරේ නම් දුන්නා එදා. බව මෙන්න මේක ඉස්සලා අහලා තිබ්බා මේ මේ භව ස්වභාවයන් අනුව අර කර්ම භවය හැදෙන තැන උප්පත්ති ස්වභාවයේ ඉච්ඡා උප්පත්ති භවයට ඉච්ඡා වර්ග තියෙනව නේද කියලා. ඔව්. දැන් මේක අහන්නෙත් කපුටෙකු කපුටෙක්ගේ ඉච්ඡාවක් හොඳ දේ තවත් කෙනෙකුට එහෙම නෑ නේද කියලා අහනවා. ඒක ඇත්ත. ඒ කියන්නේ ඉච්ඡාව කියන එක හැම එකටම එකම වෙන්නේ නෑ. දැන් මිනිස්සෙක් යම් ඉච්ඡාවක් ගොඩනගනවා. ඒ ඉච්ඡාව වැරදියට කරන කටයුත්ත තුල කපුටෙක් වෙනවා. කපුටෙක් වෙන්න ඉච්ඡාවක් නෑ. එහෙම ઈચ્છා තියනවද? මට තියෙනවා මේ බල්ලෙක් වෙන්න ઈච්ඡාව. එහෙම ઈච්ඡාවක් නැහැ. හැබැයි බලු වැඩේ කරන්න ઈච්ඡාවක් තියෙනවා. බලු වැඩේ කරන්න ઈච්ඡාව තියෙනකොට වෙන්නේ බල්ලෙක්. ඌ මොනරෙක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නැත්නම් දැන් ප්‍රධාන වශයෙන් ගත්තොත් ලෝභ දේශ මොහ තමයි. හැබැයි ලෝභ දේශ මොහ කියන්නේ ඔක්කොම සත්තු ලෝභ දේශ මොහද. ඒතර ඇයි එක එක සත්තු මුල ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනස් වෙනවා. ඒවා තමයි නිරුක්ති වලින් ඉස්තර කරන්නේ. ඒ වගේම මිනිස්සෙක් වෙන්න ඉච්ඡාවක් තියෙනවා නම් මනුස්ස වැඩ කරන්න ඕන. මනුස්ස වැඩ කරොත් මනුස්සෙක් වෙයි. අලෝභයෙන් ආදේශයෙන් අම වෙන්නේ. ඒතර මනුස්ස වැඩේට එහා ගිය සිවුම් මට්ටමක ඉච්ඡාවකින් තමයි දේවත්වයට යන්නේ. ඊටත් වඩා අලෝභ ආදේශ අමෝ සිවුම් මට්ටකින් තමයි බ්‍රහ්ම මට්ටමකට යන්නේ. ඒ කොහේ හරි ලෝකේ කොහේ හරි ඉච්ඡාවක් ගොඩනගනවා නම් මේ ලෝකෙට අයිති. කොහෙට ඉච්ඡාවක් ගොඩනගනවා ලෝකෙට අයිති. ඒක නිච්ඡා බන්ධති ලෝකේ කිව්වේ. ලෝකෙට තමයි බැඳෙන්නේ. එහෙනම් ඒ ඉච්ඡාව ගොඩනගන්නෙම නැත්තම් ලෝකේ නිදහස් ලෝකෝත්තර වෙනවා ලෝකෙන් එතර වෙනවා එදාට ආලෝක උදපාදී වෙනවා. ලෝකෙන් එතර වෙනවා ආලෝක වෙනවා. ආලෝක උදපාදී. ඉතින් ඒකින්ද එහෙම ඉච්ඡාවල් වෙන වෙනම ගොඩනගෙනවා එකම ඉච්ඡාව නෙමෙයි ඒ අහලා තිබ්බ එක ඊට පස්සේ ඉනවා කැමැත්ත අකමැත්ත බෙදන්නේ ඉන්ද්‍රියන් නේද? ඔව් මේකට මම උත්තර දුන්නා. මම හිතන්නේ මන යොපෝ යෝගී කරගෙන නේද? ඔව්. දැන් එහෙනම් මේ ઈચ્છාව ගොඩනගා ගන්නෙම මන යෝගී කරගෙන තමයි. ඒකයි කිව්වේ මනේන්ද්‍රියෙන් තමයි ઈચ્છාව ගොඩනගන්නේ. ප්‍රඥා ඉන්ද්‍රියෙන් තමයි අනිච්ච දකින්නේ. මනේන්ද්‍රියෙන් අනිච්ච දකින්නේ නැහැ. ඒකයි මේකේ තියෙන වැදගත්කම. එතකොට මනේන්ද්‍රියට උඩින් තියෙන ප්‍රඥා ඉන්ද්‍රියෙන් තමයි මනේන්ද්‍රිය යටපත් කරන්නේ. හැබැයි ප්‍රඥා මනේන්ද්‍රියට උඩින් තියෙන ප්‍රඥා ඉන්ද්‍රිය නැත්තම් මනේන්ද්‍රිය රජ කරනවා. මනේන්ද්‍රියට උඩින් තියෙන ප්‍රඥාේන්ද්‍රිය නැත්තම් මනේන්ද්‍රිය රජ කරනවාමයි. නේ හරිය නිකන් මෙන්න මේ වගේ. දැන් අපි හිතමුකෝ අ ඔෆිස් එකේ බොස් නැහැ. තියෙන්නේ ලොක්කා. නේ සමහර ඔෆිස් වල එහෙම තමයි. බොස් නැතුණාම පියෙන් ලොක්කා. බොස් ඉන්න වෙලාවට ඔපියෙන්ට මොනවත් කරන්න බෑ. ඒ වගේ මම උදාහරණයක් කිව්වේ. ඒ වගේ ප්‍රඥා ඉන්ද්‍රිය ඉදිරියේ මනේන්ද්‍රිය අඩාල වෙනවා. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය නැති තැන මනේන්ද්‍රිය රජ කරනවා. ප්‍රබෝසා නැති වෙනකොට ගෝලයේ වැඩ පටන් ගන්නවා වගේ. හැබැයි ප්‍රඥා ඉන්ද්‍රිය ඉදිරියේ මනේන්ද්‍රියට නටන්න ටික අමාරුයි. ඇයි ඊට වඩා යථාර්ථය. මනේන්ද්‍රියෙන් නිතරම බොරුව රජ කරන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මන ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ සත්‍ය. සත්‍යයට හැකියාවක් තියෙනවා බොරුව ඉදිරියේ සත්‍ය ජය ගන්න. මම මතකද පළවෙනි දවසේ කිව්වා බොරුවේ ඉන්න කෙනාට බොරුව පේන්නේ සත්‍යයේ ඉන්න කෙනාට බොරුවක් පේනවා සත්‍යයක් පේනවා කියලා. ඒ කිව්වේ මෙන්න මේක තමයි. එදා එච්චර ගැඹුරින් කිව්වේ නෑ. එදා බොහොම පොඩියට කිව්වේ නිකන් සරල මට්ටමකින් එදා කිව්වේ. ඒක තමයි කියන්නේ. නෑ. එහෙම කියන්නත් බෑ මාස්. අකු මනේන්ද්‍රයෙන් අකුසල කර්මයේම යනවා කියන්නත් බෑයි. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකෙත් යනවානේ. දැන් මනුෂ්‍ය ලෝකෙටත් ඇවිල්ලා තියෙනවා. ඒ කොහේ හරි ලෝකයක කරක් ගහනවා. අන්න එහෙම කියනවා හරි. මේ කොහේ හරි තැනක කරක්. හැබැයි එකක් තියෙනවා. ඒ කරක් ගහන්නේ ධර්මයක් නැතුව කරක් ගහන්න පුළුවන් අපිට තල 31කින් පහක බෑ. සුද්ධාවාස පහේ. ඒ පහේ යන්න බෑ. ඒ පහේ යන්න බැරි අනාගාමී නැති හන්ද. වුණොත් විතරයි යන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ඔක්කොගෙම අපි ඇවිදලා තියෙන ඇතිපදා. ඔය තියලු තලවල. අර තලයේ විතරයි තාම ගිහින් නැත්තේ. එක්ක යන්න වෙන්නේ අනාගාමී වෙලා ඔ නැත්තයි යන්නෙම නැති වෙයි. අරියත් උනොත් ඉතින් ඉවරයිනේ. ඔයකක්වත් යන්නේ නැහැ එතකොට. නේ. ඔක්කොම වෙන්නේ නැහැ නේද එතකොට. හරි. එහෙනම් මේක මේ මනේන්ද්‍රිය මුල් කරගෙන තමයි අපි මේ මේ කියන්නේ මේව බෙදා ගන්න ඔක්කොම කරන්නේ ඉන්ද්‍රිය මුල් කරගෙන තමයි. මේක මේක නම් කිව්වා උත්තරේ ඥාතින්ට වෙන සමානන්තරයක කිව්වා. මේකත් කිව්වා මෙන්න මේක උත්තරේ තමයි මේ කිව්වේ අද මම එදා මේක කියන්න හිටියා. එහෙනම් මේ යොපු ප්‍රශ්න වලට ඔක්කොටම ඔන්න උත්තර දුන්නා මම එතකම් මේක තියාගෙන හිටියා හදිස්සියෙන් හරි එකක් හරි දෙන්න බැරුණොත් හරි. අපි සාකච්ඡාව අවසන් කරන්න කලින් ඔයගලන්ට තියෙනවා මොන හරි අද සාකච්ඡාවේ නොතේරුම් කෑල් මොන හරි කොටසක් තියෙනවා නම් කියන්න මොකද මේකේ වැදගත්ම කොටස් වලට මම ලබන සතිය යනවා මේ ආස්වාදයේ පැත්ත ආදීනව පැත්ත නිස්සරණයේ පැත්ත ඒ වගේම පටිච්චසමුප්පාදයේ පැත්ත මොකද යාමේ පටිච්චසමුප්පාදයේ දකිද ධර්මයේ දකිද ධර්මයේ දකිද බුදුන් දකිද ඔය න්‍යායෙන් පිටපයින්න බෑ අපිට යාමේ පටිච්චසමුප්පාදයේ දකිද ධර්මයේ දකිද ධර්මයේ දකිද බුදුන් දකිද බුදුන් දකින්න නම් පටිච්චසමුප්පාදයේ දකින්නම ඕනේ පටිච්චසමුප්පාදේ නැතුව ධර්මයේ දකින්න කිව්වොත් ඒකත් වෙන්නේ නැහැ. ධර්මයේ දකින්න නැතුව බුදුන් දකින්න කිව්වොත් ඒ වෙන්නේත් නැහැ. මේ ඔක්කොම දැන් ගලප ගන්න ඕනේ ඊට පස්සේ අපි ආයෙ. ඔය කියපු ඔක්කොම. එතනට අපි යන්න කලින් අද දවස් ඇතුළත මොනවා හරි කතා කරපු ඒවා නොතේරිච්ච හරි පැහැදිලි නැති හරි කොහේ හරි මොකක් හරි කාරණයක් තියෙනවා නම් කියන්න බය නැතු කිසි ප්‍රශ්නයක් නැහැ. බය නැහැ. ඔයගොල්ලෝ පැත්තට කැමරාව හරවලත් නැහැ. බය නැතුව කතා කරන්න. දැන් මොනවා හරි නොතේරිච්ච දෙයක් තියෙනවනම් කියන්න. ඔව්. ඔව්. දැන් තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා යෝනිසෝ මනසිකාරේ මොකද්ද කියලා අහනවා මුලින්ම. ඇත්තටම තථාගතයන් වහන්සේගෙන් යෝනිසෝ මනසිකාරය අහනකොට තථාගතයන් වහන්සේ කියන්නේ යෝනිසෝ මනසිකාරය නෙමෙයි මුලින්. අයෝනිසෝ මනසිකාරය. මෙන්න මේකේ කියනවා මොකද්ද? අනිච්ච ලෝකයක් නිච්චයි කියලා ගන්නවා. දුක්ඛ ලෝකයක් සුඛයි කියලා හිතනවා. අසාර ලෝකයක් සාරයි කියලා හිතනවා. අසුබ ලෝකයක් සුබයි කියලා හිතනවා. ඒ කියන්නේ නිච්චයි සුඛයි අත්තයි සුබයි. මෙන්න මෙහෙම හිතනවා නම් රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධම්මයේ ඉදිරියේ ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියන. ඔන්න ඔය අයෝනිසෝ මනසිකාරය කරන්නෙම යථාර්ථයක් දන්නේ නැති අවිද්‍යාව හන්ද නෙමෙයි. ඒ කරන එක තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. මතකනේ අර උදේ පෙන්නුවේ. අයෝනිසෝ මනසිකාරයේ හින්දා. හරි දැන් අර අසත් ධර්මයේ හැරෙන් ගත්ත අදහස එනවා උඩට අවිද්‍යාව දක්වාම. ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා ඊළඟට. ඒතකොට දැන් රූපෙට වටිනාකම දෙනවා, හොඳයි කියනවා, සාරයි කියනවා. ඉතින් ඔන්න ඔය වැඩ පිළිවෙලට යනවා. ඊළඟට එන ඕකේ අනිත් පැත්ත. මොකද්ද? අනිච්ච ලෝකය නිච්චයි කියලා ගන්නෑ. දුක්ඛ ලෝකය සුඛයි කියලා ගන්නෑ. අසාර ලෝකය අසාර ලෝකය සාරයි කියලා ගන්නෑ. අසුබ ලෝකය සුබයි කියලා ගන්නෙ නෑ. ඒකට කියනවා යෝනිසෝ මනසික එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුභයි කියලා මෙනෙහි කරන එකට කියනවා යෝනිසෝ මනසිකාර. එතකොට අපි යෝනිසෝ මනසිකාරය කරන්න කරන්න අපි උප්පත්ති ලබන තැන් මොකද කරන්නේ? නිරුද්ධ කරනවා. කොහේ හරි උප්පත්ති ලැබෙන තැන් නිරුද්ධ කරන එක කරන්නේ. අර කර්ම භවය හදන එක නිරුද්ධ. ඉතින් අන්න ඒක හදන්නගේ යෝනිසෝ මනසිකාරය කරනකොට මොකද වෙන්නේ දැන්? අන්න කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්න කියලා කියනවා අර අසා දැනගත්ත යථාසුත ධර්මයට අනුව මෙනෙහි කරනවා එයා අනිච්ච දේ අනිච්චලේ දාන්නේ මේ ඇත්ත නේද මේ ඉච්ඡතාවය ගොඩනගන්න ගිහිල්ලා නේද අපිට මෙහෙම වුනේ ඒ කියන්නේ ඒක අනිච්චම නේද ඒක දුක්ඛම නේද ඒක අනත්තම නේද ඒතර මෙහෙම අසාරු ලෝකයක් නේද මම මේ සුබයි කී කී කරේ තියාගෙන දිව්වේ අන්න තමන්ම කල්පනා එහෙම ලෝකයක් නේද මං සුබ උපන්දින පැවැත්තුවේ එහෙම ලෝකයක නේද මොනාරි ඔය සුබනි අරගෙන වැඩ කටයුතු කරේ ඔක්කොම. එහෙනම් ලෝකේ අසුබ නම්. එහෙම ලෝකයක් සුබයි කියලා ගන්න තාක්කල් ඉන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. එහෙනම් ඒ ලෝකේ දිහා බලන්නෙම අවිද්‍යාවෙන්. එහෙනම් අසුබ ලෝකයක මොකක් සුබයි කියන්නේ? එහෙනම් ඔන්න ඔය බලන්න මොකද වෙන්නේ? ඒ ඊට අනුකූලව එන අනිත්‍ය දුක්ඛ අනත්ත කිය අසුබ කියන ධර්මතාවය මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒ ධම්මයට අනුව ඒ ධම්මයට අනුව ධම්මයක් ලැබෙනවා. අහගත්ත බණපදයට අනුව Tamanට ධම්මයක් ලැබෙනවා. ඒකට කියනවා ධම්මානු ධම්ම හේවත් සම්මා දිට්ඨි ඥාණය හේවත් ප්‍රඥා ස්කන්ධය හේවත් නිබ්බාන ධාතුව ලැබෙනවා කියන්නේ. ඔන්න නිබ්බාන ධාතුව කියන කෙනෙක්ට ලැබෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් විතරමයි ඒ යෝනිසෝ මනසිකාරයෙන් නිබ්බාන ධාතුවක් ලැබුණා නම් ඒ ලැබුණේ අනන්ත සංසාරයක් පුරාවටම එන ගමන් මගේදී කොයි මොහතක හෝ සෝතාපට්ටි ඵලය ලැබන වෙලාවේ පමණමයි නිබ්බාන ධාතුව ලැබෙන්නේ. ඔන්න ඔය නිබ්බාන ධාතුව තමයි මින් පස්සේ අපේ ආරක්ෂකයා. හේතුව ඇයි? අර ප්‍රක් මනේන්ද්‍රිය උඩට එන්න එන වෙලාවේ ඊට උඩින් අපේ ආරක්ෂකයා ඉන්නේ. ඒ කියන්නේ ධම්මේ යන්නා ධම්මේ රක්කති. මේ ධම්මේ රකින්නවා අපිව. මේ ප්‍රඥා ධර්මය අපිව රකින්නවා. එහෙනම් මේ පැත්තෙන් අපි රූපයකට බැඳෙන්න යනකොට මොකද වෙන්නේ? උඩම් ප්‍රඥා ඉන්ද්‍රිය මතක් කරලා දෙනවා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි, අසුභයි. ඇයි අපිට කලින් ඒක මතක් කරලා දුන්නේ නැත්තේ? අපිට එහෙම ධම්මයක් තිබ්බේ නැති හන්දා. ඒ හින්දා නිතරම මනේන්ද්‍රිය රජ කරා. මනේන්ද්‍රියට ඉඩ දුන්නා මනේන්ද්‍රිය රජ කරා. එහෙනම් මනේන්ද්‍රිය අභිමවා යන එකක් තමයි ප්‍රඥාවෙන්. මම ඔයගලන්ට කට කැඩෙනකම් කිව්වේ ලියන්න එපා කියලා ඔන්න ඔය හේතුව හන්දා. ඔයාලට තරහකට කිව්වේ නෑ කවදාවත්. හේතුව ඇයි? අර ලියනකොට යන්නේ මනේන්ද්‍රිය. ප්‍රඥාේන්ද්‍රිය වර්ධනය වෙන්නේ නෑ. ඒ කාලේ අපරාධයක් නිරපරාධේ නාස්ති කරා වෙනවා. සාකච්ඡාවක් අහගෙන ඉන්නකොටම තමයි මෙහෙම ලයිව් ෆේස් ටු ෆේස් අහගෙන ඉන්නකොටම තමයි අරක යටපත් වෙලා ප්‍රඥාේන්ද්‍රිය වර්ධනය වෙන්නේ. ඒක කවදාකවත් YouTube එකකින්, රේඩියෝ එකකින්, අරකින් මේකෙන් අහලා කරන්න බෑ. කරන්න බැරි ශක්ති නැති හන්දා. ඒක ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මම කරන සාකච්ඡා මොකල YouTube එකේ ඕන තරම් අහලා ඇති සමහරලාට. ඒ සාකච්ඡායි live මෙතනට ඇවිල්ලා කරන සාකච්ඡාවක අතර වෙනස කෝ වගේද කියලා එහෙම අහපු කෙනෙකුට හොඳට තේරෙනවා ඇති. මම මේ කියන දේ. ඒක එහෙම්මම තමයි Tamanට ප්‍රත්‍යක්ෂ වෙයි ඒක එහෙම්මමයි කියලා මම කියන හින්දා නෙමෙයි. ඒක සත්‍ය කතාව එච්චරයි. ඒ හින්දා තමයි බුදු පියාණන් වහන්සේලා යොදුන් ගණන් බා දුර කතර ගෙවාගෙන වඩින්නේ එක මිනිස්සෙකුට බණ කියලා එන්නේ. නැත්තම් ජේතවනාරාමේ ඉඳන් උන්වහන්සේට බැරිද අසීමිත ශක්තියක් නිකුත් කරන්නේ? අපි වගේද අපිට මොනවද පුළුවන්? බැරිද නේ? බක්කල සෙනෙන් අත් දික් කළා දාලා බක්කන තාලයට යන්න පුළුවන් නම්. තව මොනවද කතා? හැබැයි ඒ යන්නේත් බණ කියලා එන්නේ. එහෙනම් මෙහි ඉඳන් කියනෝනේ බණ. නේ? ආ අර කිරණ ශක්තිය වල යම්කිසි වැඩ පිළිවෙල ටික වෙනස්. අපි හිතනවට වඩා. ඒ හින්දා අන්න ඒවා තේරුම් අරගෙන මේක ඇතුලේ දකින්න හිතේ. ඒතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන්නෙම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයම මෙනෙහි කිරීමම තමයි. අනර මයික් එක දෙන්නකෝ. මොකද්ද ධම්මපදේ ඒ තියෙන සබ්බේ සංඛාර අනිච්චා තියෙන ගාතාවයි මේ අනිච්චව සංඛාරයි කියන ගාතාව අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාර අනිච්චා යදා සංඥාගේ පස්සති. සබ්බේ සංඛාරා අනිච්චාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. හරිනේ? ඒක අනිච්චයි දුක්ඛයි අනාත්තයි. ඊට පස්සේ මොකද කියන්නේ? යදා පඤ්ඤාය පස්සති. දැන් මොකද කරන්නේ? නෑ නෑ නෑ. යදා දැන් අර සබ්බ සංඛාර අනිත්‍ය ලෙස සබ්බ සංඛාර දුක්ඛ ලෙස සබ්බ සංඛාර සබ්බේ ධම්මා අනාත්ත ලෙස දකින්න එක ප්‍රඥාව. යදා පඤ්ඤාය. ඒක ප්‍රඥාවෙන් දැක්කා. දැක්කම පස්සේ මොකද කරන්නේ? යදා පඤ්ඤාය පස්සති පහ කරා. මොකද අර ඊච්ඡතාවය ගොඩනගන්න ගිය, දුක්ඛතාවය ගොඩනගන්න ගිය, අසාරත්වය ගොඩනගන්න ගිය එක පහ කරා. අතනිබ්බින්දිත දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. දුකෙන් නිදාසුණා. දුකෙන් නිදාසෙන ඒකම මාර්ගය ඒවයි. ඒකයි කියන්නේ. එහෙනම් මොකද කිව්වේ? අනිත්‍ය දේ අනිත්‍ය විදිහට, දුක්ඛ දේ දුක්ඛ විදිහට, අනාත්ත දේ අනාත්ත විදිහට මෙනෙහි කරනවා. එහෙනම් මොකද කිව්වේ? අනිත්‍යවත සංඛාරා. දැන් අර සංඛාරවත් පිළිවෙත් කරපු සියල්ලම අනිත්‍ය බව මෙනෙහි කරනවා. මෙනෙහි කරේ නැත්තම් මොකද වෙන්නේ? උපාද වය ධම්මිනවා. අර හිත කෙලසිලා යනවා. එහෙනම් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ත මෙනෙහි කරාම මොකද වෙන්නේ? උපජ්ජිත්තා නිරුද්ධಂತಿ. තේසං ූප සමෝසෝ. ආ වෙන එකක් නැහැ. එකම දේ තියෙන්නේ. ඒක එකක් මේක එකක් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. එකම දේ අර පද වලින් වෙනස් වෙන්න පුළුවන්. පද වලින් වෙනස් වුණයි කියලා අර්ථය වෙනස් වෙන්නේ නැහැ. ඒකයි තමයි තථාගතයන් වහන්සේ කියන්නේ නිතරම අදහස ඉස්මතු වේවා. වචන අමතක කරලා අදහස ඉස්මතු වේවා කිව්වේ ඒකයි. තව මහත්මයා මේ දැන් අපි දවසේ වැඩ කටයුතු කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් වාගේ ක්‍රියාත්මක කරන්න ප්‍රායෝගික මොනවාරි දවසේ කළ යුතු කාර්යයක් තියෙනවද? ඔව්. ඒක මොනවාරි ක්‍රම විදියක් තියෙනවද? ඔව් ඒක තමයි මට ඉස්සරහට තව විස්තර කරලා දෙන්න තියෙන්නේ. නමුත් ප්‍රශ්නේ ආපු ඉඳ දැන් අනිත් දුක්ඛාන්ත කියලා තියෙන ඉඳ කියනවා. තථාගතයන් වහන්සේ විස්තර කරනවා මේ ලෝකේ බුද්ධ ශාසනයේ නිධානය ලබා ගන්න තියෙන ක්‍රමය. බුද්ධ ශාසනයේ නිධානය ලබා ගන්න තියෙන ක්‍රමය. අතීතයේ මේ නිධානය ලබා ගත්තා නම් ලබාගත්තේ කොහොමද කියලා කියනවා. අනාගතයේ යමෙක් මේ නිධානය ලබා ගන්නවා නම් නිදාගන්නේ ලබාගන්නේ කොහොමද කියලාත් කියනවා. මේ මොහොතේ යමෙක් නිධානය ලබා ගන්නවා නම් නිදා ගන්න නිධානය ලබා ගන්න විදිහත් කියනවා. නිධානය හොඳේ නිදා ගන්න විදිය නෙමෙයි. ඔව් නිධානය. අතීතේ නිධානය ගත්තෙත් කොහොමද? අනාගතේ නිධාන ගන්නෙත් කොහොමද? දැන් නිධානය ගන්නෙත් කොහොමද කියලා කියනවා. සූත්‍රයේ නමම නිධාන සූත්‍රය. සූත්‍රයේ මෙච්චරයි තියෙන්නේ. ඒකට කියනවා අතීතයේ යමෙක් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ. ඒ කියන්නේ මොකද? රූපයක් ඉදිරියේ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ඔක්කොටම විස්තර කරනවා. රූපයක් ඉදිරියේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ගොඩනගයිද අනිච්ච මෙනෙහි කලේද තෘෂ්ණාව සින්දේය උපාදානය සින්දේය සියලු දුක්ඛ ස්කන්ධය සින්දේය අනාගතයේ යමේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් උදා කරගන්න තැන අනිච්ච මෙනෙහි කරේද තෘෂ්ණාව සින්දේ උපාදානයේ සින්දේ සියලු දුක්ඛ ස්කන්ධයේ සින්දේ මේ මොහොතේ යමේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිච්ච මෙනෙහි කරේද තෘෂ්ණාව සින්දේ උපාදානයේ සින්දේ සියලු දුක්ඛ ස්කන්ධයේ සින්දේ එහෙනම් අතීතයේ යමෙක් නිවන් දැක්කනම් නිවන් දැක්කේ කොහොමද ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉදිරියේ අනිච්ච මෙනෙහි කරලා අනාගතයේ නිවන් දකින්නවා නම් නිවන් දකින්නේ කොහොමද ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉදිරියේ අනිච්ච දැකලා දැන් නිවන් දකින්නවා නම් නිවන් දකින්නේ කොහොමද ගෙවිච්ච අතීතේ ගෙවිලි ඉවරයි ආපු නැති අනාගතේ ඇවිල්ලා නැහැ. දැන් මොකද කරන්නේ? ගෙවිච්ච අතීතේ ගෙවිලි ඉවරයි ආපු නැති අනාගතේ ඇවිල්ලා නැහැ. ඇක්ටිව් මොහොත. මොකද කරන්නේ? පිය ස්වභාවයේ මද ස්වභාවය ඉදිරි. තව මොකද්ද කරන්න තියන්නේ? නිවන් දකින්නවා කියලා. ඔව් දැන් තව මොකද්ද කරන්න තියන්නේ නිවන් දකින්නවා කියලා? ඈ ඒ වුණාට සතර සතිපට්ඨානේ නෑනේ. එහෙම තමයි හිතෙන්නේ. ඔය ඉතින් අනිත්‍ය දුක්ඛාන්තය කියලා මෙනෙහි කරන්නේ මොකද්ද? ඒක තමයි යෝනිසෝ මනසිකාරය. අය වෙන එකක් නෑ. ඒකනේ කිව්වේ අනිත්‍ය දේ අනිත්‍ය විදියට දුක්ඛ දේ දුක්ඛ විදියට අනාත්ත දේ අනාත්ත විදියට අසුභ දේ අසුභ විදියට මෙනෙහි කරන එකට කියනවා යෝනිසෝ මනසිකාරය. ඕක තමයි අනිත් පැත්තේ මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට ඒ ඒ ප්‍රතිපදාව හැසිරෙනකොට මොකද්ද ලබන්න ඕන? නිරෝධය. ඒවත් නිස්සරණය. ආ වෙන එකක් නැහැ. නේද? ඒකෙන් වෙන්න ඕන. එහෙනම් කල්පනා කරන්න අතීතයේ යමෙක් ඔය දුක ඔය නිවන් දැක්කන එක කියන්නේ අතීතයේ යමෙක්ට ඔය නිදාණය අහිමි වුණා නම් අහිමි වුණේ. අතීතයේ යමෙක්ට ඔය නිදාණය අහිමි වුණා නම් අහිමි වුණේම ඒ ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය ඉදිරියේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා ගත්ත හින්දා නේද? අනාගතයට යමෙක්ට මේ නිදාණය අහිමි වෙනවා නම් අහිමි වෙන්නේ. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉදිරියේ නිත්‍යයි සුඛයි අත්තයි හන්දා නේද? මේ මොහොතේ යමෙක්ට මේ නිදාණය අහිමි වෙනවා නම් අහිමි වෙන්නේ කොහොමද? ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවය ඉදිරියේ නිත්‍යයි සුඛයි අත්තයි දැන්. එහෙනම් මට කියන්නේ 57 කෝටි 63 ලක්ෂයකට පස්සේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේ වැඩලා මොකක් කියයිද? ඇයි මම 57 කෝටි 63 ලක්ෂයක් කිව්වේ? තවතිසා දිව්‍ය ලෝකේ ආයු කාලේ. වඩින්න ඕනේ හේ ඉඳන්. බෝසතරණ වහන්සේ කෙනෙක් ඇටියට මෙහෙට වඩින්න ඕනේ. තවතිසා දිව්‍ය ලෝකේ ඉඳන්. එහෙනම් තවතිසා දිව්‍ය ලෝකේ ආයු කාලය තමයි 57 කෝටි 63 ලක්ෂය. අවුරුදු. ඒතර අවුරුදු 57 කෝටි 63 ලක්ෂයකට පස්සේ මෛත්‍රී බෝසතරණ වහන්සේ වැඩම කරලා මොකක් කියයි? ඔය සූත්‍රෙම කියයි අතීතේ නිවන් දැක්කනම් නිවන් දැක්කේ මෙහෙමයි අනාගතේ නිවන් දකින්නවා නිවන් දකින්නේ මෙහෙමයි දැන් නිවන් දකින්නවා නිවන් දකින්නෙත් මෙහෙමයි කියලා කියන්නේ. එතකොට ඔබ අප සියලු දෙනාට කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ඔක් කිව්වේ නැද්ද? කිව්ව ගණන් ගත්තේ නැහැ. දීපංකර බුදුහාමුදුරුවෝ කිව්වේ නැද්ද? කියන්නේ නැති ගණන් ගත්තේ නැහැ. එතකොට කවුද කොණාගම් බුදු පියාණන් වහන්සේ ඔක් කියන්නේ නැතුව ඇද්ද? කියන්නේ නැති ගණන් ගත්තා. සමහරට සතර පාය වෙන්නේ නැති. එහෙම වෙන්නත් ඇති. ඔබ සමහරට කියන්නත් ඇති. හැබැයි ඔය කියපු එකක හරි. මොකද කරේ? තව කල් තියෙනවා. තව කොච්චර කල් තියෙනව නේ? තාම මේ 30යි 40යි තව කොහෙද? නිවන් දකින්න සීමාවක් තියෙනවා 60 පස්සේ. ඒ හින්දා ඒ තව කල් තියෙනවා. 60 70 ඒ කාලේ තමයි නිවන් දකින්නේ. ඊට මෙහා නිවන් දකින්නේ නැහැ කවුරුවක් හා. ඒ බුදුහාමුදුරු 45 ඒ බුදුහාමුදුරුනේ අපිට එහෙම නෑ අපිට 60න් පස්සේ. අපිට 60න් 70න් පස්සේ අපිම දාගෙන මේ මොනවද කාලා පකවානු ඔක්කොම බර්ත් දෙකත් එක දාගෙන අපි ඔන්න ඕන නේද එහෙනම් අතීතෙත් උච්චරයි අනාගතෙත් උච්චරයි දැනුත් උච්චරයි දැන් කියලා වෙන එකක් ඒතකොට මාත් අපි මොකද කරන්නේ ඔබතුමා ප්‍රශ්නේ දැන් මොකද කරන්න ඕනේ අපි නිවන් දකින්න කියලා ප්‍රායෝගිකව ඔව් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න අනි මෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න කොතනදීද අන්න වැඩි අනිච්ච මෙනෙහි කරන්න තැනක් බුදුහාමුදුරේ කිව්වා. දකින දකින එක බලන්න යනවා බිත්ති පේනවා අනිච්චයි දුක්ඛ අනාත්තයි. දැන් පහන පඩි ටික බහිනවා අනිච්චයි දුක්ඛ අනාත්තයි. ඒකද කිව්වේ ප්‍රිය ස්වභාවය මధు ස්වභාවය කියලා. ඇයි ඒ? අරවට බැඳෙන්නේ නැහැ තමහල්ලාට. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන. අන්න අපි මේ ලෝකට වටිනාකමක් දෙනවා. හොඳයි වටිනවා කියලා. අන්න එතකොට අපි අනිත්‍යතාවය මෙනෙහි කරන්නේ. අන්නේ අනිත්‍යතාවය මෙනෙහි කරන්න වෙණි කරන්න මොකද වෙන්නේ? අපි අර ඉච්ඡතාවයට පහර වදින්නේ. ඒතර ඉච්ඡතාවයට පහර වදින තැන නලබති තම්පි දුක්ඛම් වෙන්න දෙයක් නැහැ. පැහැදිලිද? ඒ ඉච්ඡතාවයට පහර වදින්න වදින්න මොකද වෙන්නේ? නලබති තම්පි දුක්ඛම් වෙන්න දෙයක් නැහැ. ඒකයි කියන්නේ. දුකෙන් නිදහස් වෙනවා. ඔව් දැන් අපි ඒ අට්ටියති හරායති jigujjati කියන අර පෙන්වන අතන උපමා ටික දැන් ඒ ඒව දකින්නකොටම අරකට පහර වදිනවා ඇයි ඉච්ඡතාවය ගොඩනගන්න යන්නේ දැන් අර උපමා ටික කිව්වනේ අට්ටියති කියන්නේ ඇයි කියලා අර ඇටේක මස් නැති ඇටේක මස් හොයනවා වැඩක් කිව්වා හරයක් නැති වැඩක් සාරත්වයක් නැති වැඩක් හරිද මහත්මයා මේ දැන් මේ අපි අර උපේක්ෂාවේදී අපි අවිද්‍යාවනේ අපට මේ මේ අනුසය වෙන්නේ. ඔව්. එතකොට දැන් අපේ බිත්තියක් අපි දකිනකොට එතන එතන මෝහයක් තියෙනව නැත්තරම නේද? ඔව්. ඒක තමයි මම කිව්වේ දැන් ඒකෙදී අපි ඒකට යම් වටිනාකමක් දෙනවා නම් බලන්න ඕනේ මුලින්. එතකොට මහත්යෝ හැබැයි අපි මුලින්ම කරගන්න ඕනේ මොකද්ද? අර මං කිව්වේ අර අර මොනවද මේ අර මිදුලේ තියෙන මේ මල් රේණු අහුලන වැඩේ නෙමෙයි. අන්න අර දැඩි ලෙස ගත්තේ ඒවා තියෙනවා. ඉච්ඡතාවයත් එක්ක. දේශේන ඒවා. තරහ ගත්තේ ඒවා ගොඩක්. අන්න ඒවා තමයි මුලින් අයින් වෙන්න ඕනේ. ඒවා අයින් වෙනකොට තමයි සමහර වෙලාට අපි වටිනාකම් දුන්නේ නැති සියුම් මේවා වටින දේවල් විදිහට පේන්න ගන්නෙ. හැබැයි ඊට යටින් තිනකොට දැන් උදාහරණයක් හැටියට මෙහෙම හිතන්නකෝ. දැන් ෆ්‍රිජ් එකේ හොඳ ලොකු චොක්ලට් එකකුත් තියෙනවා. හොඳේ. යෝගට් එකකුත් තියෙනවා. දැන් හැම වෙලාවෙම පේන්නේ කොයි එකද? හොඳට. යෝගට් එක ඉවර වෙනවා. මේ මොකද මේ මම චොක්ලට් එක ඉවර වෙනවා. කොළ ගෑල්ලක් නැහැ. ඊට පස්සේ මොකෝ වෙන්නේ? ඔය දැන් චොක්ලට් එක ඉවරුනහමනේ අරක වටිනවා වගේ පේන්නේ. හැබැයි අරක තියෙද්දි අරක තියෙද්දි අරක පේන්නේ නැහැ. ඇයි අරකට තමයි වැඩිපුර බැඳෙන්නේ. අර ලොකු හොඳ එකට. ඒක අයින් වුණාම තමයි අරක පේන්න ගන්න අපි. ආ මේකටත් බැඳිලා තියෙනවා. කලින් බැඳුන්නේ නැත්තේ ඒකට වඩා හොඳ එකක් තිබ්බනේ. දැකද ඒ ටික අයින් වෙනකොට තමයි ඉතුරු ටික පේන්න ගන්න. ඒ ඉන්නවද අර සිවුම් එකට වඩා මුලින් ටිකක් අපි නිතරම ගැටෙන පැත්තට තියෙන ඒවා ලොකුවට අන්නේ ටික බලන්න. මොකටද මේ ගැටෙන්නේ? අන්න එහෙම බලන්න. එතකොට තේරෙයි. ආ ඇත්ත නේනම් මේ කියලා. සිවුම් මේව එකපාරටම පේන්නේ නෑ හොඳට මතක තියාගන්න මේ උපේක්ඛා වේදනාව ගොඩක් කඩන්න තියෙන්නේ මේ දස්සනේන පහතබ්බ කොටසට වඩා භාවනාවේ පහතබ්බ කොටසේ දැහැන් ටිකත් එක්ක. ඒක අති සියුම්. හැබැයි මේ ගහ මරා ගන්න ඒවා කඩන්න තියෙන්නේ දැහැනෙන් නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක කඩා ගන්න තියෙන්නේ දස්සනේන පහතබ්බ කොටසෙන්. සතර අපාගත වෙන මට්ටම. දරුණු මට්ටමක් තියෙන්නේ. අන්න ඒ ටික කඩා ගන්න ඕනේ. මන් ටික. ඊට පස්සේ සියුම් ටික අපි භාවනා මේ කොටසත් එක්ක විස්තර කරගන්නකොට මනාලෙස වැටහෙයි. හරි. එහෙමනම් වෙලාව යනවා. පාට 10ට වෙලාව පුණ්‍ය අනුමෝදනාව කරලා සාකච්ඡාව අවසන් කරමු. ලබන සතියේත් ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ලියලා එවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්තම් අහන්න. දැන් ඉතින් මම හිතන්නේ දැන් වැඩි පිරිසකුත් නැහැ නේ. ඉතින් ඉන්න ඕන පිරිස දැන් ගාන්න තේරිලා ඇවිල්ලා තිනවා පෙරිලා පෙරිලා. දැන් ඉන්න පිරිසත් අඳුරනවා ඔක්කොමලා. මාවත් අඳුරනවා. ප්‍රශ්නෙකුත් නැහැ. නේද? දන්න දෙන්න පුළුවන් උපරිම උත්තරේ දෙනවා. ඒ හින්දා තම තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරගෙන මේක කොහොම හරි අපි සාමූහිකව මේක වැඩේ ගොඩයක්. හරි. එමනම් අපි පුණ්‍යානුමෝදනාව කරලා සාකච්ඡාව අවසන් කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. දහම් පඬුර සදහම් සාකච්ඡාව හතරවෙනි දිනේ වන අද දින වැඩසටහන සඳහා දායකත්වයේ දක්වන පින්නතුන් මේ නම් ඉදිරිපත් කරනවා පුණ්‍යානුමෝදනාව සඳහා අද දින ශාලාව වෙන් කර ගැනීම සඳහා දායකත්වය දක්වන්නේ නවශීලන්තයේ පදිංචි හේමන්ති මහත්මිය සහ නිර්මාල් එක්නැලිගොඩ මහතා විසින් ඔවුන්ගේ දරුවන් වන හස්තික සහ කෞශල්‍ය එක්නැලිගොඩ සත්මිනක එක්නැලිගොඩ ඉහාරා එක්නැලිගොඩ යන දරුවන් සියලු දෙනා අගෙනාගේ අපලදුරුවේ එම සැමට නිවන් අවබෝධය කර ගැනීමත් තිබෙන සියලු කරදර බාධක දුරු වී සංසාරගත ණයත් ගැන දිනු වලින් මිදීමත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබීමත් සතර වර්ගයේ සියලු දෙනාටම පින් අනුමෝදන් මිය පරලෝකයේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන දායකත්වයේ දක්වනවා එමෙන්ම හයිමිනී වෙනුර යසස්ත්‍රී යන අයගේ දෙමාපියන් වන 2023 ජනවාරි 17 වන දින මියගිය නුවන් විජේසේකර සහ මීට අවුරුදු 3කට පෙර නැසී ගිය ජිනාදිරි විජේසේකර යන දෙමාපියන් දෙපළට සන්දිත සුගති අත්බව ලැබීමටත් නුවන් පූර්ණේ කර ගැනීමටත් මේ පුණ්‍ය බලය හේතු වාසනා වෙත්වායි කියලා උන් අරමුණු කරනවා පින් අනුමෝදන් කිරීම සඳහා එවැගේම අද උදේ ගිලම්පස සඳහා දායකත්වයේ දක්වනවා කේ.එම්. ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා එවැගේම අජිත් බස්නායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා එමෙම්ම සමන්ත ලක්මල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා ඒ වගේම නුවන් විජේකෝන් මහතා ඇතුළු පවුලේ සියලු දෙනාත් සුපුන් මාධව මහතා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි සෙනරත් සිරිවර්ධන මහතා ලතා සිරිවර්ධන මහත්මිය චරිතා සිරිවර්ධන දිනිය යන මේ සියලු දෙනාට උතුම් නිවන් මාර්ගය පූර්ණේ කර ගැනීමට තියෙන කරදර බාධක දුරුවි ඔවුන්ගේ සියලු සතර වර්ගයේ ඥාති මියගේ ඥාතින් පින් අනුමෝදන් කිරීමත් උන් අරමුණු කරනවා ඒ වගේම අද උදේ තේපානය සඳහා දායකත්වයේ දක්වනවා නුවන් විජේකෝන් මහතා උදේනි රසංගිකා මහත්මිය හසාරා විජේකෝන් දියණිය ඩී බී විජේකෝන් මහතා හේමමාලේ සමරතුංග මහත්මිය විසින් ඔවුන්ගේ 2023 ජනවාරි 20 ජනවාරි 17 වන දින උපන්දිනයේ සැමරෝ දෙහිමි විජේකෝන් දිනයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් මේ සුල දිනාට නිවන් මගට ප්‍රත්‍යපරිසරය සකස් කිරීම තරමුණු කරගෙන දායක වෙනවා එමෙන්න මේ සඳහා දායක වෙනවා උපාලි ගුණරත්න මහතා සංජීව විරසූර්ය මහතා මිනුලි රොමින්කා වීරසූරිය දුව කාන්ති නයෝමි ෆෙනෑන්ඩු මහත්මිය එවැගේම වරුණේ ජයලත් මෙනවිය සමීරා උපමාලි මහත්මිය සංකර්ණී වේලාරත්න මහත්මිය නාලිනී කාර්යවසන් මහත්මිය ඒ සියලු දෙනාටම මේ පුණ්‍ය කර්ම ඔවුන්ගේ නිවන් මාර්ගයට ඇති බාධා දුරු වී උතුම් නිවන් මාර්ග පූර්ණේ කර ගැනීමටත් උන් නමිමිය පළුවගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරනවා එවැගේම අද දහවල් දාණය සඳහා දායකත්වයේ දක්වන්නේ සුධර්මා හේරත් මහත්මිය උත්පලා හේරත් මහත්මිය විසින් ඔවුන් අරමුණු කරනවා දේශකතුමා තුළ සැමට නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කිරීම එවැගේම සුධර්මා හේරත් මහත්මියගේ 60 වෙනි 66 වෙනි ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද කිරීම උත්පලා හේරත් දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ලබා ගැනීම ඒ වගේම සුධර්මා හේරත් මහත්මියගේ මව්පියා සහ ස්වාම පුරුෂයා වන HMPC හේරත් මහතා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම ලීලාවති රාමනායක මහත්මිය එච්.එම්. තියසේන මහතා යු.එම්.ආර්. පතිරණ මැණිකේ මහත්මිය එච්.එම්.සී සේන යන අයට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරනවා එමෙන්ම නිර්මල් විජේසිංහ මහතා මේ සඳහා දායකත්වය දක්වනවා උන නිවන් මාර්ගට ඇති බාධා දුයි නිර්වාණ අවබෝධයට පහසු මාර්ගයක් උදා වේවා යන අරමුණු පෙරදරි කරගෙන එවැගේම මහනුවර වේවැල්ල පදිංචි කසුන් සමරනායක මහතා සහ බිරිඳ අයෝමි මහත්මිය සහ දරුවන් වන මනුගේ සහ ජනොදයන විසින් දායකත් වෙනවා නිරෝගී සුවය සහ චතුරාර්ය සත්‍ය අවබෝධයට මඟ වේරවා යන අරමුණු පෙරදරි කරගෙන එවැගේම සාගරිකා අතපතු මහත්මිය නන්ද දිසානායක මහත්මිය මේ සඳහා දායක වෙනවා නිවන සඳහාම උපන ශ්‍රේය වයන අරමුණු පෙරදරි කරගෙන එවැගේම ඔවුන් නමින් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම අද දින මුදල් වශයෙන් ආධාර ලබා දුන් පින්වත්තුන්ගේ නම් කමලා රත්නායක මහත්මිය තුසිත චන්ද්‍රසේන මහතා MDK ලක්සිරි මහතා කුමාරි අමරකෝන් මහත්මිය ශ්‍රීමා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විමලා හේරත් මහත්මිය, කාන්ති ජයරත්න මහත්මිය, පත්මා ප්‍රේමරත්න මහත්මිය, ආනන්ද මොරගොල්ල මහතා, කුමුදුනි මොරගොල්ල මහත්මිය, සසත් බස්නායක පුතා, අජිත් බස්නායක මහතා, චින්තා වීරසූරිය මහත්මිය, පොඩිමණිකේ නැකත්ගේ මහත්මිය, චන්ද්‍රානි ජයලතා මහත්මිය, ටී.එම්. මනතුංග මහතා ඒ වගේම අශෝකා ජයවර්ධන මහත්මිය, ඊ.එම්. සරණලතා මහත්මිය, මෙනිකේ අත්තනායක මහත්මිය, තරංගා මද්දුම කුලගේ මහත්මිය, නදීෂා බණ්ඩාර මහත්මිය, මල්ලිකා සමරනායක මහත්මිය, ඩී ලියනගේ මහත්මිය, අබේ සිරිවර්ධන මහතා, ශ්‍රියානි ජයවීර මහත්මිය, ඊ ඕපනායක මහතා, පී.බී. කරුණානායක මහතා, ඩී.එස්. වෙත්තසිංහ මහතා, නිසල වෙත් තෙන්නකෝන් මහතා තිලින ඒකනායක මහතා මාලා පෙරේරා මහත්මිය ඉන්ද්‍රාණි ජයසේකර මහත්මිය ටී.ජී. ලීලාරත්න මහතා ආර් රංජිත් කොළඹගේ මහතා රංජනී සෝමලතා මහත්මිය යන පින්වත් පිරිස මුදල් වශයෙන් ආධාර ලබා දීලා තියෙනවා ඒ සිළු දිනාටම මේ කරන ලද ආධාර උන්ගේ නිවන් මඟ සඳහාම උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරනවා වගේම වැඩසටහන සංවිධානය කරන ඒ සිළු දිනාටත් ධර්ම සාකච්ඡාව සඳහා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටත් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධන සියලු දෙනාටත් මෙම ශාලාව ලබා ගැනීම සඳහා මූලික වූ අපේ තපල් ස්ථාන ඇතුළේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ කුණ්‍ය කුසල් නිවන් සඳහාම උපනිශ්‍රේ වයන ප්‍රාර්ථනාවෙන් යුතුව පුණ්‍යානුමෝදනා සඳහා ගෞරවයෙන් යුතුව මම දේශකතුමන්ට ආරාධනා කර සිටිනවා සියලු දෙනාට තෙරුවන් සරණයි. උතුම් වූ <clears throat> දහම් සාකච්ඡාවක් ඉෂ්ට සිද්ධ කිරීමෙන් ඒ මහත්ඵල මහානිසංස ගැන දෙන්නා කුසල් සම්භාරයක් රැස් කරගත් මොහොතේදී ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන පරිදි ඒ මේ ලෝකේ යථාර්ථයක් දකිමින් ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ ඒ අනිත්‍යතාවය මෙනෙහි කිරීමෙන් තමන් ඒ රාගයෙන් දේශයෙන් මොහෙන් නිදහස් වෙලා ඒ නිවන් මඟ මොහොතක් මෙනෙහි කිරීමෙන් ඒ නිවන් මඟ සාක්ෂාත් කරගන්නවා නම් එය මහත්ඵල මහානිසංස ගැන දෙන්නා මහාම කුසල් සම්භාරය රැස් කරගන්නවා කියා එසේනම් මේ උදේ ඉඳන් මේ වෙනකම් මේ ධම් සාකච්ඡා කිරීමෙන් අනිත්‍ය දුක්ඛ අනත්තතාවයේම ඒ අනිත්‍යතාවයේ උපමා උපමයයන් ගනිමින් ඒ ලෝකේ අසාරත්වයේම තේරුම් අරගෙන ඒ කාම ලෝකයේ තියෙන අසාරත්වයේම තේරුම් අරගෙන ඒ නිදහස් වීම සඳහා ලබා ගත්තා වූ ඒ ධම්ම අවබෝධය තුලින් ලබා ගත්තා පුණ්‍ය ශක්තිය අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත ප්‍රමාණෝ වහා පුණ්‍ය ශක්තියත් සිතේ ප්‍රදේශ කරගෙන ඒ අදිෂ්ඨානයත් මුදුන්පත් කරගෙන ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡා සහ සම්බන්ධ සියලු දෙනාටම උදව් උපකාර කළ සියලු දෙනාටමත් වචනයකින් වචන මාත්‍රයෙන් උදව්වක් උපකාරයක් කළ යම් දෙනා ඒ සුළු දෙනාටත් දැක සතුටුච්ච යම් දෙනා ඒ සුළු දෙනාටත් විරුද්ධව නොදක්වා ඒ සුළු දෙනාම සිහිපත් කරගෙන ඒ වගේ මේ ස්ථානයේ ලබා දුන්න ඒ සියලු මාත්ම මාත්මින්ව සිහිපත් කරගෙන ඒ වගේම අද දිනේ මේ උතුම් වූ කටයුත්ත කරගෙන යාම සඳහා දම්පැන් පූජා කළ සියලු දෙනාටමත් ඒ වගේ මේ ස්ථානයේ ලබා ගැනීම සඳහා මේ ශාලාගාස්තු දෙව් සියලු දෙනාටමත් ඒ සියලුම නම් ගොප් සඳහන් කරපු සියලු දෙනාම සිහිපත් කරගෙන ඒ සියලු දාය උදෙසා තම තමන්ගේ මේ මොහොතේ පින්බලත් වෙන සත්ත්ව කොට්ටාශය පින්බලාපොරොත්තුෙන් සිටිනා ඒ සියලු අය දෙනාට පින්බලාපොරොත්තුෙන් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුෙන් ඒ සියලු අය උදෙසාම උතුම් වූ චිත්ත ප්‍රසාදයෙන් ඊතු සියලු දෙනාම තුන් වතාවක් සාදුකාරයක් දෙන්න මේ උතුම් උදාම් සාකච්ඡා සහ සම්බන්ධ වෙච්ච දේව කොට්ටාශ බ්‍රහ්ම කොට්ටාශ නම් ඒ කොට්ටාශ කරා මේ ජනිත කරනාලා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඒ අතරින් ධර්මෝපදේ ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්මෝපදේ ලබාගෙන ප්‍රඥා මුදුන්පත් කර ගැනීමටත් ඒ වගේම ධර්මෝපදේ ලබා ගන්න හැකි යම් කෙනෙක් සිටිනා තවදුරටත් කල්යාණ මිත්‍ර සේවන සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම් පටිපදා කියන සතර සෝතාති අංග තුලින් ආස්වාදේ ආදීන නිස්සරණ තත්ත්වය දන සක්කාදිට්ඨ මිච්ඡාදිට්ඨ පාවොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියනා මාර්ගඵල පූර්ණ කරගෙන තීට අවශ්‍ය කරන ධ්‍යාන ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසල උපනිෂ්ඨයක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනින සංසදා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේ සියලුම සතර ගම්දුලින් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයි ඒ වගේ අද දිනේ මේ උතුම් උදාම් සාකච්ඡාව කරගෙන යාම සඳහා උදව් උපකාර කරපු මේ ස්ථානය ලබා ගැනීම සඳහා මිල මුදලකින් හෝ මිල මුදලකින් උදව් උපකාර කළ සිළු දෙනාට නම් ගොස් සඳහන් කරපු සිළු දෙනාටත් ඒ වගේම ඒ සඳහා දම්පැන් පූජා කරපු සිළු දෙනාටත් ඊට ශ්‍රම කන්දුලකින් හෝ වචනකින් වචන මාත්‍රයෙන් උදව් උපකාර කළ සිළු දෙනාටමත් ඒ දම්පැන් සඳහා බරපණ දක්වූ යම් කිසි කෙනෙක් නම් ඒ සිළු දෙනාටමත් ඒ දම්පැන් පූජා කිරීම සඳහා දම්පැන් සැකසූ යම් කිසි කෙනෙක් නම් ඒ සිළු දෙනාටත් ඒ ආයතන වල ඉන්න සිළු දෙනාටත් දම්පැන් ගෙනවිත් දුන්නා වූ යම් කිසි කෙනෙක් ඒ සිළු දෙනාටත් පූජා කළා යම් කිසි කෙනෙක් ඒ සිළු දෙනාටමත් ඒ වගේම උදේ දාණය දුන්නා වූ සිළු දෙනාටම දවල් දාණය දුන්නා වූ සිළු දෙනාටමත් ගිලම්පසකින් හෝ මොණයන් අයුරකින් හෝ උදව්වක් උපකාරයක් කරපු යම් කිසි නම් ඒ සිළු දෙනාටමත් ඒ වගේ මේ උතුම් වූ කටයුත්ත කරගෙන යා සත්භාවයෙන් උදව් උපකාර කරන මේ මේ තැපල් ස්ථාන තැපල් ස්ථානාධිපති ඇතුළුමා ඇතුළු ඊට අවශ්‍ය කරන සියලුම පහසුකම් සපයමින් ඒ උදව්පකාර කරන මහත්ම මහත්මීන්ටත් ඒ සිළු දෙනාටමත් වචනයකින් වචන මාත්‍රයෙන් උදව්පකාර සිළු දෙනා ඒ පාර ඒ වගේම උදේ ඉඳන් මේ වෙනකන් ශ්‍රම කඳුලකින් උදව්පකාර කළ සිළු දෙනාටමත් ප්‍රවාහන අංශයෙන් උදව්පකාර කරන සිළු දෙනාටමත් ඒ වගේ මේ ශබ්ද වාහන යන්ත්‍රයේ සිළු දෙනා වලින්ම උදව්පකාර කරන සිළු දෙනාම සිහිපත් කරගෙන ඒ වගේ ශ්‍රම කඳුලකින් උදව් උපකාර කරන සිළු දෙනාම සීපතන ඒ සියලු දෙසා මේ පුණ්‍ය ශක්තිය මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා ඒ අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රඥා මුදුන්පත්ති ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවය වටාගෙන වස්තුකාම ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම ප්‍රහීන උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාග්‍යක සංයෝජන ප්‍රහීන උත්තරීතර අරියත් භාවයටත් පත්වීම සඳහා කාමයන්ගෙන් එන්න අකුතර දාමෙන් එන්න සවිතක සවිචාරයෙන් වම් ප්‍රථම ධානයේ ද්විතීක ධානයේ තෘතීක ධානයේ චතුර්ථ ධාන ඵලද පූර්ණ කරගෙන ආසවක්ඛ්‍ය ඥානයෙන් සීල කෙලෙස් ප්‍රහීන කර උත්තරීතර අරියත් භාවයටත් පත්වීම සඳහා මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සුළු දනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා ඒ වගේ මේ අතරින් ධර්මවද ලබා ගන්න ඕකේ යම්කිසි අඩුපාඩුවක් සිදු වෙච්ච යම්කිසි කෙනෙක් සිටිනම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් ආසාදී ආදීන නිස්සරණේ තත්වය දැනගෙන සක්කාය දිට්ඨිය මිත්‍යා දිට්ඨිය පහවත උත්තරීතර සම්මා දිට්ඨියටපත් වී සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කරනා මාර්ගඵල පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියත්පත් කරගෙන ඉන්නවා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දෙනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාරේ යම් කිසි අකුසල ධර්මයක් තියෙනවා නම් ඒවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ වගේ සංසාරේ යම් කිසි ගනුදෙනුවක් තියෙනවා නම් ඒ ගනුදෙනුව මේ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේ ගේවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම් වෙත්තා එසේම් වෙත්තා එසේම් වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයන් ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡා දා සහ සම්බන්ධ වෙච්ච සිළු දෙනාටමත් YouTube ඔස්සේ සහ සම්බන්ධ වෙච්ච සිළු දෙනාටමත් ඒ වගේ මේ ස්ථානයට පැමිණීමෙන් සහ සම්බන්ධ වූ සිළු දෙනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සිළු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඔබලා අතරින් ධර්ම අවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රඥා බුදුන්පත්ති ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරියේ අනිත්‍යතාවයෙන් වටහාගෙන වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රහීන උත්තරීතර අරියත් භාවයටත් ඒ ආසාවක් ඥානයෙන් සියලු කෙලෙස් ප්‍රහීන කර ගැනීම සඳහා ප්‍රථම අධ්‍යානයේ ද්විතීක අධ්‍යානයේ තෘතීක අධ්‍යානයේ චතුර්ථ ධානාපලද පූර්ණ කර ගැනීමට ඒ වගේම ඔබලා අතරින් ධර්මෝදය ලබා ගැන නොයකෙච්ච යම් කිසි අඩුපාඩුවක් සිදු වෙච්ච යම් කිසි කෙනෙක් සිටිනම් තවදුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුගම් පටිපදා කියන සතර සෝතාපට්ටි අංග තුලින් ඒ ආස්වාදයේ ආදීන නිස්සරණ තසන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහගොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත් වී සෝවාන් ඵලලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. සකදාගාමී ඵලලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. අනාගාමී ඵලලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. අරියක් ඵලලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා ඊට අවශ්‍ය කරන්නා ප්‍රථම ධානයේ ද්විතීක ධානයේ තෘතීක ධානයේ චතුර්ථ ධාන ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියත්පත් කර ගැනීමත් මේ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සසර ගන්දුලින් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියලා තුන් වතාවක් සාදු කරා ඒ වගේ මේ උතුම් උදාම් සාකච්ඡාට සහ සම්බෙදපු සිළු දනාගේම මේ මොහොතේ යම් පිම් බලාත්යන් සත්ත්ව කොට්ටාශය කුමනත් බයක කුමනාවිරින් සැරිසරි සිටියත් ඒ අය අතරින් පරදත් උපජීවීන් කියන කොටස කොටසේ ඉන්න යම් කිසි කෙනෙක් සිටිනා මේ මොහොතේ පිම් බලාපිතන ඒ ඉන්න ස්ථානයේ සිටම මේ පින් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කිරීම සතර ඒ පුණ්‍ය ශක්තිය ඒ සිළු දනාටම කැපයි බාරයි බාරයි බාරයි මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා කියන්නේ මෛත්‍රී මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සුගති දුගතිගාමී තත්ත්වක සිටිනම් සුගතිගාමී වේවා සුගතිගාමී උතුම් මනුස්සත්වයට උතුම් සද්ධර්මයට අවස්ථාව ලබාගෙන ඒ මිසදුටු මිසදුටු අදහස් පාල කරගෙන උතුම් වූ සම්මාදිට්ඨියට පාල කිරීම සඳහා කල්යාණ මිස සේවනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම් පටිපදාගෙන කල්යාණ මිස සම්පත්තියම ලැබී ඒ ලෝකේ මේ ලෝකේ හටගන්නා දුක්ඛස්කන්ධය අසාරත්වයේ මොහතක් මොහතක් පාසා වැටෙහි අනිත්‍යතාවයෙන් වටාගෙන මේ දුක්ඛස්කන්ධය නිමා කරගෙන නිවන් දැකීමටම හේතු වාසනාම් වේවා හේතු වාසනාම් වේවා හේතු වාසනාම් වේවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාරයන් කුසල ධර්මයක් තිරණං ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ වගේ සංසාරේ තියෙන සියලුම ගනුදෙනු සසර ගනුදෙනුවක් තියෙනවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී ඒ සියලුම සසර ගනුදෙනුලින් නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයන් ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්칸තු මම් පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවාං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු යං කිං රතනං ලෝකේ විජ්ජති විදා පුතු රතනං බුද්ධ සමන්නත්තේ රතනං ධම්ම සමන්නත්තේ සංඝ සමන්නත්තේ තස්මා සොත්ති භවන්තුතේ සියලු ලෝක සියලු සත්ත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවී සනසෙත්තා. සියලු දෙනාටම සම්මා සම්බුද්ධ